මෙවන් පූජනීය අවස්ථාවක් ඔබට දායාද කරන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මේ උතුම් කාර්යය ඉටු කරන්නේ 45 වන සංවත්සරය නිමිති කරගෙන බව ඔබට ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා 1969 මේ මාසයේ ආරම්භ කරපු ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අපේ ජාතියට අපේ දේශයට සුවපත් සමාජයක් බිහි කරන්න ඉටු කළ මෙහෙවර ඉටු කරන මෙහෙවර අප්‍රමාණයි 45 වන සංවත්සරයේදී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ බෞද්ධ සංගමය අදහස් කළා කයෙන් පමණක් නොව මනසින්ද සුවපත් සමාජයක් බිහි කරන්නට කැපවිය යුතුයි කියලා. ඒ උතුම් මරමුණ පෙරදරිව ගරු අමාත්‍ය සාලින්ද දිසානායක මැතිතුමා නියෝජ්‍ය මාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමාගේද ලේකම් දයාරත්න මහත්මියගේ ආශිර්වාදය සහිතව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා කල්පනා කළා අතිවිශාල පිරිසකට නිවන් මඟ අවබෝධ කර ගැනීමට මහා ශක්තියක් දානය කරන ඒ උතුම් අරිය ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩමවා මේ වටිනා අවස්ථාව මේ දුර්ලභ අවස්ථාව දායාද කිරීමට කැප වෙලා මේ කාර්ය සංවිධානය කළ යුතු බව. එහි ප්‍රතිඵලයක් විදියටයි අද අද මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට දහස් සංඛ්‍යාත මහා ජනතාවට දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඉතින් ඒ මధుර පිවිතුරු ප්‍රභාෂ්වර සිරිස් සදහම් ශ්‍රවණයට පෙර අපි දෛක්මනින් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මේ උතුම් කාර්යයේ මූලික කටයුතු අවසන් කරන්නට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සිසිල් බණ්ඩාර සේනාරත්න මැතිතුමා දැන් දැන් දැන් පුෂ්ප පූජාවන් සිදු කරමින් මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ඒ ඒ උතුම් වන්දනීය පිවිතුරු හැඟුම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අවස්ථාව මේ මූලික කටයුතු ධර්මදේශනයට පෙර ඊටම ගෞරවයෙන් සිදු කර අවසන් කිරීම ඔබ සියලු දෙනාටම නිදහස්ව ඉතා ඉතා සංසුන්ව අතිපූජනීය රාජගිරියේ අරිය ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඒ උතුම් ධර්මදේශනය ශ්‍රවණය කිරීමට ඉඩකඩ සලසා දීමයි අපේ බලාපොරොත්තුව. මල්ලි සසරේ ප්‍රමාණ දුක්කිනි අපේ සිත දමනවා ගෙවෙන හැම මොහොතකම සසරේ විඳින්නට සිදුවෙන අප්‍රමාණ දුක්ඛයන්ට අපට මුහුණ දෙන්න සිදුවෙනවා අපේ ජීවිත කාලේ සැපය කියන දේ අත්විඳින්නට ලැබෙන කාලයත් දුක් පීඩාවන් අත්විඳින්නට ලැබෙන කාලයත් අරගෙන බැලුවොතින් මේ සසර කොතරම් දුක් සහිත සසරක්ද කියන දේට අටුවා ටීකා පැවසීම අවශ්‍ය වන්නේ නැහැ. විවිධාකාරයේ දුක්ඛ දෝමනස්යන්ට පීඩාවන්ට මුහුණ දෙමින් අටලෝ දහමින් කම්පා නොවෙමින් මේ යන ගමනේ සදාතනික විමුක්ති සුවය කොතැනද ඒ සදාතනික විමුක්ති සුවය සාක්ෂාත් කර ගැනීම කොතරම් මිහිරිද ඒ සදාතනික විමුක්ති සුවය දේශනා කොට වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම මාවතට හදවතින්ම අප යොමු කරන අපේ අධ්‍යාත්මය ඒ මාර්ගය වෙත බද්ධ කරන අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුමధుර දර්ශනය මුළු මහත් දේශයටම මුළු මහත් ජාතියටම පමණක් නොව මුළු මහත් විශ්වයටම ශාන්තියක් ඒ ශාන්ත රසය විඳ ගැනීමට ඉඩකඩ සැලසූ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ పూర్ව වැඩසටහනේ යුතුයකමක් ඉටු කරමින් අරමුණ වඩාත් මැනවින් පැහැදිලි කිරීමට මේ අවස්ථාව යොදා ගන්නා ලෙස. මොකද කරන්නේ? පාරවල්ලන්න කියන්න මේ පොඩක් මේ අර පැත්තට හරවන්න. අර බිල්ඩින් එකට පොඩ්ඩක් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෙහිණි මහන්සිය ඇතුළු පැමිණ සිටින සිටින සිටින සදහවත් සියලු දෙනාගෙන්ම අවසරයි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා තුමා එවැගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික මහතු මහත්මීන් එවගේම ආයතනයේ සියලුම කළමනාකාර මහත්ම මහත්මීන් සංස්ථාවේ සියලුම වෛද්‍ය මණ්ඩලය මණ්ඩලය මණ්ඩලය ඒ වගේම අපේ කතිකාචාර්ය කරුණාතිලක දිසානායක නායක මහත්මයා මහත්මයා ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සියලුම වෛද්‍ය මහත්ම මහත්මීන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සියලුම මහත්ම මහත්මීන් එවැගේම එවැගේම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සියලුම ඒ යටතේ තිබෙන සියලුම ආයතනවල පැමිණ සිටින සියලු දෙනාගේමත් එවැගේම එවැගේම මේ සදහැවත් දැහැවත් ධර්මදේශනය දේශනය දේශනය ඒ අති උතුම් අපිට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තාවක් තාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධම් දේශනය සඳහා පැය තුනක කාලයක් කාලයක් කාලයක් අපිට වෙලාව යනවා තීරෙන්නෙම නැතුව නැතුව ඒ දහම් දාණය දාණය දාණය බෙදා හැරීමට අද මේ අවස්ථාව අපිට උදා වෙලා තිබෙනවා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අපි අපි අපි අපි කය කය තුල ඇති වෙන ලෙඩ රෝග රෝග රෝග සුව කරන්නට අන්නට අන්නට දේශීය අවුරුදු ආයුර්වේද ඖෂධ අපේම දේවල් ගස්වල කොළ පොතු වලින් ඔබට හැදෙන ලෙඩ රෝග සුව කරන්න මුළු ලංකාවේම බෙහෙත් බෙදා හරින ආයතනය කම්මල ආරම්භ කළේ මේ ස්ථානයේ 1969 විඩා හැරීම සිදු වෙනවා. ඉතා සාර්ථක ලෙස මේ ආයතනය මුළු රටකම සේවයක් කරමින් අධිකාරී ජනාධිපතිතුමා ඇතුළු ගරු අමාත්‍ය මණ්ඩලයේ ශක්තිය මත ඒක තමයි අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය සාහිත්‍ය දිසානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාගේම සහයෝගය පොඩ්ඩක් බැහැරෙන්න සෙනග එක ඒක තමයි සාමාන්‍ය විදිහට අපි පුතරම් අමුද්‍රව්‍ය වල මිල වැඩි වුණා වැඩි වුණා මිල වැඩි නොකර ජනතාවගේ යහපත වෙනුවෙන් මේ බෙදා හරිමි අද වෙනකොට විශාල ලාභ සහිතව පවත්වාගෙන යන ආයතනයක් නියම අදාම වැදගත් අපි 45 වසර සමරන මේ වෙලාවේ මේ වසරාම් ප්‍රධාන මේ මහා පින්කමක් කළා අපේ බෞද්ධ සංගමේ සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයේ ආයතනයේ කර්මනාකාර මහතුමාත්මී සියලු දෙනා අදහස් කළේ හරි එයා අපි සාකච්ඡා කළේ මේ පාර 45 වෙනි සම්මාසයේ සමරන මේ වෙලාවේ මනස සුවපත් කරගන්න. අපි අද අපේ අසහනකාරී මෙතෙන් දිගාන්තරයේ සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා යොමු කරවන වෙලාව හරිද වැඩ පිළිවෙලකට විනාඩි 10ක් තියෙනවා ධර්ම දේශනමේ වැඩ පිළිවෙලකට යා යුතුයි කියන මතය උඩ අපි අද දින මේ ධර්ම දේශනය අපි සංවිධානය කරා ඔව් රයිට් මම හිතන්නේ අපේ මහා ලොකු වාග්යක් අපි ලබපු විශාල ධර්මදේශනා කරනවා අපි ප්‍රාර්ථනා කරනවා මේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනය මේ නාවින්න අවට ගම්වාසීන් සමග ප්‍රදේශ වාසීන් සුදුසු පරිදි මේ ලවුඩ් ස්පීකරේ කටයුත්ත ඉෂ්ට කරන්නට අපිට අද අවස්ථාවක් ලබා දීම පිළිබඳව අපේ සේවක මහත්ම මහත්මේ සියලු දෙනා මේ දවස් කීපයේ කැප වෙලා පරිත්‍යාගශීලීව මේ මහා උතුම් කටයුත්ත සංවිධානය කරා මේ ලෝ වැසියන් වෙනුවෙන් අද මේ සමාජයේ තිබෙන අසහනාකාරී තත්ත්වයන් මුදවාලමින් රට භෞතික වගේම ධාර්මිකව අධ්‍යාත්මික සමාජයක් ගොඩනැගීමේ මුල් ඒ කටයුතු රාත් ගෙන යන වැඩපිළිවෙලට තවත් අපේ දායකත්වයක් ලබා දෙමින් මෙවන් දේශනාවකින් ඔබ හැමගේ මනස සුවපත් කරමින් ඒ තමන් ප්‍රාර්ථනා කරන නිවන් මඟ අවබෝධ කරගන්නට වාසනාව උදා කර දෙන්නයි අපේ එකම උතුම් අරමුණ උනේ. ඒ අතුම් අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා සහාය වෙච්ච සියලු දෙනාම මේ අවස්ථාවේ මා මතක් කරනවා අපේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ අදහස මතු කරපු පමණින් ඒකමතිකව කළ යුතු හැම දෙයක්ම කරන්නට අපිට අවසරය ලැබුණා. දරුවා මාත්‍යතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම ආශිර්වාදය ලැබුණා. ඒ අනුව අද අපි මේ මහා සත්කාර්ය මේ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනා වෙනුවෙන්ම අපි පවත්වනු ලබනවා. අපි සමාව අයදිනවා. අද මේ වන විට 3000කට අධික පිරිසකට අපි අසුන් පමුණලා තියෙනවා. තවත් පැමිණෙමින් තිබෙනවා. කෙසේ හෝ අවකාශ තිබෙන පරිදි යහපැත්තේ තිබෙන මහා උසු උයන මේකට සූදානම් කරලා තියෙනවා. පුළුවන් හැටියට ඒ ප්‍රදේශයේ මේ අවස්ථාව අපේ සියලු දෙනාට උදා කරගන්න ධර්ම දේශනයේ නෞකන්දෙන්ට අවස්ථාවක් ලැබෙනවා. ඒ සියලු කටයුතු මේ පැය තුන තුල සාර්ථකව ඉෂ්ට කරගන්න සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙමි. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි. ස්තුතියි. මෙතන ඉන්න නම් පොඩ්ඩ යට කෝල් එක දීලා බලන්න මෙතන මේ වයර් බැටරි වල කරන්ට් වැඩි ඔක්කොම ඉවරයි ඒ මහතම් සුවේ රාජගිරියේ අලනාන වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේගේ මුවින් දේශනා කරන්නට පෙර මේ උතුම් කාර්ය පැවැත්වීමට විශේෂ නිමිත්තවන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 45 වන සංවත්සරය පිළිබඳව ඒ වෙනුවෙන් මේ කාර්ය සංවිධානය කිරීමට වුන්ගත් ඒ දැහැමි උත්සාහය පිළිබඳව අදහස් පළ කිරීමක් සභාපතිතුමා සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා විසින් සිදු කරනු ලැබුවේ දැන් මේ ආයතනයේ බෞද්ධ සංගමයේ සභාපති සුනිල් වල්පොල මහත්මයා පැමිණ සිටින පිරිස ඉතාම ගෞරවයෙන් පිළිගැනීමට සූදානම් බෞද්ධ සංගමයයි මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ අපි ආරාධනා කරනවා සුනිල් වල්කොල මහත්මයාට පිළිගැනීමේ කාර්ය සිදු කිරීම. අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සීලම නිලයෙන් අවසරයි එම්මා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ එම ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ආයුර්වේද බොරල් ආයුර්වේද රෝහලේ සියලුම නිලධාරි මහත්මාතුන් ඇතුළු සමාජික මහත්මාතුන්ගේ අවසරයි. එවැගේම ශ්‍රී ලංකා ආයුර්වේද අවස්ථාවේ ගරු සභාපති සෝමීර චන්දසිර සෝමීර චන්දසිර මැතිතුමනි කල්මනාකාර අධ්‍යක්ෂක වෛද්‍ය සිසිල් බණ්ඩාර මැතිතුමනි සියලුම කල්මනාකාර මහතුරුනි වෛද්‍ය මණ්ඩලයේ සියලුම නාවරණී මහතුරුනි බෞද්ධ සංගමය ඥාතික සේවක සංගමය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්ථාන භාවන නිලධාරී සංගමය කල්මනාකරණ සහකාර සංගමය ඇතුළු සියලුම සංස්ථාවේ සමාජික මහත්මාත්මයන්ගෙන් අවසරයි උන්වහන්සේ අපට දිනයක් නියම කළ දුන්නා. දින 15 කෙනෙකුට කාලයක් තුල අපි මෙන පුණ්‍ය කර්මය සංවිධානය කිරීමට ආයතනයේ සියලුම සංවිධාන වෘත්තීය සමිති කොටස් වශයෙන් බෙදා එක් එක් කර්තව්‍ය ඔවුන්ට බාර දුන්නා. ඒ අනුව අද දින අපි බලාපොරොත්තු වුණේ 3000ක වැඩි වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් මම පේනවා ඊට වැඩි සංඛ්‍යාවක් ඇවිල්ලා ඉනවා. අපි ඉස්සෙල්ලාම සමාජ වචනය කරනවා අපේ නම් අපාස්පායක් වුණා. තවතර ස්වාමීන් වහන්සේ න්‍යාස්ථාවේ වැඩම කරනවා. කවුරුත් ආසන වලින් නැට උන්වහන්සේට ගෞරව දක්වනවා. එබැවින් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් පැමිණි සියලුම ගුණාවර මහතුරු බෞද්ධ සංගමයේ මම මේ ආස්ථාවේ පිළිගන්නවා. එබැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුබද්ධ සියලුම ආයතන වලින් පැමිණි සියලුම පින්වත් ගුණාවර මහතුරු මේ ආස්ථාවේ ජනතාවේ ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දිවයිනේ නන්දෙසින් පැමිණි සියලුම බැතිමතුන් ශ්‍රී ලංකා ආර්ය දවස් සංස්ථාවේ බෞද්ධ සංගමය වෙනුවෙන් මේ අවස්ථාවේ අපි ඉතාමත් මිනිසුන්ම බැතිබර කායකත්වය යුතුව ඉතාමත් පිළිගන්නවා. Thank you. එතන පොඩ්ඩ ඉඳලා උඩට ස්ටේජ් එකට ගිහිල්ලා දුන්නා නම් හරි. උඩට ගිහිල්ලා උඩට ගිහිල්ලා ආම්දුරු එතන දැකපු ගමන් අතර දුන්නා නම් හරි. ආම්දුරේකට පූජා කරා ඒක. ඒ කියන්නේ අර පැත්තෙන් අපි ආවිල්ලා හිටියොත් එහෙම හරි කමන්නේ. කවුරු නැගලා හිටියනම් ඔව් එහෙම හිටියත් කමන්නේ. එහා පැත්තෙන් යන්න. නැත්නම් ආමුදත් එක්ක කවුරු හරි පිටිපස්සෙන් පිටිපස්සෙන් ගියත් හරි කොහොමද? ආයෙත් වාඩි වෙනවා දුන්නා නම් දේශනාකට වදාන නිම්මල පිවිතුරු දහම් මාර්ගයේ මෙයන්ත සසර කෑගැනීමට දහම් දෙසන රාජගිරී අරියන්නාඩ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා සෙනගාතරින් වැඩම කරන දසුනයි අපේ සමගමින් දැක ගන්නට ලැබෙන්නේ. ඉදා විසක් සඳ සිසිලේ මේ රචනා නදී තමන් වැඩි දහරේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වූ සිද්ධාර්ථයන් වහන්සේ සොයාට ඒ සදාතනික විමුක්ති මාවත උන්වහන්සේ විසින් සාක්ෂාත් කොට පන්සාලස් වසක් දෙව්ලු මිනිසුන්ට දේශනා කොට සමග සසර ජයගැනීමට මාන ස්වර්ගදානය විලල් කරන ලැබුවා ඒ ස්වර්ගදානයේ ප්‍රවේශමයි ඒ අමා නිවන් සුවය සොයා යන්නට අපේ සිත නිවන් මඟ ඔස්සේ ගමන් කරන සිතක් බවට පත් කරගන්නට අපේ චරිතය නිවන සොයා යන පංච දුෂ්චරිතයෙන් තුර පංච සුචරිතයෙන් යුක්ත සුවඳමත් ජීවිතයක් බවට පත් කරගන්නට පූජනීය රාජකීය අන්නදාන ස්වාමීන් වහන්සේ in, up, then leap to the bed.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 ඒ අනුවයි මේ පින්කම මේ මොහොතේ මේ ආකාරයෙන් සිද්ධ වෙන පිළිතුරු. වටා පිටාව බලනකොට වටා පිටාව දකිනකොට බොහොම විචිත්‍ර වූ සුන්දර වූ පින්කමක් මේ මොහොතේ සිද්ධ කළා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වයේ දකිද්දී ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිස්සතන් බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන චිත්‍රයක් තිබ්බා පින්නතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිතරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එතකොට පින්වතුල්ලා විචිත්‍ර ආකාරයෙන් පින්කම් සිදු කරගනින්දී ඒ විචිත්‍රභාවය තුල අපි දකින්නේ පින්වතුනි ඔබලාගේ මේ පින්කම් සංවිධානය කළා වූ පින්වතුල්ලාගේ සිස්සතන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ධම්ම දායාද කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයින්ට මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමෙයි ඔබලාට ගිහි පින්වතුන්ලා චෝදනා කරાવી නිගරු කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දයාබර අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ කාරුණික ඉල්ලීමක් අපගෙන් සිද්ධ කරනවා පින්වතුනි. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමෙයි ඔබලාගේ ශාස්තුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා චෝදනා කරાવી නිගරු කරાવી කියලා පින්තුනි. ඒතර බලන්න ශාස්තුන් වහන්සේ හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශාවකයන් වන අපගෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කළා තියෙද්දී පින්වතුල්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක්ම අරමුණු කරගෙන මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් මේ විචිත්‍ර වූ පූජාවන් දක්වද්දී පිඟතුනේ අපි උල නිහතමානී නිග්ලේශී සතුටක් ඇති වෙනවා ඔබලා ඒසා පූජාවන් මහා සංඝරත්නය අරමුණු කරගෙන අපට දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙනකොට පින්නතුනි ඒ අහිංසක සතුට සිතේ දරාගෙනමයි පිඟතුල්ලාට මේ මොහොතේ මේ බණ ටික දේශනා කරන්න. යහපත් භික්ෂුවක් හැටියට අපිට සමාජගත වෙන්න මේ මාවත සකස් කරලා දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි පිඟතුනි. අප්‍රමාණ විනය කාරණාවන් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන පාර සකස් කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. එනිසා ඔබලා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් පින්නතුනේ ඒක මලක් ඒ මල් දහසක් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි මොකද උන්වහන්සේ අපි තුල යම් ගුණයක් ඇති කරගත්තනම් ඒ ගුණය ඇති කරගන්න අපිට මාවත සකස් කළ දුන්නේ ඒ නිසා කල්පනා කරන්න පින්වතුල්ලා තෙරුවන් කෙරේ අප්‍රමාණ සද්ධාවෙන් ගරුත්වයෙන් යුතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව තෘෂ්ණාවෙන් තොරව පින්වතුනි මේ මොහොතේ මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කළා කියනවාද ඒ සෑම පූජාවක්ම ලෞතුරා මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තර සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන පිඟතුනි. ඒ වගේම ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝ රත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජා වූ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්නේ. පිඟතුනි පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම තුලින් දුගතියට යන පාරත් අපිට ඇති කරගන්න පුළුවන්. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්නතුනි. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා දුගතියට යනවා දක්ෂයා සුගතියට යනවා වඩාත් දක්ෂයා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පින්තුණි පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට යන්නේ? අපි දන්නවා මේ තිරිසන් ලෝකේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා. මේ මොනරා තමයි තිරිසන් ලෝකේ ඉන්න විචිත්‍රම පක්ෂිය පින්තුණි. මේ විචිත්‍රම පක්ෂියාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ එයා පෙර ජීවිතේ පෙර සංසාරයේ මනුස්ස ආත්මභාවයක ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පින්වතුනි පින්කම් සිද්ධ කළා නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කළේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකයන්ට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ලස්සන මාළුවෙක් ජීවත් වුණා පින්නතුනි. එයා ගංගාවක ජීවත් වුණේ. මේ මාළුවා දඹරන් පාට මාළුවෙක්. දකින දකින කෙනා මේ මාළුවාට කැමති ප්‍රියයි පින්නතුනි. මේ දඹරන් පාට මාළුවා කට අරිනකොට ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා පින්නතුනි. මේ අරුම පුදුම මාළුව අරගෙන ඉදා ජනතාව බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් බලලා දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච කෙනෙක්. එයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයටපත් වෙලයි පින්කම් සිද්ධ කළේ. සීලෙන් දුර්වලභාවයටපත් වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට පින්තුණේ අපි මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවා කියන කාරණේ තමයි අපි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා පින්නතුනි. දිව්‍ය තිරිසන් ලෝකයක්. දැන් එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ අසනීප වෙනවා පින්නතුනි. බඩේ අමාරුවක් හැදෙනවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එනවා සාරිපුත්ත මහරහතන් වහන්සේව බලන්න. ඇවිල්ලා අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ රෝගයේ සුව වීම සඳහා ඔබට අවශ්‍ය කරන ඖෂධය මොකක්ද කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මීට පෙර මේ රෝගය හැදුන වෙලාවේ මන් නෙළුම් මල වළඳලයි මේ රෝගයේ සුව වුණේ කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එ르දීන් දිව්‍ය තලයට පැන නගිනවා පින්නතුනේ. එ르දීන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍ය ලෝකයන අනෝතත්ත විල් තෙරට යනවා. අනෝතත්ත විල් තෙරට යද්දී මේ දිව්‍ය ඇතුන් අනෝතත්ත විල් තෙරේ දියන ආනෝ පින්නතුනේ. මේ මුගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය ඇතුන්ට කියනවා මට නෙළුම් මල අවශ්‍යයි නෙළුම් මල ගලව දෙන්න කියලා. ඒගොල්ලෝ නෙළුම් මල මිටියක් ගලවලා දෙද්දී මුගලන් මහරහතන් වහන්සේ එ르දීම්ම පැන නැගිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ නෙළුම් මල පූජා කළා පින්නතුනි. ඒ වගේ මේ දිව්‍යතල ආශ්‍රිතවත් දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පින්නතුනි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අශ්වයේ කරමුණු වෙලා තියෙනවා පින්තුනි. ඒ දිව්‍ය අජානීය අශ්වයා අඩි 7ක් විතර උසයි කියලා ඒ ස්වාමින් වහන්සේ කියන්නේ. එයාගේ වර්ණය මේ අපේ රටේ ඉන්න අශ්වය වගේ සුදු පාට, කළු පාට, දුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද එවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අශ්වයාට තිබිලා තියෙන පින්තුනි. ආයුෂ වර්ණයේ සැපයේ බලයෙන් පිරුණා වූ දිව්‍ය අජානීය අස්වේ. ඒ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ කවරෙක්ද කියලා පින්නතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු මේ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ අපේම මේ සමාජයේ ජීවත් වෙච්ච මහත් එක් පින්නතුනි. එයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගන්නේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න ලැබුණේ නැහැ. දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත්ය සකස් කරගත්ත පින්නතුනි. මෙතන තමයි දුගතිය පින්නතුනි. අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා පින්කතුනි. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයෙක් ඉන්නවා. ඒ දක්ෂයා මොකද කරන්නේ? සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා පින්කතුනි. දැන් මෙවැනි පින්කම් පින්වතුන්ලා සංවිධානය කරන්නේ සිල්පද ආරක්ෂා කරගෙනයි පින්වතුනි. සිල්පද ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් සංවිධානය කරලා චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ඇතුව ජීවත් වෙලා යම් මොහතක මිය පරලොව යන වෙලාවට මෙවැනි පින්කමක් සිහිපත් වුණොත් සස්ත්‍රීක දිව්‍ය සස්ත්‍රීක මනුස්ස කුලවල ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්කතට. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ලස්සන දෙවි කෙනෙක් හිටියා පින්නතුනි. ඒ දෙවියාගේ නම මාලබාරී දෙවියා පින්නතුනි. මේ මාලබාරී දෙවියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මහත්තයෙක්. මේ මහත්තයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා පින්නතුනි. සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා මරණින් පසුව එයා මාළභාරී දෙවියා වෙලා දිව්‍යතලයේ උප්පත්තිය ලබනවා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළභාරී දෙවියා ඕපපාතිකව දිව්‍යතලයේ උපදිනකොටම එයාට දිව්‍යාංගනාවන් 500ක් පහළ වෙනවා කියලා පිංගතුනි. මේ දිව්‍යාංගනාවන් 500 පිරිවරාගෙන මේ මාළභාරී දෙවියා සෑම උදෑසනකම අර දිව්‍ය තලයේ තියෙන මලින් බර වෙලා තියෙන නන්දන උයනට යනවා කියනවා. මාළභාරී දෙවියා දිව්‍ය ආසනයේ වාඩි වෙලා ඉද්දී දිව්‍යාංගනාවෝ 250 දෙනෙක් මල්ගස් උඩට නගිනවා කියනවා පින්නතුනි. ඒ දිව්‍යාංගනාව 250 දෙනා මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුලලා මාළභාරී දෙවියව සරසනවා අපි කියනවා පිටු. මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජා ලබනවා පිටු. කුමක්ද මේ අසිරිය පිටුනේ? මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය. අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍යාංගනාවක් අරමුණු වෙලා තියෙනවා පින්නතුනි. ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පින්නතුනි. එයා හැදිලා තියෙන්නේ මලින් පින්නතුනි. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින් පින්නතුනි. ඔබ සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් ගන්න. ඒ පොලිතින් නුරයට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. දැන් බාහිරින් මේ පොලිතින් නුරය දෙස දකින්න මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිළිතුරු. කුමක්ද මේ අසිරිය පිළිතුරු? මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය. එනම් බලන්න අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පින්තුනේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ? මේ සුගතිය දුගතිය දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරයනොත් අකුසල් සංස්කාරයනොත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙන බව දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට පින්වතුනි එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. මොකද අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පින්නතුනි. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකට සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා පින්නතුනි. ඒ කියන්නේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා පින්නතුනි. එමනම් මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරමින් ආවා වූ ගමන අපි මේ ඇවිල්ලා තියෙන පින්නතුනි. ඒ ගමනේ දීර්ඝභාවයේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා මේ මහ පොළවේ තියෙන පස් වෙරළු ගෙඩි ගන්න ගුණි කරන්න කියනවා පිටු. මේ මුළු මහ පොළවේම තියෙන පස් ගැනයි මේ කියන්නේ. මේ මහ පොළවේ තියෙන පස් වෙරළු ගෙඩි ගන්නට ගුලි කරන්න කියනවා. එක වෙරළු ගෙඩි එක වෙරළු ගෙඩි අයින් කරන්න කියනවා. මේ මම ගෙවාගෙන පැමිණි එක කල්පයක් මේ මම ගෙවාගෙන පැමිණි දෙවෙනි කල්පේ මේ මම ගෙවාගෙන පැමිණි තුන්වෙනි කල්පේ කිය. වෙරළු ගෙඩි ප්‍රමාණය ඉවර වෙනවා කියනවා කල්ප ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියනවා පින්නතුනි. මේ මහ පොළවේම පස් ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් මේ කුසල් සංස්කාරත් අකුසල් සංස්කාරත් නිසා මේ දුකත් සැපත් දෙකත් අතර දෝලණය වෙමින් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපු ජීවිතයක් අපි ඇවිල්ලා තියෙන පින්නතුනි. ඒ ආවා වූ දීර්ඝ බව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා තියෙන පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා පින්නතුනි. ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිනා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්නතුනි. ඒ වගේම මේ ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබලා කටින පින්කම් සිද්ධ කරපු වෙලාවේ පූජා කළා වූ කටින වස්ත්‍රයන් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා පින්නතුනි. එනම් බලන්න ඒසා කුසල් සංස්කාරයන් අපි සංසාරේ රැස් කරලා තියෙනවා පින්නතුනි. ඒ කුසල් සංස්කාරයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා පින්නතුනි. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජුරුවන්ගේ ස්ත්‍රී රත්නය වෙලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්‍රියා වෙලා සක්‍රියාගේ සුජම්පති දේවිය වෙලා ඉඳලා තියෙනවා කියලා පින්නතුනි. බලන්න මේ සාස් ඉහළ සැපයන් අපි සංසාරයේ අත්විඳලා තියෙනවා. මේසා ඉහළ සැපයන් අපි අත්විඳේ කුමක් නිසාද පින්නතුනි? මේ කුසල් සංස්කාරයන් නිසාමයි දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට හිමිදිරි උදෑසනක මේ පාර හරහා ඇදිලා යන කඩිරැලක් පෙන්නලා මේ තිරිසන් ලෝකේ කඩිරැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සම්පිති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා පින්තුනි. එනම් බලන්න මේ තිරිසන් ලෝකේ ජීවත් වෙන කඩියක් සංසාරයේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා නම් පින්තුනේ ඔබත් මමත් සංසාරයේ සක්විති රජ වෙලා කොච්චර වතාවක් ඉන්නේ නැද්ද පින්තුනේ මේසා අසිරියන් අපි වින්දේ කුමක් නිසාද කුසල් සංස්කාරයන් නිසාමයි කුසලයේ විසින් මෙවැනි ඉහළම සැපයන්ට අපිව ඔසවලා තබද්දී ආයිමත් අකුසලය විසින් කල්ප ගණන් සතර අපායන්ට වටලා දුක් දීලා තියෙනවා කියනවා. ඔබත් මමත් නිරයන්ට වැටිලා කල්ප ගණන් ගින්දරත් යෝධියක් ගිනි අඟුරුත් එක්ක දුක් විඳලා තියෙනවා කියනවා. ඔබත් මමත් කල්ප ගණන් තිරිසන් ලෝකවලට പ്രേත ලෝකවලට වැටිලා කල්ප ගණන් දුක් විඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වින්දා වූ දුක බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා ඔබත් මමත් තිරිසන් ලෝකේ ඉපදුන වෙලාවේ හරකෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කද්දී ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා පින්නතුනි එනම් බලන අකුසලය නිසා මේසා දුක් සාගරයන් අපි සංසාරයේ අත්විඳලා තියෙනවා. කුසලයේ අරසා සැපයන් කරා අපි ඔසවලා තිබ්බා වගේම අකුසලයේ අරසා අප්‍රමාණ දුක් කන්දරාවන් අපිව දාලා තියෙනවා. එනම් මේ කාරණා නුවණින් දකිද්දී අපි කුමක්ද දකින්නේ පිංගතුනි? මේ රැස් කරන්නා වූ සෑම කුසල් සංස්කාරයක්ම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවායි කියන කාරණේ අපි දකිමු. මේ රැස්කන සෑම සංස්කාරයක්ම අනිත්‍ය වූ දෙයක්. දැන් මේ පින්කම තුලින් පින්තුල්ලා යම් කුසල් සංස්කාරයක් රැස් කරනවද? ඒ කුසල් සංස්කාරයේ නිට්ටය වූ සංස්කාරයක් නෙමේ පින්තුනි. ඒක විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. එනිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා කුසලයට බැඳෙන්නේ නැහැ පින්වතුනි. එයා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ, භවයට බැඳෙන්නේ නැහැ. මොකද එයා දන්නවා සංස්කාරය අනිත්‍ය දෙයක් කියලා. මේ අනිත්‍යභාවයේ නුවණින් දකින මොහොතක් පාසා විදර්ශනා නුවණයි ප්‍රඥාවයි මතුවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අදක්ෂයා මොකද කරන්නේ? සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා පින්තුනි. එයා අදක්ෂයා දක්ෂයා මොකද කරන්නේ සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා වඩා දක්ෂයා මොකද කරන්නේ මේ සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරයනොත් අකුසල් සංස්කාරයනොත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙන බව දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආකාරයෙන් විදර්ශනා නුවණ සකස් වෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරමින් අපි මේ ධර්ම මාර්ගේ පෙරට යද්දි පින්නතුනේ තමා තුලින් තමා මුලින්ම දකින්න ඕනේ තමා මේ ලැබුවා වූ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවයේ පින්නතුනේ මේ ලෝක ධාතුවේ සත්වයක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා පින්නතුනේ යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්මතලයක මාර්ගඵලාභී නොවන බ්‍රහ්මෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම බ්‍රහ්මේකුට වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා පින්තුනි. ඒ ශ්‍රේෂ්ඨ උපතක් ලබන අපි ඒ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්නේ නැහැ පින්තුනි. ඒ උපතේ ශ්‍රේෂ්ඨභාවය නොදකින නිසාම අපි දෙවියා කියන කෙනාගෙන් අමනුෂ්‍යයා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනටපත් වෙලා තියෙනවා පින්නතුන. එයි මේ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්නේ නැහැ. ඒ නිසා මේ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා පින්නතුනේ. මේ සතර අපායෙන් අපේ මස් ඇසට පේන්නේ තිරිසන් ලෝකේ විතරයි පින්නතුනි. බලන්න මේ මස් ඇසට පේන තිරිසන් ලෝකය කියන්නේ කොච්චර විචිත්‍ර වූ සුන්දර වූ ලෝකයක්ද පින්නතුනි. ඒ සුන්දර තිරිසන් ලෝකයේ ඉන්න ලස්සනම සත්වයා තමයි කුරුල්ලා කියන කෙනා. එයා ලස්සනට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා අපි හැමෝට එයාට කැමති පින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාට කියන්නේ අකුසල් නිදියක් කියලා පින්නතුනි. නිරතුරුවම අකුසල් ලියලෙනවා. මොකද මේ කුරුල්ලෙක් උදේ ඉඳන් හවස් වෙනකම් මොකද කරන්නේ? පණුවන් මරමරා දැලබුවන් මරමරා කනවා පින්නතුනි. මේ සතුන් මරමරා කන සෑම මොහොතකම මේ කුරුල්ලා තුල මරණීය චේතනාව සකස් වෙනවා. මරණීය චේතනාවට අදාළව එයා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්න පිනතුන. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණාට මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්නවා පිනතුනේ. එනම් බලන්න ওই ලස්සන සුන්දර කුරුල්ලේ උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ජීවත් වෙලා රාත්‍රියට නිින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් කොච්චර සිද්ධ කරගෙනද පින්නතුනි. ඒ වගේමයි තිරිසන් ලෝකේ ජීවත් වෙන මේ සෑම සතෙක්ම අකුසල් මූලයන්මයි වඩන්නේ පින්නතුනි. එයා අම්මා තාත්තා හඳුනන්නේ නැහැ හොඳ නරක හඳුනන්නේ නැහැ ධර්මය අධර්මය හඳුනන්නේ නැහැ අකුසල් මූලයන් ලෝභ, ద్వේෂ, මෝහයන් වැඩිම නිසා තිරිසන් ලෝකයෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලා දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න අපේ මේ ඇස් ඉදිරි පිට තියෙන සුන්දර තිරිසන් ලෝකයේ තුල කොයිසා කටුක දුක සැඟවිලා තියෙනවද පින්නතුනේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් දේශනා කරනවා. එක പ്രേතෙක් പ്രേත ලෝකේ ජීවත් වෙනවා පින්තුණි. එයා ඕපපාතිකව പ്രേත ලෝකේ ඉපදෙනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පින්තුණි. ඒ ගින්න යාට නිවෙන්නේ නැහැ. ඒ ගින්න නිවා ගන්න බැහැ පින්තුණි. දැන් ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගහලා ඒ ගින්න නිවා ගන්න. නමුත් මේ പ്രേතයාගේ ඇසේ ඇවිලෙන ගින්න නිවෙන්නේ නැහැ පින්තුණි. අකුසලයේ විසින් ඇවුලෝ ආවු ගින්නක්. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නෑ පින්නතුනි. ඊර්ෂ්‍යා වැඩුවා, ද්වේෂය වැඩුවා, ක්‍රෝධය වැඩුවා. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම പ്രേත ලෝකේ උපත්ය සකස් කර ගන්නවා පින්නතුනි. ඒ වගේමයි പ്രേත ලෝකේ ජීවත් වෙන තව പ്രേතෙක් ඉන්නවා. එයා ඕපපාතිකව പ്രേත ලෝකේ ඉපදෙනකොටම එයාගේ මේ කට පූට්ටු වෙලා ඉපදෙන්නේ පින්තුනි. අපිට වගේ මේ මුඛය අරින්න යාට බෑ සමින්ම කට පූට්ටු වෙලා තියෙන්නේ. මුළු പ്രേත ජීවිත කාලෙම ආහාරයක් ජලයක් නැහැ පින්තුනි. निराහාරව දුක් විඳිනවා. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානයන් වැළැක්වුවා දන් දෙන්න එපා කියලා අනුශාසනා කළා. Taman දන් දුන්නෙත් නෑ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නෑ පිඟතුනේ. ඒ විපාකයන් പ്രേත ලෝකෙට වැටිලා විපාක දෙද්දී කටක් නැතුවයි උප්පත්තිය සකස් කරගන්නේ. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙන සමහර പ്രേතයන් പ്രേතියන් සිටිනවා. ඒගොල්ලෝ ආහාරයක් සොයාගෙන යනවා. ලස්සන බත් පිගානක් පේනවා නැත්නම් සෙමසොරු ටිකක් පේනවා. බත් පිඟාන කන්න යනකොට මේ බත් පිඟාන අතුරුදහන් වෙනවා පින්නතුනි. ලස්සන දිය කඩਿੱත්තක් තියෙනවා වතුර ටික බොන්න යනකොට මේ දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි ආහාර තියෙනවා පෙනිපෙනි ජලය තියෙනවා පරිහරණය කරන්න යද්දී අතුරුදහන් වෙලා යනවා පින්වතුනි මොකද පෙර ජීවිතේ ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අන්සතු දේ සොරකම් කළා පින්වතුනි අනුන්ගේ සැපේ පැහැර ගත්තා. අනුන්ගේ සැපේ පැහැර ගැනීම නිසා එහි විපාකයන් අනුව പ്രേත ලෝකෙට වැටුණොත් පෙනි පෙනි තියෙන බත් පිඟාන පෙනි පෙනි තියෙන දිය කඩිද්ද අතුරුදහන් වෙලා යනවා පිඟතුරේ. මුළු പ്രേත ජීවිත කාලෙම निराහාරව දුක් විඳිනවා. ඒ වගේමයි പ്രേත ලෝකේ ජීවත් වෙන තව പ്രേතෙක් ඉන්නවා. එයා ඕපපාතිකව പ്രേත ලෝකේ උපදිනකොටම එයාගේ මේ කට දිග වන වෙලා තියෙන පින්නතුයි. ඒ പ്രേතයා හරිම ආසයි කතා කරන්න වචන හුවමාරු කරගන්න අනිත් പ്രേතයින් සමග. නමුත් වචන පිට වෙන්නේ නැහැ පින්නතුනි. මේ වචන පිට නොවීමේ දුක එක පැත්තකින් දරාගෙන කට තුවාල වීමේ දුක එක පැත්තකින් දරාගෙන එයා പ്രേත ලෝකේ අප්‍රමාණ දුක් විඳිනවා. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන අකුසල් සිද්ධ කළා. සිනහ වෙමින් තමයි බොරු කිව්වේ. සතුටු වෙමින් තමයි බොරු කිව්වේ. මෙහි විපාකයන් විපාකෙට එනකොට කට දිව තුවාල වෙලා වන වෙලයි උපත්ය සකස් කරගන්නේ. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙනවා කාමයේ වර්ධවා හැසිරීම නිසා പ്രേත ලෝකයට වැටුණු പ്രേතයන් പ്രേතියන් ඒ අය ඕපපාතිකව പ്രേත ලෝකේ ඉපදෙනකොටම පිංගතුනි මේ මුළු ශරීරෙම වන වෙලා තුවාල වෙලා උපත්ති ලබන්නේ අපුල ජීවිත පිංගතුනි මේ තුවාල වෙච්ච වන වෙච්ච ශරීරය දරාගෙන ඒගොල්ලෝ අනිත් പ്രേතයන් ළඟ කාමයේ ඉල්ලගෙන යනවා පිංගතුනි නමුත් කිසිම ප්‍රේතයෙක්ගෙන් කාමය ලැබෙන්නේ නැහැ. කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන ශරීරයේ තුවාලවල වේදනාව අනිත් පැත්තෙන් දරාගෙන අකුසල් මූලයන්ව වඩමින් දුකෙන් දුකටපත් වෙනවා පින්නතුනි. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා කාමේ වරදවා හැසිරීම සිද්ධ කළා. ඒ වගේමයි යමෙක් මනුස්ස ලෝකයේ තුල මත් වතුර කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් මැරෙන වෙලාවේ යාට මත් වතුර කෙරෙහි තෘෂ්ණාව සකස් කරගෙන මැරුණොත් පිංගතුනි එවැනි අය പ്രേත ලෝකයේ උප්පත්තිය ලැබුවොත් ඒ අය උප්පත්තිය ලබන්නේ ඔය වයින් ස්ටෝස් ආශ්‍රිතව බාර් ආශ්‍රිතවයි පිංගතුනි දැන් ඔබ හිතන්නේ ඔබේ ගෙදර මගුල් ගෙදරක් සාදයක් පවත්වනවා කියලා ඒ මගුල් ගෙදෙට්ට සාදෙට ඔබ මත් වතුර පාවිච්චියට ගන්නවා නම් එදාට මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතයෝ ප්‍රේතියෝ මේ මගුල් ගෙදෙට සාදෙට එනවා පින්නතුනි. එතන මිනිස්සු 100ක් ඉන්න පුළුවන්. නමුත් එතන බේබදු ප්‍රේතයින් ප්‍රේතියන් දහස් ගාණක් ඉන්නවා පින්නතුනි. ඒගොල්ලෝ මත් වතුර ඉව කරනවා, සුවඳ කරනවා, ආග්‍රහණය කරනවා. ඒ නිසාම ඒ අය වෙරිමතේටපත් වෙනවා පින්නතුනි. මේ නිරේතුරුවම වෙරි මතයට පත්වෙච්ච මේ මත් වතුර කෙරේ උපාදානින් මැරිච්ච ප්‍රේතයෝ අප්‍රමාණ ප්‍රේත තලයේ ඉන්නවා පින්නතුනේ. මොකද ඒගොල්ලෝ ඉපදෙන වෙලාවෙම പ്രേත ලෝකෙ ඉපදෙන්නේ මේ මත්වතුර පාවිච්චි කරන ස්ථාන ආශ්‍රිතවයි පින්නතුළු. එනම් බලන්න මේ සා දරුණු പ്രേත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අසුර ලෝකයක් ගැන දේශනා කරනවා. යමෙක් මහසાગරයේ තෘෂ්ණාව ඇති කරගෙන මැරුණොත් එයා මහසાગරයේ අසුරෙක් වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ ලෝකේ ජීවත් වෙන දීවර ජනතාවක් ඉන්නවා. ඒ දීවර ජනතාව මුහුද උපාදානය කරගෙනයි ජීවත් වෙන්නේ පින්නතුනේ. ඒගොල්ලෝ හවසට මුහුදට ගියාම පහවදා උදේ තමයි ගොඩබිමට එන්නේ. සමහරු සති ගණන් මාස ගණන් මහසાગරයේ මගේ කරගෙන ජීවිතය කරගෙන නිවස කරගෙන ගත කරනවා. මෙහෙමයි මැරෙන වෙලාවට මුහුද කෙරෙහි තෘෂ්ණාව ඇති වුණොත් ඒ සාගරයේම අසුරේක් වෙලා උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ ලෝකේ ජීවත් වෙන සංචාරක පිරිස ඉන්නවා. දැන් ශ්‍රී ලංකාව මාලදිවයින වගේ රටකට අවුරුද්දට ලක්ෂ ගාණක් සංචාරක වෙනවා. කවුද මේ මහා සාගරයේ උපාදානය කරගත් අය? මුහුදු ජලය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත් අය. මේ අය මැරෙන වෙලාවේ සාගරයේ කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් ඒ සාගරයේම අසුරේක් වෙලා උපත්ති ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කිමිදුම් කරුවෙක් මහ සාගරයේ කිමිදි කිමිදි පිහින පීනා සතුට වෙන්නේ යම්සේද මේ අසුරයා මහ සාගරයේ පිහින පීනා කිමිදි කිමිදි සතුට වෙනවා පින්නතුනි ඒකයාගේ තෘෂ්ණාව ඒකයාගේ උපාදානය ඒකයාගේ කැමැත්ත එහෙනම් ඒසා දුකෙන් පිරුණා වූ අසුර ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ නිරයක් ගැන දේශනා කරනවා ගින්දර යෝධිය ගිනි අඟුරුවෙන් ගිනියම් වූ නිරයන් පින්නතුනි මේ නිරයන්ගේ නිරිසතුන් කෝටි ප්‍රකෝටි ගාණක් අප්‍රමාණ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්න මේසා දරුණු සතර පාය අභිභවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න ඔබ දක්ෂ වුණා පින්නතුනි ඒක දක්ෂභාවයක් මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත් එක් හිටියා ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පින්නතුනි. එයාට දත දවසේ පැය 24 මදි පින්නතුනි. ඒ තරමටම රාජකාරී තිබ්බා. මේ මහත්තයාට පන්සලකට යන්න බණක් ගන්න දානයක් දෙන්න පින්කමක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මෙහෙම ජීවත් වෙලා මේ මහත්තයා මැදි වයසේදී සුඛෝපභෝගී නිවසක් හදනවා පින්නතුනි. මේ සුඛෝපභෝගී නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්තයා මිය පරලව යනවා පින්නතුනි. මේ මාත්‍යා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා පින්නතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු අර අඩක් හදමින් පැවතියා වූ සුඛෝපභෝගී නිවසේ අත්තිවාරම යට තියෙන මුල්ගල බදාගත් බහිර වේක් හැටියට උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. උපාදාන පත්‍ය භව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තණ්හා පත්‍ය උපාදාන. දැන් මේ මහත්යා මැරෙන වෙලාවේ කුමක් කරේද තණ්හාව සකස් උනේ? පන්සලකට යන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව බණක් අහන්නේ නැතුව පින්කමක් කරන්නේ නැතුව 24 පැයෙම සල්ලි හම්බු කරලා ඒ සල්ලි යට කරලා හදපු නිවස කෙරෙහි තෘෂ්ණාව සකස් වුනේ. තෘෂ්ණාපච්චය උපාදානං කැමැත්ත නිවස කෙරෙහි සකස් වුනේ. අන්න භවය, ජාතිය, බාහිර වේක් හැටියට උපද්දිය සකස් කරගත්තා. බලන්න කොයිසා අවාසනාවන්ද කියලා පින්වත්නි. මෙච්චර ස්වාමින් වහන්සේලා බණ කියන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්තයා දක්ෂ උනේ නෑ මේ උතුම් මනුස්ස ජීවිතය සුගතිය කරා අරන් යන්න. නමුත් ඔබලා දක්ෂ වුණා ගිය ජීවිතේදී මේසා දරුණු සතර අපාය අභිභවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න පින්දුනේ. ඒක දක්ෂභාවයක්. දෙවෙනි දක්ෂභාවය තමයි මේ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයේ තුල ජීවත් වෙනවා පින්නතුන. මේ මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ කෙනෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නැත්නම් කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැත්නම් මැරිලා නැවත ඉපදෙනවා හේතුඵල ධර්මයන් අනුව හඳුනන්නේ නැත්නම් දානයක් දුන්නොත් සීලයක් රැක්කොත් එයි ආනිසංශ තියෙනවා කියලා හඳුනන්නේ නැත්නම් අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා හඳුනන්නේ නැත්නම් එතෙන්ට කියනවා මිත්‍යා දෘෂ්ටික භාවය කියලා පින්නතුනි. එවැනි මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත්වෙච්ච කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ පින්නතුනි ඒගොල්ලෝ මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේසා භයානක සතර අපායක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් සැපයක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මැරෙනවා පින්නතුනි. මැරිලා ඒ අම්මලා තාත්තලා പ്രേත ලෝකවල ඉපදෙනවා. සමහර මිත්‍යා දෘෂ්ටික පෞල් පිටිපස්සේ ඥාති പ്രേතයෝ සිය ගණන් කැරකෙනවා පින්නතුනි. සිය ගණන් කැරකෙනවා. ඒගොල්ලෝ පින් ගන්න දන්නෙත් නැහැ. මේගොල්ලෝ පින් දෙන්න දන්නෙත් නැහැ පිටු. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ඥාතියා මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා. ඒ නිසා ජීවත්ව ඉන්න කෙනාත් මැරිච්ච කෙනාත් දුකෙන් දුකටපත් වෙනවා පින්වතුනි. මට මතකයි මං එක්තරා ගම්මානයක පින්ඩපාතේ වඩිද්දී එක ගොවි ගෙදරක් ඉදිරියේ පින්ඩපාතේට වැඩ හිටියා. ඒ වෙලාවේ ගෙදර හිටිය අම්මා පීවිසි එක තියාගෙන කිරිබත් කෑලි දෙකක් අරන් ආව පින්නතුනේ. එක කිරිබත් කෑල්ලක් පාත්‍රයට බෙදුවා. මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අතහැව්වා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයිමත් ගන්නෙ නෑ කියලා. මම කිව්වා එහෙමනම් මෑණියෝ ඒ කෑල්ලත් බෙදන්න කියලා. ඒ අම්මා ඒ කෑල්ලත් බෙදුවා. මම පාත්‍රයේ පියන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ ඒ අම්මට පින් දෙන්න. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා පින්නතුනි. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවයේ කොයිසා දරුණු අකුසලයන් කරා අරන් යනවාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයා මහා සංඝරත්නයට වඳිනවා කියලා. සක්‍රයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. මහා බ්‍රහ්මයාත් සක්‍රයාත් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවයේ දකින්නේ යක්ෂයා හැටියට පින්නතුනි. කවදානම් සැනසෙල්ලක් කවදානම් ගැළවිල්ලක් ලබන්න. බලන්නේ නම් මේසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයක් අභිබවලා මේ උතුම් සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිසෙක් වෙන්න ඔබ දක්ෂ වුණා පින්නතුනි. ඒක දක්ෂභාවයක්. තුන්වෙනි දක්ෂභාවය තමයි මේ ලෝකේ අප්‍රමාණ ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන මිනිස්සු ඉන්නවා පින්නතුනි. සමහරුන්ගේ ඇස් දෙක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකින්වත් දකින්න බෑ. සංඝයා කියන්නේ කොයි වගේ රූපයක්ද කියලා දකින්න බෑ. තවත් කෙනෙක්ගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. නුවණින් මෙනෙහි කිරීමක් නැහැ ප්‍රඥාව සද්ධාව කියන කාරණයක් සකස් වෙන්නේ නැහැ පින්තුනි. ඒ නිසාම මේ පින්තුල්ලා දුකෙන් දුකට දුකෙන් දුකටපත් වෙනවා පින්තුනි. එනම් බලන්න මේසා ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරිච්ච ලෝකෙක ධර්මාබෝධයට අදාළ පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිත උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා පින්නතුනි. ඒක දක්ෂභාවයක්. මුලින්ම ඔබ අරසා දරුණු සතර අපායකින් මිදුණා. දෙවනුව අරසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයකින් මිදුණා. තුන්වෙනුව පරිපූර්ණ ඉන්ද්‍රියන් සහිත උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා පින්නතුනි. එහෙමනම් තමා තුලින් තමා දකින්න තමා මේ ලැබුවා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියලා පින්නතුනි. ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා. මේ උපතේ ශ්‍රේෂ්ඨභාවය දැක්කට පස්සේ ඔබ මොකක්ද කරන්න ඕනේ? මේ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. ශේෂ්ඨ මරණයක් කරා. මොකද ඔබ ශේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා කිසි සැකයක් තර්කයක් නැහැ. මේ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. මේ ලෝක ධාතුව තුල ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පින්වතුනි. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනි. මේ ලෝකේ ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය පින්නතුනි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥාණය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් ගිනි ගොඩ ඇවිලෙනවා. දර දාන්න දර දාන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. නමුත් යම් මොහොතක දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණාද ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද දර ටික ඉවරයි ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යනවා සැඟවී යාමක් නැහැ බැහැරට යාමක් නැහැ දර අහවරයි ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සැඟවී යාමක් නැහැ. බැහැරට යාමක් නැහැ. නැවත උපතක් නැහැ පින්නතුනි. මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පළවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී ඵලයටපත් උන කෙනාගේ මරණය පින්නතුනි. මේ අනාගාමී පින්වතා කියන්නේ යා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා. කාම රාග පටිඝ නිරෝධය වෙලා. මෝහය අනුශය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝහය අනුශය වශයෙන් තියෙන නිසාම මේ අනාගාමී පින්වතා නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබනවා දෙවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලැබෙන අනාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුත් ශාසනය විතරයි පින්වතුනි. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකුරුදාගාමී පින්වතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා නමුත් කාමේ රාගේ පටිගේ අනුශය වශයෙන් තියෙනවා පින්නතුනි. බාහිරට ප්‍රකට නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා. අලු යට ගින්දර තියෙනවා. නමුත් බාහිරට ප්‍රකට නැහැ පින්නතුනි. ඒ වගේ මේ සකු르දාගාමි පිංගතා තුල කාම රාග පටිඝ තියෙනවා. බාහිරට ප්‍රකට නැහැ පින්නතුනි. කාම රාග පටිගයන් බාහිරට ප්‍රකට නැති නිසාම මේ සකෘදාගාමී පින්වතා උපරිම ආත්මභාව දෙක මේ භවයේ උපත ලැබෙනවා තුන්වෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ උපත ලැබෙන මේ සකෘදාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල විතරයි පින්නතුනි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ යා තුල සක්කාය විච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා නමුත් කාම රාග පටිග ප්‍රකටයි පින්තුනි. මේ කාම රාග පටිග ප්‍රකට නිසාම මේ සෝවාන් ඵලයටපත් වුණ පින්වතා උපරිම ආත්මභාව හත මේ භවයේ උපත ලැබෙනවා අටවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ උපරිම ආත්මභාව හතක් නැවත මේ භවයේ උපත ලැබෙන්නේ මේ සෝවාන් පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි පස්වෙනි ශේෂ්ඨ මරණය පින්වතුනි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙන්න පින්වතුනි තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ මේ දෙන්නම තාම ඉන්නේ සෝවාන් මාර්ගයේ තුලයි පින්නතුනි. යමෙක් සෝවාන් ඵලයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙනවා වැඩුණාමයි පින්නතුනි. යමෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩිච්ච වෙලාවේ යා සෝවාන් ඵලයටපත් වෙනවා පින්නතුනි. මොනවද මේ ඉන්ද්‍රිය ධර්මයන්? සද්දා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයටපත් වෙනවා පින්වතුනි. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩිලා නැහැ පින්වතුනි. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නැහැ පින්වතුනි. ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මයේ දන්නවා ධර්මයේ කතා කරනවා ධර්මයේ සාකච්ඡා කරනවා ධර්මයේ දේශනා කරනවා ධර්මයේ ලියනවා නමුත් සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙනවා පිටු. එයාට තාම මේ කාරණා පහ සමබර කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. බුදුරජාණන් වහන්සේ සද්දා වීර සතිය කියන කාරණය මේ මැද්දෙන් තියන්නේ ඇයි සතියෙන් සිහියෙන් යුතුව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබවීම සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මේ කාරණා පහ සමබර කරගන්න දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. එයාට තාම මේ කාරණා පහ සමබර කරගන්න හැකියාව ලැබිලා නැත්තේ ඇයි? ඊට අදාළ සතිය සිහිය පිළිටලා නැහැ පින්නතුනි. ඇයි ඊට අදාළ සතිය සියසිය පීඩල නැත්තේ ඊට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් නිසා පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්නතුනි. එනම් බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ කොයිසා වටිනා ශේෂ්ඨ මරණ පහක් තියෙනවද කියලා පින්තුනි. මේසා වටිනා පහක් මේ ශාසනය තුල තිබියදී අපේ අම්මා තාත්තා මැරුණාම ඥාතියා මැරුණාම අපි අදත් මොකද කරන්නේ? කොල කෑල්ලක නමගම ලියලියා තාම පින්පෙත් අනුමෝදන් කරනවා පින්තුනි. අනුන්ගේ පිනක් අවශ්‍ය නැති අනුන්ගේ පිනෙන් යැපෙන්න අවශ්‍ය නැති ශේෂ්ඨ මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවා. ඒ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න පින්වතුනි. ඔබට මේ ජීවිතයේ මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් ඔබේ ජීවිතේ කෙලවර කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නොගත් කෙනෙක් බවටයි පත් වෙන්න පින්නතුනි. මම අර මුලින් කිව්වේ මහත්තයා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. එයා ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා ඊළඟ ජීවිතේ පටන් ගත්තේ බාහිර වේ කියලා දැනින් පින්නතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න. මේ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබ දකින්න පින්වතුනි මේ ශේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ කවුද කියලා පින්වතුනි. මොකද අපි නිරේතුරුව හිතන්නේ අපිට මේ ජීවිතේ ලැබුණේ අපේ අම්මයි තාත්තයි නිසා කියලා පින්වතුනි. මේක අපේ අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමෙයි පින්වතුනි. අපිට මේ අම්මා තාත්තා සොයලා දුන්නේ යම් ධර්මතාවයන් තුනක් විසින් පින්වතුනි. ඒ ධර්මතාවයන් තුළ තමයි පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙවැනි කාරණය සීලය, තුන්වෙනි කාරණය දානේ පින්නතුනි. මේ කාරණා තුනමයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තා සොයලා දුන්නේ පින්නතුනි. එනම් පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. මෙතන ඉන්න සෑම කෙනෙක්ම තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න පින්නතුනේ ඔබ පෙර ජීවිතේ එක්ක මිනිස්සේ එක්ක දෙවියෙක් පින්නතුනේ එක්ක මිනිස්සේ එක්ක දෙවියෙක් මොකද සතර අපායක ඉඳලා අපිට මේ විදියට මතුවෙන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ එහෙම මතුවුණා නම් ඒක දුර්ලභ උපතක් බවටයිපත් වෙන්නේ ඒ නිසා තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න ඔබ පෙර ජීවිතේ එක්ක මිනිස්සේ එක්ක දෙවියෙක් පින්නතුනේ ඒ දෙවියා මිනිසයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙච්ච දෙවියෙක් මිනිසෙක් පින්වතුනි. ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණ නිසායි මේ ජීවිතයේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව් කුසක් ලැබුණේ පින්වතුනි. හේතුඵල ධර්මයක්. දැන් ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යනවා කියලා ධර්මය අකීකරුභාවයෙන් දෘෂ්ටිගතව ගලප ගන්නවා කියන්නේ ඊළඟ ජීවිතයේ ඔබ මිනිසෙක් වුණොත් මිනිසෙක් වුණොත් ඔබ මිත්‍යා දෘෂ්ටික මෞකසක් ඔබට ලැබෙන්නේ පින්නතුනි. දෙවියෙක් වුණත් ඔබ මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. හේතුඵල ධර්මයක්. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්නතුනි. එයා රජයේ රැකියාවක් කරපු මහත්ෙක්. එයාගේ දරුවෙක් ශාසනයේ පැවිදි කරලා තියෙනවා. මේ මහත්යා තුල එක්තරා දෘෂ්ටියක් තිබ්බ පින්නතුනි. මොකක්ද ඒ දෘෂ්ටිය? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මං පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මං පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. එයාගේ කණ්ඩායමක් මෙහිටියා ඒ කණ්ඩායමේ මතේ තමයි දැරුවේ පින්නතුනි. අපි පව් කරන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් අපිට දේශනා කළා නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ ඔබලා ඔය ආවිෂ වර්ණයේ සැපේ බලය ගෙවා දානවා කියන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාරයන් ගෙවා දානවා පින්වතුනි. ඒ ආවිෂ වර්ණයේ සැපේ බලය හැටියට ඒ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාරයන් ගෙවෙන්න ගෙවෙන්න අපි අලුතෙන් කුසල් සංස්කාරයන් රැස් කරන්න ඕනේ පින්වතුනි. දානය තුලින් සීලය තුලින් පින්කම් තුලින් අපි අලුතෙන් කුසල් සංස්කාරයන් රැස් කරන්නේ නැත්නම් අපි අනාගතයේදී හීනභාවයට දීනභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේ මහත්යා මේ ධර්මයේ පිළිගත්තේ නැහැ පින්තුනි. එයා කිව්වේ අපි පව් කරන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා එයා කර්මයේ කර්මඵල විශ්වාසයෙන් පින්කමක් කළේ නැහැ පින්තුනි. මේ මහත්යා මෙහෙම වයෝවෘද්ධභාවයට පත් වෙලා මිය පරලව යනවා. මේ මහත්යා මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ය සකස් කරගෙන ඉන්නවා. බලන්න සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පින්නතුනි. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා පින්නතුනි. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා ඉන්නවා කියලා. දැන් මේ ද්‍රවිඩ දරුවා ඉතින් ද්‍රවිඩ සංස්කෘතියට පින්වතුනි. බලන්න අකීකරු භාවයෙන් ධර්මයේ ජීවිතයට ගලපගත්ත නිසා සද්ධාමෙන් බැහැරවීම නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා පින්නතුනි. එනම් බලන්න ඔබට මේ ජීවිතයේ මේ උතුම් සම්මා දිට්ඨියට පත්වෙච්ච මෞකුස ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා තියෙනවා පින්නතුනි. දෙවෙනි කාරණේ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙන්න ඕනේ නම් දෙවියෙක් වෙන්න ඕනේ නම් ඔබව මිනිස්සෙක් දෙවියෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා පින්නතුනි. මේ සිල්පද පහමයි ඔබව නැවත දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ පින්නතුනි. එහෙම නැත්නම් අපේ ඉඩ කඩන් දීපල කීර්ති ප්‍රශංසා තාන්නමාන නිලතල මේ සෑම දෙයක්ම අපිව දුකටමයි දුකටමයි දුකටමයි ඇදලා දාන්නේ පින්නතුනි. මේ සියල්ල අපිව දුකට ඇදලා දාද්දී ඔබව නැවත දෙවියෙක් මිනිසෙක් කරන්නේ කවුද මේ සිල්පද පහ විසින් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනම් බලන්න ඔබට මේ ලස්සන උතුම් මනුස්ස ජීවිතය ලැබුණේ කුමක් නිසාද ඔබ පෙර ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා පින්වතුනි තුන්වෙනි කාරණය දානීය පින්වතුනි ඔබ මේ ජීවිතේ යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් ලබලා තිනවා නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබුණේ පිංගතුණි ඔබම කර්මය කර්මඵල විශ්වාසයෙන් පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසයි පිංගතුණි ඔබම කර්මය කර්මඵල විශ්වාසයෙන් පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසයි ඔබ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ හැටියට ලබලා තිනවා එහෙනම් බලන්න කවුද ඔබට මේ ජීවිතය ලබලා දුන්නේ? ඔබේ අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමෙයි පින්තුනි. ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තා සොයලා දුන්නේ දරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්, සීලයක්, දානයක් සිල්මයි. ඔබ ගිය ජීවිතයේ දරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, දානෙන්, සීලෙන් බැහැර වෙච්ච කෙනෙක් නම් මේ ජීවිතයේ ඔබට ලැබෙන්නේ പ്രേත අම්මා කෙනෙක් නැත්නම් තිරිසන් අම්මා කෙනෙක් පින්නතුනි. මේ උතුම් මව් කුස ඔබට ලැබුණේ කුමක් නිසාද? ඔබ පෙර ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවත්, දානය, සීලයක් ජීවිතේ තුලින් වඩපු නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට වඩා මේ තෙරුවන් කෙරෙහි සද්ධාවට, සීලයට, දානයට ගරු කරන්න කියලා පින්නතුනේ. මොකද මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තා සොයලා ඔබ මේ කාරණා තුනට අම්මා තාත්තාට වඩා ගරු කරද්දී ඔබ නිතින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් මම දැන් පින්වතුන්ලාට මතක් වෙලා ඔබලා ශේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා අවසන් කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඒ ශේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ දේරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්මයි පින්තුනි මේ කාරණා නුවණින් දකිමින් දැන් අපි මේ ධර්ම මාර්ගයේ තුල පෙරට ගමන් ගනිද්දී පින්තුනි අපි තුල ඉලක්කයක් තියෙන්න ඕනේ කොතෙන්ද අපි යන ගමනාන්තය කියලා පින්තුනි මොකද මේ ඉලක්කයක් නොමැතිකම නිසාම අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි වෙලා තියෙනවා පින්නතුනි. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගෙන ආපු ගමනක් අපි මේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබ මේ ජීවිතයේ ඉලක්කයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ගිහි පින්නතුල්ලාට පෙන්වන ඉලක්කය තමයි පින්නතුනි මේ ජීවිතයේදී උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න කියන ඉලක්කය. ඒ කියන්නේ මේ භයානක සතර අපායෙන් මිදෙන්න කියන ඉලක්කය. දුවා දරුවන් පෝෂණය කරමින් රැකී රක්ෂා ව්‍යාපාර කරමින් දේපල ඉඩකඩම් පරිහරණය කරමින් මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගනිමින් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න කියන ඉලක්කයයි බුදුරජාණන් වහන්සේ ඔබට දෙන්නේ. ඒ නිසා ඔබලා ජීවිතය තුළින් අදිෂ්ඨානයක් ඇති කරගන්න, චිත්තයක් කැමැත්තක් ඇති කරගන්න. මම මේ ජීවිතේ ඇස් දෙක පියවෙන්න මොහොතකට හෝ පෙර ආතුව මේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන විශ්වාසය ජීවිතේ තුලින් ඇති කරගන්න පින්නතුනි. ඒ විශ්වාසයේ අදිෂ්ඨානය ඇති කරගනිද්දී නිරතුරුවම විචිකිච්ඡාව කියන කාරණය අපිට බාධා කරනවා. සැකය. අපි තුල සැකයක් තියෙනවා. මම විවාහක කෙනෙක් මම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් බැඳීම් තුල ජීවත් වෙන කෙනෙක් ඒ නිසා මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ කියලා. තව කෙනෙක් තුල චිත්තයක් සකස් වෙනවා නැවත මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ උතුම් අධිගමයන්ටපත් වෙන්න බැහැ කියලා. තව කෙනෙක් තුල චිත්තයක් සකස් වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනතේ නැවත මේ උතුම් අධිගමයන්ටපත් වෙන්න බැහැ කියලා. මේ සෑම සිතුවිල්ලක්ම මාර හිතක් හැටියට දැකලා ප්‍රතික්ෂේප කළ දාන පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ධර්මයේ සාන්දිටිකව තියෙන තාක්කල් ධර්මයේ උතුම් හරයන් ඵලයන් ලබන්න පුළුවන් කියලා පින්නතුනි. ධර්මයේ සාන්දිටිකව තියෙනවා අපේ ඇස් පනා පිට පින්නතුනි. මේ ධර්මයේ සාන්දිටික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ පින්නතුනි දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමෙයි පින්නතුනි. මේ තාක් මේ ධර්මයේ සංගීතික ගුණය ආරක්ෂා කරගෙන ආවේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් පින්නතුනි. උපසම්පදා භික්ෂුවයි ධර්මයේ සංගීතික ගුණය ආරක්ෂා කරගෙන ඉන්නේ පින්නතුනි. ඔබලා සෑම රාත්‍රියකම බුද්ධ වන්දනාව කරනකොට ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ කියලා ධර්මයේ ගුණයන් සත්‍යයනය කරනකොට ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂුවටයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් දේශනා කරනවා. ඒකට ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ පින්වතුනි. මේ විනය කාරණා 227න් බලපතලම විනය කාරණා හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සතර පරාජිකා කියලා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් උපසම්පදා භික්ෂුවක් මේ සතර පරාජිකාවන්ගෙන් එකකටපත් වුණොත් උපසම්පදාව අහිමි වෙනවා කියලා පින්නතුනි. නමුත් ඔබේ මගේ පිනට පින්නතුනි මේ මොහොතේ මේ උතුම් සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ජීවත් වෙනවා පින්වතුනි. ඒ නිසා උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා පටිච්ච සමුප්පාදයේ දේශනා කරනවා. ඒ කියන්නේ ධර්මයේ සම්දික්කව තියෙනවා පින්වතුනි. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේ දවසක් එනවා පින්වතුනේ මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව ඉතුරු වෙන දවසක් එනවා. ඒක ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, තායිලන්ත වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන් තේරවාදී රටක. මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මයේ අතුරුදහන් වෙලා යනවා පින්වතුනේ. එතන තමයි ධර්මයේ අතුරුදහන් වීම. ඉන් පස්සේ මේ ලෝකේ කොතනකවත් මේ උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගත් උපසම්පදා භික්ෂුවක් නැහැ පින්තුනි. ඉන් පස්සේ අපිට චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහෙන්නේ නැහැ. ඉන් පස්සේ අපිට ඇහෙන්නේ පංච උපාදානස්කන්ධය සැපයක් කියනා වූ ධර්මයක් පින්තුනි. එතන තමයි ධර්මයේ අතුරුදහන් වෙන්නේ. එමනම් මේ මොහොතේ මේ උතුම් සීලයන් ආරක්ෂා කරගත්ත දසදහස් ගාණක් උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා පන්සල් ආශ්‍රිතව ආරණ ආශ්‍රිතව ජීවත් වෙනවා පින්වතුනි. ඒ නිසා ධර්මයේ සම්දිප්තිකව තියෙනවා. ධර්මයේ සම්දිප්තිකව තියෙනවා නම් විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න පින්වතුනි. විචිකිච්ඡාවෙන් බැහැර වෙලා තමා තුල චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ උතුම් ධර්මයේ සම්දිට්ඨික ගුණයේ ප්‍රයෝජනෙට අරගෙන මේ ජීවිතයේ ඇස් දෙක පිය වෙන්න පෙර ආතුව උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කිය. ඒ මාර්ගය තුල ගමන් ගනිද්දී නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න ඕනේ පිංගතුනේ මේ ගිහි සමාජය තුල ජීවත් වෙමින් මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට පත්වෙච්ච ඒ උපාසක උපාසිකාවන්ගේ ජීවිත ඔබේ ජීවිතේ පරමාදර්ශී බවට පත් කරගන්න. මොකද ඔබ දොස්තර මහත්වෙක් වෙන්න යනවා නම් ඔබ අනුගමනය කරන්නේ තවත් දොස්තර මහත්වෙක්ව. ඔබ වඩු මහත්වෙක් වෙන්න යනවා නම් ඔබ අනුගමනය කරන්නේ තවත් වඩු මහත්වෙක්ව. ඒ වගේ ඔබ මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන බලාපොරොත්තුෙන් යනවා නම් ඔබ අනුගමනය කරන්න ඕනේ මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තේ උපාසක උපාසිකාවන්ගේ ජීවිත පින්තුනි. කවුද පින්තුනි මේ ජීවිතයේ ඒ උතුම් ඵලයන් ලබා ගත්තාය? අර විසාකා උපාසිකාව අනේ පිළි සිටුමා නකුල මාතා නකුල පියා මේලුකාණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා අර විසාකාව සෝවාන් ඵලයට පත් වෙන්නේ අවුරුදු 7 වයසේදී පින්තුනි. වැඩිවියට පත් වෙලා විවාහ වෙලා දරුණු බුරන් සිය ගාණක් ලබනවා. එහෙනම් ඔබට දරුවන් ඉන්නවායි කියන කාරණය මේ ගමන යන්න බාධාවක් වෙන්නේ නැහැ පින්තුනි. අර අනේ පිට සිටුතුමා කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ජේත උයන රන් කාසි වලින් අතුරනවා පින්තුනි. ඒ සාධනවතේ එහෙනම් ඔබ ධනවතෙක්ක රැකියාවක් කරන කෙනෙක්ට ව්‍යාපාරිකයෙක් කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ පින්තුනි. එතනින් ගියාම අර වේලුකණ්ඩ කියන අන්ධ මාතාව අනාගාමී උපාසිකාවක්. ගෙදරක ජීවත් වෙච්ච මැදිවි අම්මා කෙනෙක් පින්නතුනි. කාම රාග පටිගයන් නැහැ. තුනී කරලා නිරෝධය කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ වේලුකණ්ඩගේ නන්ද මාතාවට සතරවරන් දෙවියන් එක්ක දිවසින් කතා කරන්න පුළුවන් කියලා පින්නතුනි. ඒසා හැකියාවක් මේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවි අම්මට තිබ්බා. ඒ වගේමයි උග්‍ර ගෘහපතිවරයා අනාගාමී උපාසකවරේ කාම රාග පටිගයන් නිරෝධය කරලා පින්වතුනි. එයාට එක ගෙදර බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා. බිරින්දෑවරු 5 දෙනාට කියනවා මම බුදුජානන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. ගිහිල්ලා සද්ධාර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා කාම රාග පටිඝ තුනී කළා තුනී කළා නිරෝධය කරලා අනාගාමී ඵලයටපත් වෙනවා අනාගාමී ඵලයටපත් වෙලා මේ උග්‍ර ගෘහපතිවරයා නිවසට එනවා බිරින්දවරු පස් දෙනා ළඟට අඬ ගහනවා අඬ ගහලා කියනවා මින් පස්සේ මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක් විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරයෝ හැටියට මේ ගෙදර ජීවත් වෙන්න කියලා. එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරගන්න ඕනේ කියලා. එයාව ගෙන්නලා අත්පැන් වක් කරලා දායාද පවරලා පිටත් කරලා වනිනවා. ඉතිරි බිරින්දෑවරු හතර දෙනා කියනවා අපි මේ ගෙදර සහෝදරයෝ හැටියට ජීවත් වෙනවා කියලා. එනම් බලන්න මේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක් පින්නතුනි. එනම් ඔබ විවාහකයි කියන කාරණය මේ ගමනේ යන්න ඔබට බාධාවක් වෙන්නේ නැහැ. එනිසා මේ උතුම් පරමාදර්ශී ජීවිතයන් ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. විසාකාව ජීවත් වුණේ අම්සේද මං එවැනි ජීවිතයක් ගත කරනවා කියලා හිතන්න. එය සාසනික සේවාවන් කළේ අම්සේද ඇවතුම් පැවතුම් පැවති අම්සේද ඇන්දේ පැලැන්දේ අම්සේද මං එවැනි කෙනෙක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. අනේ පිළිසිරිතුමා සාසනික සේවාවන් සිද්ධ කළේ අම්සේද පැවතුම් පැවතුම් පැවැත්වුවේ අම්සේද මම එවැනි කෙනෙක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. විසාකා උපාසිකාව ජීවිතේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වරයන් අටක් ඉල්ලනවා පින්තුනි. මොනවද මේ වරයන් අට? නිති සංඝයාට බත් දෙන්නේ නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට ගිලන් කැඳ දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න, වැසිසලු දෙන්න. මේ විදිහේ වරයන් අටක් කිල්ලනවා පින්තුනි. කවුද මේ සෝවාන් ඵලයටපත් වෙච්ච විසාකා උපාසිකාව? ඒ වගේ අනේ පිළි සිටුතුමා වේලුකණ්ඩගේ නන්ද මාතාගේ උග්‍ර ගෘහපතිවරයා එක වතාවේ ස්වාමින් වහන්සේලා 500 නමක් වඩම්මල තමයි නිවසේ දානි පූජා කරන්න පින්නතුනි. මේ මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන් ඒසා සාසනික සේවාවන් දන්පැන් පූජා කළා පින්නතුනි. නමුත් ඔබ හිතන්න වර්තමාන සමාජයේ අපේ කවුරුන් හෝ කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුවොත් එයා මුලින්ම මොකද්ද කරන්නේ? ඉන් පස්සේ ආ පන්සලට යන්නේ නැහැ පින්නතුනි. ඉන්පස්සේ ආ ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ. දන් පැන් පූජා කරන්නේ ඇයි? මම සෝවාන් ඵලයටපත් වෙලා කියලා පින්නතු. බලන්න කොයිසා විකෘතීන් කරාද සමාජයේ ගමන් කරන්න කියලා පින්නතු. ඇයි මේ විකෘතීන් කරා සමාජයේ ගමන් කරන්නේ? මේ උතුම් පරමාදර්ශී ජීවිතානුව අපේ ජීවිතේ අපි හැඩගස්සව ගන්නෙ නැහැ. ඒ නිසා මේ විසාකාව ජීවත් වුණේ අම්සේද අනේ පිට සිටුතුමා ජීවත් වුණේ අම්සේද අර නකුල මාතා නකුල පියා නකුල පියා අවුරුදු 80 වයසේදී හැරමිටි වාරුවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදෙට්ට කැන්දන් ආවේ අවුරුදු 14 වයසේදී. අද වෙනකොට අපේ විවාහ ජීවිතයට අවුරුදු 66ක් වෙනවා. මේ අවුරුදු 66 පුරාවට මම නකුල මාතාව එකම වචනකින්වත් ඉක්මෝල ගිහිල්ලා නැහැ. නකුල මාතාව මාව එකම වචනකින්වත් ඉක්මෝල ගිහිල්ලා නැහැ භාග්‍යවතුන් වහන්සේ. ඒසා සමගි සම්පන්න විවාහ ජීවිතයක් අපි ගත කළා. එනිසා භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට කියන්නේ මේ ජීවිතේ අපි මේසා සමගියෙන් ජීවත් වුණා වගේම ඊළඟ ජීවිතේදී අපි දෙන්නාට එකට එකතු වෙන්න ධර්මයක් කියන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නපුල සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා මේවා සම සමෝ දෙන්නා වඩන්න එවිට ඔබලා දෙන්නා ඊළඟ ජීවිතේදී එකට එකතු වෙවි කියලා. බලන්න කොයිසා පරමාදර්ශී විවාහ ජීවිතයක්ද කියලා පින්තුනි. මේ උතුම් පරමාදර්ශයන් ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් බලන්න වර්තමාන සමාජයේ අපි කාමද පරමාදර්ශී ජීවිත බවට පත් කර ගන්න පින්නතුනේ වර්තමාන සමාජය තුල මතු කරලා පෙන්නන ජනප්‍රිය චරිතයන් තමයි අපේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්නේ අපි කන්නේ බොන්නේ අඳින්නේ ඇඳුම් පැළඳුම් අඳින්නේ අනාගතයේ සැලසුම් කරන්නේ මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ මේ වර්තමාන සමාජයේ මතු කළ දෙන මේ ජනප්‍රිය චරිතයන් අනුකරණය කරමින් පින්නතුනි. මෙතන භයානක අනතුරක් තියෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා තමන්ට මේ ලැබුණා වූ රූපය ඇඳුමින් පැළඳුමින් හෝ ලෝකයා තුල කාම ඡන්දයන් අපි සකස් කළොත් එය නිරයගාමී අකුසලයක් කියලා පින්නතුනි. මේ රූපය ඇඳුමෙන් පැනඳුමෙන් හෝ ලෝකයා තුල කාම ඡන්දයක් හැසෙන විදියට අපි හැසිරුණොත් ඒ නිරේගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ එක්තරා තරුණෙක් ආව පින්නතුනේ. එයාගේ නම ගාමිණී. මේ ගාමිණී තමයි එදා දඹදිව හිටපු දක්ෂම රංගන ශිල්පියා. මේ දක්ෂම රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන ලෝකයාව විනෝද කරන අය මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා අපේ ගුරුවරු අපිට උගන්වලා තියෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී ඔබලාගේ ගුරුවරුන්ට විශාල වැරදීමක් වෙලා තියෙනවා. මේ පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමේ ගාමිණී මේ පායාසය කියන්නේ නිරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙලාවේ මේ ගාමිණී වියටපත් වෙනවා. තෙරුවන් සරණේ පිහිටනවා උතුම් පැවිදි උපසම්පදාව ලබනවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා පින්තුනි. එනම් බලන්නේ ගාමිණීට දේශනා කරන මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ වර්තමාන සමාජයට බලවත් අනුතුරු හැඟවීමක් කරනවා පින්වතුනි. ඔබ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඔබ මේ ජීවිතේ ලස්සන ජීවිතයක් ලස්සන රූපයක් ලබලා තියෙනවා නම් ඒ ලස්සන රූපය ඔබට ලැබුණේ ඔබේ අම්මා තාත්තා නිසා නෙමෙයි පින්වතුනි. ඔබට මේ ලස්සන රූපය ලබන්න ඔබ පෙර ජීවිතේ මල්වට්ටි දහස් ගාණක් පූජා කරලා ඇති. මේ ලස්සන ජීවිතය ලබන්න ඔබ පෙර ජීවිතේ බොමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේ ලස්සන ජීවිතය ලබන්න ඔබ පෙර ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩන්නේ නැති. ඒසා සංස්කාරයන්ගේ ඵලයයි ඔබ මේ ලැබුවා වූ ලස්සන සුන්දර ජීවිතය පිණිතුනි. එනම් ඒසා ගිය ජීවිතේ වෙහෙස මහන්සි වෙලා ලැබුවා වූ මේ ලස්සන රූපය වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රියන් චරිතයන් අනුකරණය කරමින් අපි ඉදිරියට අරන් අපි තබන තබන පියවරක් පාසා නිරයගාමි අකුසලයන් කරයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි. මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ නාට්‍ය අංගනාවක් ඉන්නවා පින්නතුනි. ඇය මේ ලෝකේ ජීවත් වෙන සුරූපී නාට්‍යාංගනාවක්. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා පින්නතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ඇය ගිය ජීවිතේ දේවදාසියක් පින්නතුනි. දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේව දාසයක් කියලයි ඉන්දිය සමාජය හඳුන්වන්නේ පින්නතුනි. ඇය ගිය ජීවිතේ ළමා කාලෙදිම දෙවලට ගෙනල්ලා පූජා කරනවා. ඇය මුළු ජීවිත කාලෙම දේව දාසයක් හැටියට දෙවියන් උදෙසා සේවය කරනවා පින්නතුනි. මල් කඩනවා මල් මාලා ගොතනවා දෙවියන්ට පළඳිනවා දෙවල අමදිනවා කහතියර ඉසිනවා මුරුතැන්පත් වෙනවා මුළු ජීවිත කාලයම දෙවියන් උදෙසා කැප වුණා පින්වතුනි මල් ලක්ෂ ගණන් කැඩුවා මල් මාලා දසදහස් ගණන් ගෙතුවා දෙවල ඇමදුවා කහතියරෙන් සේදුවා මුරුතැන්පත් හත්ති දහස් ගණක් කිව්වා මේවා කරලා ඒ ජීවිතේ මැරිලා මේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්ය සකස් කරගත්ත පින්වතුනි ඒ සුරූපී දැරිය මේ මොහොතේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක්. බලන්න ඒ ශ්‍රේෂ්ඨභාවයේ සුරූපීභාවයේ ලබන්න පෙර ජීවිතේ කොයිසා කැපවීමක් කළාද පින්තුනි. මල් ලක්ෂ ගණන් කඩලා මල් මාලා දසදහස් ගණන් ගොතලා දෙවියන්ට පූජා කළ එහි ඵලයේ හැටියට මේ ලබාගත් ආ වූ සුරූපී ජීවිතය ඇය මේ මොහොතේ ඒ රූපේ උපයෝගී කරගෙන කෝටි ගාණක් දෙනා තුල කාමච්ඡන්දයන් සකස් කරනවා පින්තුනි. ඒ නිසාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙට දවසේ ඇය මිය පරලව ගියොත් ඇය වැටෙන්නේ පායාස නිරේතයි කියලා පින්තුනි. බලන්න කොයිසා බලවත් අනතුරු හැඟවීමක්ද වර්තමාන සමාජය මේ ජනප්‍රිය චරිතයන් අනුකරණය කරගෙන ඉස්සරහට ගියොත් ඇති වෙන්නේ පින්තුනි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා අරමුණු කරලා බලලා තියෙනවා පින්තුනේ. ඒ වෙලාවේ උන්වහන්සේ දකින්නවලු මේ පායාස නිරේ පහළ වෙන නිරිසතා ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන පිඟතුනි. මස් මුහුණක් තියෙන ඇටසැකිල්ලක් හැටියට. ඒ ඇටසැකිල්ලම ගින්දරට යෝධියට පිච්චමින් අප්‍රමාණ දුකක් සකස් කරනවා. මොකද යාට මස ලැබිලා නැහැ පිංගතුනි. මොකද පෙර ජීවිතයේ පෙර පින නිසා ලැබුණා වූ ශරීර මාංශය අනුන් තුල කාම ඡන්දයන් ඇති කිරීම උදෙසා යොමු කළා පිංගතුනි. ඒ නිසා යාට මස ලැබිලා නැහැ පිංගතුනි. ඒ වගේම පායාස නිරේ ජීවත් වෙන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරිසතා හැම ගහපු නිරිසතෙක් පිංගතුනි. ඔබ ශක්තිමත් මිනිස්සෙක්ගේ රූපයක් හිතෙන් මවා ගන්නෑ. ඒ ශක්තිමත් මිනිසයාගේ රූපය මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න. මේ මුළු ශරීරයේම උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කළාට පස්සේ මේ රතු පාට මස් මතු වෙලා තියෙන ලේනහර මතු වෙලා තියෙන හැම ගහපු මිනිසයාගේ රූපේ හිතෙන්ම වවා ගන්න. මේ විදිහේ හැම ගහපු නිවිසතෙක් පින්නතුනි. මසම පීඩාවටපත් කරනවා මසම පීඩාවටපත් කරනවා පින්නතුනි. ඇයි පෙර පින නිසා ලැබුණා වූ මේ ලස්සන රූපය අනුන් තුල කාම ඡන්දයන් ඇති කිරීමට යොමු කළා පින්නතුනි. ඒ නිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න ඒ අතීතයේ වැඩ සිටියා වූ ඒ උපාසක උපාසිකාවන් යම්සේ ජීවිතයක් ගත කළාද ඒ උතුම් පරමාදර්ශයන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පුතෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ පුතා උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඔබ දුවෙක් ප්‍රාර්ථනා කරනවා නම් එම දුව වේදුකණ්ඩකේ නන්ද මාතා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. නමුත් වර්තමානයේ අම්මා කෙනෙක් අපේ ළඟට ආවොත් අපි ඒ අම්මට කිව්වොත් අම්මේ ඔය ප්‍රාර්ථනා ඔය දරුවා වේලුකණ්ඩකි නන්ද මාතා වගේ උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ඒ අම්මා අපිට hina වෙ පින්නතනේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් ඇතිවයි මේ ධර්මය අපිට දේශනා කළා තියෙන්නේ. මොකද ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩකි නන්ද මාතාවේ උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන තබන පියවරක් පාසා සුගතිය දිසාවටයි ගමන් කරන්න පින්නතුනි. එහෙම නැතුව ඔබ ප්‍රාර්ථනා කරන දරුවා මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිතයන් වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් තබන තබන පියවරක් පාසා අකුසලයේ දිසාවටයි දුගතිය දිසාවටයි ගමන් කරන්න පින්නතුනි. ඒ නිසා නිරේතුරුවම මේ අවධානම ජීවිතයෙන් හිතන්න මුලින් ඔබ චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. දෙවෙනුව විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. තුන්වෙනුව මේ උතුම් පරමාදර්ශී ජීවිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. හතරවෙනුව පින්නතුනි මාන්නය ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා. මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී අපි සීලය නිසා මාන්නයටපත් වෙනවා. සමාධිය නිසා මාන්නයටපත් වෙනවා. භාවනාව නිසා මාන්නයටපත් වෙනවා. පින්කම් නිසා, දානය නිසා මාන්නයටපත් වෙනවා. එනිසා මේ ධර්ම මාර්ගයේ තුලදී පින්නතුනේ අපි මේ තබන පියවරක් පියවරක් පාසා හිස් කිරීමකුයි සිද්ධ කරන්න පින්නතුනේ. හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යන්නා වූ ගමනක් මේ යන්නේ. මොනවද අපි හිස් කරන්නේ? මුලින්ම අපි අකුසලයේ හිස් කරනවා. ඊළඟට අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් හිස් කරනවා ඊළඟට අපි කාම රාග පටිගයන් හිස් කරනවා මේවා හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යන ගමනේදී පින්නතුනේ මාන්නය කියන කාරණය අපි තුල වැඩෙන්න බෑ නිහතමානී භාවයමයි ඔබ තුල වැඩෙන්න ඕනේ පින්නතුනේ මොකද අපි ජීහි ජීවිතේ අපේ ගොඩාක් දේවල් වලින් අපේ ජීවිතේ පුරව ගන්නවා දැනුමින් කීර්තියෙන් නිලතල තනතුරු මේ සෑම දෙයකින්ම අපේ ජීවිත අපි පුරව ගන්නවා. මේවා පිරෙන්න පිරෙන්න තමයි ජීවිතේ වටිනාකම දකින්න පින්වතුනි. දැන් මටත් ගිහි ජීවිතයක් තිබ්බා. ඒ ගිහි ජීවිතේ අපි අප්‍රමාණ දේවල් වලින් ජීවිතේ පුරවගත්තා. මේවා පිරෙන්න පිරෙන්න තමයි ජීවිතේ වටිනාකම දැක්ක පින්නතුනි. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධාම ශ්‍රවණය කරනකොට ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපි තේරුම් ගත්තා මේ පුරව ගන්නා වූ දේ අන්තරාකාරී දෙයක් කියලා. අපි යම් දවසක පැවිදිභාවය ලබලා වනගත වුණාද අපිට කරන්න ඉතුරු වෙලා තිබ්බ එක දෙයයි පින්නතුනි මොකක්ද මමම පුරවා ගත්තා වූ දේ මමම හිස් කළා පින්නතුනි මේ ඇස නිත්‍යභාවයෙන් දැකීම තුල පුරවා ගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේ කනේ මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යභාවය තුල දැකීමෙන් පුරවා ගත්තා වූ දේ මේවායි අනිත්‍යභාවය දකිමින් හිස් කළා පින්වතුනි. මේම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන තැනක් වෙනවා කියලා. පටිච්ච සමුප්පන්නව එයා ජීවිතේ දකින්නවා කියනවා. හේතුඵල ධර්මයන්ට යටත්ව එයා ජීවිතේ දකින්නවා කියනවා පින්වතුනි. එහෙනම් බලන්න අපි මේ යන්න හදන්නේ එතෙන්ටයි පින්වතුනි. එතෙන්ට යන ගමනේදී නිහතමානී භාවයමයි වැඩෙන්න ඕනේ මාන්නේ ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා. මේ ගමනේදී තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී භාවය ඇති කරගන්නවා කියන කාරණය පින්වතුනි. ඊළඟ කාරණය තමයි නිරතුරුවම මේ ධර්ම මාර්ගය තුල මේ ජීවිතේ මේ උතුම් ඵලයන් කරා යද්දි පින්වතුනි මේ ජීවිතේ අපි කරන්නා වූ පින්කම් තුලින් කුසල් දහම් තුලින් විතරක් මේක මතු කරගන්න බෑ පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කරලා ගන්න පින්නතුනි. මොකද අපේ පිටිපස්සේ අතීතේ විපාක නොදුන් අප්‍රමාණ කුසල් තියෙනවා පින්නතුනි. දැන් ඔබ හිතන්න ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා හිටියා කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 20000ක් පින්නතුනි. ඔබ අවුරුදු 20000ක්ම පින්කම් සිද්ධ කරනවා. අවුරුදු 20000ක් පින්කම් සිද්ධ කළා සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ පින්වතුනි. නමුත් අවසානයේ ඔබ මැරෙන වෙලාවේ තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ කියන ධර්මතාවය තුල මැරෙන වෙලාවේ द्वේෂයක් තමයි ඔබ තුල සකස් වෙන්නේ. ඔබ මැරෙන වෙලාවෙම ද්වේෂයක් සකස් වෙලා සතර අපායට වැටෙනවා පින්වතුනි. සතර අපායට වැටුණාට පස්සේ අවුරුදු 20000ක් කරපු පිනට විපාක දෙන්න පුළුවන්ද? විපාක දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔබ සතර අපායටයි වැදුනේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල. අවුරුදු 20ක් කරපු පින විපාක නොදී පිටිපස්සේ තියෙන පින්නතුන. ඒ වගේ අපේ පිටිපස්සේ අප්‍රමාණ සංසාරේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය තියෙන පින්නතුන. මොකද ඔබලා මේ වෙලාවේ මේ මගෙන් බණ අහනවා වගේ ඔබලා බුදුරජාණන් වහන්සේලා දසදහස් ගණන මේ විදියට සද්ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා පින්නතුනේ. මෙහෙම සද්ධර්මයේ ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ බණපද තුනක් කියද්දී දැන් මට ප්‍රමාද වෙනවා කියලා ඔබ නැකිටලා ගිය අවස්ථා තියෙනවා. නමුත් හතරවෙනි බණපදේ ඇහුවනම් ඔබ එදා සෝවාන් ඵලයටපත් වෙනවා පින්වතුනි. ඒසා ශක්තිමත් දැන් අපේ ජීවිතේ පිටිපස්සේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබ සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්නතුනි. ඒ සාස් කුසල් කර්මයන් අපේ ජීවිතේ අපි රැස් කරලා තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි මේ අතීතේ කුසල් ශක්තිය මතු කරලා ගන්න. මොකද ඔබලා නුවණින් මෙනෙහි කිරීම තුලින්මයි මේ කුසල් ශක්තිය මතු කරලා ගන්න ඕනේ. මොකද සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 20000 30000 40000 දීර්ඝයි. ඒ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසනවල මෙතන ඉන්න සෑම කෙනෙක්ම අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදාව ලැබලා භික්ෂු භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා ඉඳලා තියෙනවා පින්වතුනි. ඒ උතුම් සීලයන් අවුරුදු දසදහස් ගණන් ඔබලා ආරක්ෂා කරලා තියෙනවා. ඒ විපාක නොදුන්නා වූ තියෙන කුසල් ශක්තියෙන් මේ ජීවිතේ මතු කරලා දෙන්නේ කුමක්ද මේ නුවණින් මෙනෙහි කිරීම තුලින්මයි ඒ වගේම ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතයේ ඔබ කරන්නා වූ පින්කම් තුලින් අතීතේ කුසල් ශක්තිය මතු කරලා ගන්න පින්තුනි අපේ ජීවිතේ අපි එක දශමයක හෝ ධර්මයක යමක් ලැබලා තියෙනවා නම් ඒ දශමයක් හෝ දේ හරි ලබන්න මේ ජීවිතේ පිනෙන් විතරක් නෙමෙයි අපිට පුළුවන් මේ පින්තුනි අපි මේ අතීතයේ අපි කළා වූ විපාක නොදුන් කුසල් ශක්තිය මතු කරමින් මතු කරමින් මතු කරමින් ඉස්සරහට ගත්තා. ඒ කුසල් ශක්තිය මතු වුණේ මේ ජීවිතේ කළා වූ පින්කම් තුලින්මයි. අපි ගිහි කාලයේ කළා වූ අප්‍රමාණ පන්සල් ඇසුරු කරමින් කළා වූ අප්‍රමාණ පින්කම් වලින් අපිට නොදැනුවත්වම පින්දුනේ අයෝමය ශක්තියක් හැටියට විපාක නොදුන් කුසල් ශක්තිය මතුවලා එනිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතේ හැකිතා පන්සල ආරණ්‍ය මහා සංඝරත්නය උපයෝගී කරගෙන හැකිතා පින්කම් සිද්ධ කරමින් ඒ අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තියන් මතු කර ගන්න. එනිසා මේ කාරණා ජීවිතේ තුලින් වඩන්න. මුලින්ම ඔබ අදිෂ්ඨානයක් ඇති කර ගන්න මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. දෙවනුව විචිකිච්ඡාවෙන් මිදෙන්න තුන්වෙනි වර උතුම් පරමාදර්ශී ජීවිතano ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න. හතරවෙනුව මාන්නය ඇති වෙන්න දෙන්න එපා. පස්වෙනුව මේ ජීවිතේ කරන්නා වූ පින්කම් තුළ ශක්තිමත් භාවය තුළ අතීත විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ ගන්න පිණිස මේ කාරණා ජීවිතේ තුලින් වඩමින් දැන් අපි යන්න හදන්නේ කොතෙන්ද පින්වතුනි මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්නේ මේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි අචල සද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය ආර්ය සීලයක් හැටියට වඩන්නේ. තුන්වෙනි කාරණය තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්න. එනම් මේ සරල කාරණා තුන ඉලක්කය හැටියට අපිට දෙනවා පින්තුරු. පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දැන් බලන්න තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි එම ගුණයන් ඥානයන් කෙරෙහි ඇති කර ගන්නා වූ විශ්වාසය පින්නතුනි. දැන් බලන්න මේ මොහොතේ අපි මේ සැනසෙන්නේ සතුටු වෙන්නේ කවුරුන් නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. අපි මැරිලා නැවත ඉපදෙනවා කියලා අපිට කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේසා දරුණු සතර අපායක් තියෙනවා කියලා අපිට කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. අම්මා තාත්තාට සැලකුව සක්‍රියා කියන ඒ සැපේට මාවත පෙන්වුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතේදීම මේ උතුම් චතුරාර්ය සත්‍යයන් අවබෝධයට මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය මතු කළ දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පින්නතුනේ. බලන්න මේසා සැනසilla අපිට ලබලා දෙන්න බුදුරජාන් වහන්සේ කොයිසා කැපවීමක් කරන්න ඇද්ද පිළිපිනතුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ පින්නතුනි. උන්වහන්සේ සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ සියම් කෝටි ගාණක් දස පාරමී ධර්මයන් පුරමින් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දුන්න ආනන්ද මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්න ආනන්ද මේ ආකාශයේ තරු පරාද වෙන තරමට මං ඇස් ගලව ගලවා දන් දුන්නා ආනන්ද මේ මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා ආනන්ද විසමක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුණද ඒ සෑම දෙයක්ම මං දන් දුන්නා ආනන්ද කවුරුන් උදෙසාද පින්තුනි ඔබ මම මේ මොහොතේ මේ විදින සැනසෙල්ල උදෙසා ඉන් පස්සේ උන්වහන්සේ සිතුහත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා. ඒ රාම්‍ය සුරම්‍ය සුභ මාලිගා ලැබෙනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. අර යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා. මේ සියල්ල අලුයම එළියට දාන කෙලපිඩක් වගේ එළියට දැම්මා. කවුරුන් උදෙසාද පින්නතුනේ ඔබත් මමත් මේ විඳින සැනසෙල්ල උදෙසා ඉන්පස්සේ උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්දේ මට ගුරුවරයෙක් හිටියේ නෑ. පතක් පොතක් තිබුණේ නෑ මාර්ගය දැනගන්න කෙනෙක් හිටියේ නෑ. දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මං හිතුවේ ආනන්ද. ඒ නිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්න ආනන්ද. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ. උදරය අත ගන්නකොට පිටකොන්දයි යහුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි යහුනේ ඒසා මම මේ ශරීරෙට දුක් දුන්නා නන්ද සමහර දාට මං එක කඩලැටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මම මේ ශරීරෙට දුන්නේ නෑ ආනන්ද දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ දැන් මට ඇවිදින්න බෑ ආනන්ද මම බඩගාමින් ජීවත් වෙන්නේ කැලේ. මම බඩගාමින් බඩගාමින් ගිහිල්ලා අර ගොපලු ගාල් හරක් රෑන් ඉන්න තැනට ගිහිල්ලා ගොපලු ගා දරුවා ඈතට යනකන් ඉඳලා මං අර හරක්ගේ තන පිටු වලට කට තියලා කිරි උරා මේ හරක් පයින් ගහන වෙලාවේ මං සුමාන දෙක මේ ගවගාල් වල සිහිසන්න වැටිලා ඉන්නවා ආනන්ද. මට සිහිය එනකොට මට බඩගා ගන්නවත් පණ නැහැ. මං අර හරක් ගාලේ දාලා තිබ්බ හරක් පැටව් දාලා තිබ්බ කහපාට අසූචි වළඳනවා ආනන්ද ඒ කහපාට අසූචි වළඳද්දිත් මට අපුල දුගද දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්නේ හරක් පැටව් දාපු කහපාට අසූචි වළඳද්දී බෝධි සත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පිංගතුනේ ඔබට මට මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි ඊපස්සේ උන්වහන්සේ දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා පිංගතුනි. එදා සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තය අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් සම් ඇට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැතිෙන්නේ නැහැ කියලා. මොකක්ද මේ කරන්නේ පිංගතුනි? ජයශ්‍රී මහා බෝධි මූලයේදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දැම්ම පින්නතුනි. ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. වේදනාව සංඥාව චේතනාව විඥානයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍යයක් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්න පිණිසුයි. එනම් බලන්න මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය බෝධිසත්වය අවබෝධ කරගන්නේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතේ මරණයට දාලා පිණිසුයි. ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබ මමත් මේ භුක්ති විඳින්නේ. එනම් ඔබ නුවණින් ගලපලා බලන්න බෝධිසත්වයෝ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් ආකාශයේ තරු කැට වලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද පින්තුනි ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද ඔබ මමත් මේ භුක්ති විඳින්න පිනතුනි. ඉන්පස්සේ බලන්න මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට මොකක්ද කලේ පිනතුනි? ඔබ මමත් වැනි අසරණ සත්වයන් සොයසයා නිවනේ මාර්ගයමයි කියලා දුන්නු. අවසාන වශයෙන් පිරිනිවන් මංචකේ සැතපීලා බුදුරජාණන් වහන්සේ අවසාන වචනේ හැටියට ලෝකයාට කියන්නේ මොකක්ද පින්නතුනේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මොනවාද මේ සියලු සංස්කාරයෝ කියන්නේ පින්නතුනේ? මේ කුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. මේ අකුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. ඒ නිසා ඔබ මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. හිස ගිනිගත් එක්ක ඒ ගිනි නිවන්නේ යම්සේද භව ගින්දරම නිවා ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ අවසාන වචනේදී ලෝකයාට කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා කිව්වේ නෑ පින්තුණි. ඇයි එහෙම නොකිව්වේ පින්තුණි? අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා කියලා කිව්වනම් අපි එතන හිත පිහිටනවා. පින්කම් කරලා අපි ඒ දිව්‍යතලයට යනවා. නමුත් අනාගතයේදී පහළ වෙන අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර පායට වැටෙනවා පිංගතුනි. එනම් බලන්න බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් තව අවුරුදු ලක්ෂ ගණන් ගිහිල්ලා හෝ සතර අපායට වැටෙනවා දකින්න කැමති උනේ නෑ පිංගතුනි. බලන්න කොයිසම් මහා කරුණාවද කියලා. අපේ අම්මා තාත්තා තුලේ මහා ඒ කරුණාව තිබුණද අම්මා තාත්තා අපිට ආදරේ නිසාම මොකක්ද කිව්වේ? ආදරේ නිසාම හොඳට ඉගෙන ගන්න හොඳ රැකියාවක්, හොඳ විවාහයක්, හොඳ සමාජ තත්ත්වයක්. ආදරේ නිසාමයි පාර පෙන්වන්නේ පින්නතුනි. අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ මේ කියන දිශාව දුක දිශාවටයි වැටෙන්නේ කියලා. එනම් බලන්න අපිව දුකෙන් මිදෙන දිශාවට මේ සැබෑම මාවත සැබෑම පාර පෙන්නපු ඒ සැබෑම අම්මා සැබෑම තාත්තා බුදුරජාණන් වහන්සේමයි කියන කාරණේ දකින්න පින්නතුනේ. එහෙම දකිද්දි මොකක්ද අපි තුල සකස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේගේ අයෝමේ කරුණා ගුණය කෙරෙහි වූ සද්ධාව පින්නතුනේ. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ අයෝමේ කරුණා ගුණය කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අයෝමේ කරුණා ගුණය කියන්නේ පිංගතුනි මේ බල්ලන් බලල්ලුන් වට කරගෙන කන්න දෙනවා කියන කරුණාවක් නෙමෙයි පිංගතුනි. බුදුරජාණන් වහන්සේ කවදාක්වත් තිරිසන් සතුන්ට කන්න දෙන්න ගියේ නෑ පිංගතුනි. තිරිසන් සතුන්ගෙන් උපස්ථානය ලැබලා තිරිසන් සතාට යහමඟ පෙන්නපු භාග්‍යවතුන් වහන්සේ. එනම් මේ බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය කියන්නේ පිංගතුනි බුදුරජාණන් වහන්සේලා උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් දකිනවා මේ මනුස්ස ලෝකයේ ඉන්න සෑම මිනිසෙක්ම මට සංසාරේ අම්මා වෙලා තාත්තා වෙලා දරුවෙක් වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරය අසුර ලෝකේ ඉන්න සෑම සතෙක්ම සංසාරේ මට අම්මා වෙලා තාත්තා වෙලා දරුවෙක් වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉන්න සෑම දෙවියෙක්ම බ්‍රහ්මයෙක්ම සංසාරේ මට අම්මා වෙලා තියෙනවා තාත්තා වෙලා තියෙනවා දරුවෙක් වෙලා තියෙනවා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය මතුවෙන්නේ පිණතුනි. මේ මහා කරුණා ගුණයන් දකිද්දී අපි තුල මොකක්ද සකස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ශ්‍රද්ධාව පිණතුනි. නමුත් මේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් නැහැ. සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න පින්නතුනි. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියේ උපතක් ලබන්න විතරයි පින්නතුනි. සද්ධාව අපිව අරන් යන්නේ සුගතියටයි. නමුත් සෝවාන් ඵලයටපත් වෙන්න නම් සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න ඕනේ පින්නතුනි. සද්ධාව විදර්ශනා නුවණින් දැක්කේ තනයි සෝවාන් ඵලයට අදාළ අචල සද්ධාව සකස් වෙන්නේ. සද්ධාම අයිති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨියටයි පින්නතුනේ. අචල සද්ධාම අයිති වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියටයි. එනිසා මේ ලෞකික සද්ධාව විදර්ශනා නුවණින් දකින්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා පින්නතුනේ. ඒ භයානක තැන තමයි අමූලිකා සද්ධාව. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ මහපට ඇඟිල්ලේ තියෙන නියසිලට පස් ටිකක් මහ පොළවෙන් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමී වෙන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා පින්නතුනි. මේක මේ බුදුරජාණන් වහන්සේ සමාජයට කරන බලවත් අනුතුරු හැඟවීමක් පින්නතුනි. මේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ නියසිලේ තියෙන සුගතිගාමී වෙන්නේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. මේකෙන් බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ අපිට කියන්නේ? මේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. එහෙම කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය සද්ධාව කියලා. සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් නැහැ පින්තුනි. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන්. සක්විති රජකම කියන්නේ පින්වතුනි අවුරුදු 84000 ආයුෂ දිව්‍ය තලයකින් දිව්‍යාංගනාවක් බහිනවා පංච කල්යාණයක් ස්ත්‍රී රත්නයේ හැටියට. එ르දියෙන් යන ඇතෙක් ලැබෙනවා, එ르දියෙන් යන අශ්වයෙක් ලැබෙනවා. මහා පොළවේ යට තියෙන ඕනෙම සම්පතක් දිවසින් දකින්න පුළුවන් පුරোহিতෙක් ලැබෙනවා. මුළු ලෝකෙම දිග්විජය කරන්න පුළුවන් පුතුන් දහසක් ලැබෙනවා පින්තුනි. මේසා අසිරිමත් සැපයක් කියන සක්විති රජකමටත් වඩා සද්ධාව ශේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ සද්ධාව කියන කාරණය පින්නතුනි එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. පන්සල් ගියාය කියලා සිල් සමාදන් වුණාය කියලා දන් දුන්නාය කියලා සද්ධාව සකස් වෙනවා කියලා. සද්ධාව සකස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය පින්නතුනේ. දෙවෙනි කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුනෙන්මයි සද්ධාව ඔබ තුල මෝදු වෙන්නේ පින්නතුනේ. එනම් පන්සල් යන ගමන්, සිල් සමාදන් වෙන ගමන්, දන් දෙන ගමන් අපි නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත් සිදු කරන්න ඕනේ පිටුතුන්. මේ කාරණා තුනමයි සද්ධාව අපි තුල මෝදු කරලා දෙන්නේ. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්වතුනි. ඒ මහත්යා සෑම මාසෙකම පන්සලට සලාක දාන දුන්නේ මහත්ෙක්. පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච මහත්ෙක්. අපි හිතන විදියට අපි කියන විදියට ඒ මහත්යා හොඳ බෞද්ධ සද්ධාවන්ත මාත්‍යෙක් ඉන්නතුයි. මේ මහත්තයා අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියේ කෝච්චි පෙට්ටිය ඇතුලේ හිටපු මහත්තයෙක්. සුනාමි රැළ ඇවිල්ලා මේ මහත්තයා වතුරට යට වෙලා වතුරෙන් මතුවෙනකොට ඒ මහත්තයා කියනවා මට එක පාට සීපත් උනේ බුදුරජාණන් වහන්සේ බොරුයි ධර්ම රත්නයන් බොරුයි කියලා. මොකද මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලයි ඒ මහත්යාට හිතිලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි රැළේදීම මිත්‍යා දෘෂ්ටික භාවයට වැටුණා. දෙවෙනි රැළත් ආවා. දෙවෙනි රැළටත් ඒ මහත්යා යට වුණා. දෙවෙනි රැළිනොත් ඒ මහත්යා මතු වෙනකොට ඒ මහත්යා කියනවා අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ගියා කියලා පින්නතු. කිසිම කුසල් සිතක් මතු වෙලා නැහැ. මොකද පළවෙනි රැළේදී සද්ධාමෙන් බැහැරට ගියා ඊට අදාළව අකුසල් සිත්මයි මතුනේ පින්නතුනි. නමුත් මේ මහත්තයා එදා මැරුණේ නෑ පින්නතුනි. ඒ මහත්තයා අදත් කියනවා හාමුදුරනේ මං එදා මැරුණා නම් මං කොයි ලෝකෙට යයිද කියලා මමවත් දන්නේ නෑ කියලා. සද්ධාව තිබිලාද? සද්ධාව තිබිලා නෑ. අමෝනිකා සද්ධාව තුලයි ඉඳලා තියෙන්නේ. පන්සල් ගියා දන් දුන්නා සිල් රැක්කා. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි පිටුතුනි. ඈත ගම්මානික අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා සිල්පද පහ සමාදන් වෙන අම්මා කෙනෙක්. ගමේ පන්සලේ සිල්පිරිසේ නායිකාව තමයි ඒ අම්මා පිටුතුනි. 25 දිනක් විතර එතන සිල් සමාදන් වෙනවා. මේ සිල් පිළිසට මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව කියලා දෙන්නේ මේ අම්මා පින්නතුනි. මෙහෙම ඉන්නකොට මේ අම්මා ගිලන් වෙනවා අසනීප වෙනවා. රෝහල් ගත කරනවා. දැඩි සත්කාර ඒකකයට ගන්නවා පින්නතුනි. ඇත්තටම මේ අම්මා හිතනවා ඒ අම්මා දැන් මැරෙයි කියලා. ඒ අම්මා මැරෙයි කියලා හිතුන වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ මම මැරෙන්න කැමති උනේ නැහැ. මම ජීවිතේටමයි ජීවිතේටමයි ඇද්දේ. මැරෙනවා කියන එක මේසා බයක් දුකක් කියලා මම නම් දැනගෙන හිටියේ නෑ කියලා. සද්ධාව තිබිලාද? සද්ධාව තිබිලා නෑ පින්තුනි. පන්සල් ගියා සිල් සමාදන් වුණා සිල් පිළිසේ නායිකාවක් වුණා. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි පින්තුනි. එනිසා නිරේතුරුව මේ අමෝලිකා සද්ධාව හඳුනගන්න අමෝලිකා සද්ධාව හඳුනා ගැනීමේදී නිහතමානී භාවය ගොඩාක් වැදගත් වෙනවා පින්තුනේ. මේ නිහතමානී භාවයෙන් අපි බැහැර නම් මේ අමෝලිකා සද්ධාව අපිට හඳුනන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස් ටික මෙපමණයි සුගතිගාමි වෙන්නේ මෙපමණයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ කියන කාරණය ඔබේ ජීවිතයේ එකම කමටහන බවට පත් කරගන්න පින්තුනේ. මොකද අමෝලිකා සද්ධාව අපිව අරන් යන්නේ දුකටයි. සද්ධාව අරන් යන්නේ සුගතියටයි පින්වතුනි. අමෝලිකා සද්ධාව දුගතියට අරන් යනවා. සද්ධාව අපිව සුගතියට අරන් යනවා. දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද මේ සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නයි අපි යන්නේ පින්නතුනි. එතෙන්දී සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. සද්ධාව විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ පින්තුනේ මන්නේ බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයට වැටකියා කියලා අපි කිව්වා. බලන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා පින්තුනේ. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා. බලන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙන වෙලාවේ අපේ බෝධිසත්වයින් තුල කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පින්තුනි? ඒ විඳීම් නিত্যද අනිත්‍යද අනිත්‍යයි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි පින්තුනි. ඉන්පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබලා දෙනවා පින්තුනි. අහවල් කාලයේ ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙකුට නියත විවරණ ලබලා දෙනකොට කොයිසා විඳින් ඇති වෙන්නේ නැද්ද පින්තුනි? ඒ විඳින් නিত্যද අනිත්‍යද අනිත්‍යයි. ඒ රැස්ුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි පින්තුනි. ඉන් පස්සේ සංසාරයට බහිනවා අර මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දෙද්දී මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දී කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද පින්නතුනි ඒ විඳීම් නিত্যද අනිත්‍යද අනිත්‍යයි ඒ රැස් වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි පිංගතුනි. ඉන්පස්සේ බලන්න ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා අර පිරිනිවන් මංචකේ සැතපුණ වෙලාවේ පිංගතුනි අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා පිංගතුනි බලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපකාය ලබන්නේ ඒ බෝධිසත්වය කොයිසානම් පාරමී ධර්මයන් පිරුව පිංතුනි සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා ලැබුවා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අනු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා පිංතුනි ඒ වගේමයි සාරා සංඝ කල්පලක්ෂ ගානක් පෙරුම් පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත් වුණා. එනම් ඔබ මුලින්ම S2 පියාගෙන පිංගතුණී බුද්ධානුස්සතිය තුලින් ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් සිහිපත් කරමින් බුද්ධානුස්සතියෙන් ජීවිතේ ශක්තිමත් කරගන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ අනන්ත වූ බුදු ගුණයන් නුවණින් මෙනෙහි කරන්. ඊළඟට දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් ජීවිතේ පුරව ගන්න. දැන් බුද්ධානුස්සතියෙන් ඔබේ ජීවිතේ පිළිලා පින්නතුනි. දැන් ඔබ හිතන්න ඔබ නිරේතුරුව බුද්ධානුස්සතිය වඩන කෙනෙක් කියලා. ඔබ බුද්ධානුස්සතිය නිරේතුරුවම වඩලා කවදා හරි চিරාත් කාලයක් ජීවත් වෙලා ඔබ මැරෙන වෙලාවට පින්නතුනි එක පාට බුදු ගුණයක් ඔබ සිහියට ගන්නවා. ඒ වෙලාවේ ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපකාය පැමිණලා පේනවා. නැත්නම් බුදු ගුණයක් බුද්ධ ඥානයක් සිහියට එනවා. ඒ සිහියට ආපු වෙලාවෙම ඔබ නැවත සුගතියේ ගිහිල්ලා උපතක් ලබනවා පින්වතුනි. එච්චර ඊට වඩා දෙයක් උනේ නැහැ. බුදු ගුණයක් සිහිපත් වුණා සුගතියේ ගිහිල්ලා උපතක් ලැබුවා. ඒ සුගතිය නිත්‍ය වූ දෙයක් නෙමෙයි පින්වතුනි. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනය ලක්ෂ ගානකදී මේ සද්ධාව නිසා අපි සුගතියේ ඉපදිලා ඇති අප්‍රමාණ පින්නතුනි. ආයිමත් ඒ සුගතියෙන් ආයිමත් අපි සතර පායන්ට වැටෙන පින්නතුනි. ඒ නිසා ඔබ මොකක්ද කරන්න ඕනේ? බුද්ධානුස්සතිය විදර්ශනානුවණින් ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගෙන ඊට පස්සේ ඔබ නුවණින් දකින්න නුවණින් මෙනෙහි කරන්න අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනය ලක්ෂ ගාණක් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් හිටියා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිණිවි ගියා කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ සිටියා ඒ සෑම කෙනෙක්ම අනිත්‍යභාවයට පත් වුණා කියලා නුවණින් දකින්න අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න අපේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත් වුණා නුවණින් දකින්න. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අනාගතයේදී කපාට නූලක් විතරක් බැඳගත්ත කාසාය කණ්ඨකලාගේ ලෝකය නුවණින් දකින්න පිඟතුනි. අන්න බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දැක්ක වෙනවා. අපි එතනදී බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ උතුම් ධර්මතාවයන්ට බැඳී යන්නේ නැහැ පින්වතුනි. මේ උතුම් ධර්මතාවයන්ට බැඳී ගියොත් සුගතියේ උපතකට විතරයි අපි යන්නේ. ඒ නිසා නිරේතුරුව මේ උතුම් ධර්මතාවයෙන් අනිත්‍ය බදකින්න අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අතුරුදහන් වුණා වගේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් අතුරුදහන් වී යනවා අනිත්‍ය උදර්මතාවයක්. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පිරිනිවී ගියා වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා අනිත්‍ය වූ ධර්මතාවයක් අතීතයේ වැඩ සිටියා වූ මහා සංඝරත්නය කෝටි ප්‍රකෝටි ගාණක් අනිත්‍යභාවයට පත් වුණා වගේ මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නයත් අතුරුදහන් වී යනවා අනිත්‍ය වූ ධර්මතාවය එහෙනම් මේ අනිත්‍ය උදේ අනිත්‍ය වශයෙන් දැකීමයි විදර්ශනා නුවණ කියන්නේ පින්වතුනි. ඒ නිසා ඔබ මුලින්ම සද්ධාව තුල ශක්තිමත් වෙන්න. සද්ධාව තුල ශක්තිමත් වෙලා සද්ධාව විදර්ශනා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ කියන රූපකාය මට එකපාරට සිහිපත් වෙද්දී ඊළඟ සිතුවිල්ල මගේ සකස් වෙන්නේ පිරිනිවන් මංචකයේ විසිරලා තියෙන අලු ටික ධාතුන් වහන්සේලා ටිකයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ හැටියට මම දකින්නේ ඒ අනිත්‍ය වූ ධර්මතාවයනුයි. ඊළඟ සිත සකස් වෙන්නේ අලු ටිකක් ධාතුන් වහන්සේලා අනිත්‍යයි කියන කාරණේ සකස් වෙලා. මේ බුදුරජාණන් වහන්සේ කියන උතුම් ධර්මතාවය අනිත්‍යයි කියලා අපි දකින්න දක්ෂ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ රූප කාය තුලින් පිරිනිවන් මංචකේ විසිරලා තියෙන අලු ටික ධාතුන් වහන්සේලා ටික දකින්න දක්ෂ නැත්නම් කවදාවත් අපිට සෝවාන් ඵලයටපත් වෙන්න බෑ පින්වතුනි. එහෙනම් නිරේතුරු අපි සද්ධාව කියන තැනයි ඉර වෙලා ඉන්නේ. එනිසා මුලින්ම අමූලිකා සද්ධාව හඳුනගන්න. සද්ධාව තුල ශක්තිමත් වෙන්න. සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. එතනයි පින්තුණි අචල සද්ධාව. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න. සීලය ආර්ය සීලයක් කියන්නේ පින්තුණි සීලය විදර්ශනා නුවණින් දකින්න. මොකද දැන් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් අපි මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම කරගන්න ඕනේ පින්නතුනි. සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. එහෙමනම් සද්ධාව වැඩෙන්න ඕනේ මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගෙන පින්නතුනි. සීලය වැඩෙන්න ඕනේ මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගෙන. ප්‍රඥාව මෝදු වෙන්න නම් සද්ධාවත් සීලයත් විදර්ශනා නුවණින් දකින්න ඕනේ පින්නතුනි. අපි මේ සද්ධාවත් සීලයත් විදර්ශනා නුවණින් නොදකින තාක්කල් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය අපේ වැඩෙන්නේ නැහැ පින්වතුනි. අපි හැමදාම සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ ඉර වෙලා ඉන්නවා. ඒ නිසා සීලය ආර්ය සීලයක් කියන්නේ පින්වතුනි සීලය විදර්ශනා නුවණින් දකින්න කියන එකයි. ගිහියයිගේ නිත්‍ය සීලය මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච සීලය පින්නතුනි. ඒ නිසා සෑම උදෑසනකම සිල්පද පහ හොඳින් සමාදන් වෙන්න. සමාදන් වුණා වූ සිල්පද පහ ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළා වූ සිල්පද පහ ආවර්ජනය කරන්න. ආවර්ජනය කරමින් සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීමයි ආර්ය සීලය කියන්නේ පින්වතුනි. දැන් සිල් සමාදන්වත් අපි ලැබෙන සංස් ආස්වාදේ මොකක්ද? ආනිසංස මොකක්ද? මොන සීලය සමාදන් වුණත් අපිට ලැබෙන්නේ එක සුගතියේ ඉපදෙනවා. දෙක සිහි මුලා නොවි මැරෙනවා. තුන අපේ කීර්තිලාවේ පැතිරෙනවා. හතර අපි ඕනෑම සභාවකට නොවියව යනවා පින්වතුනි. මේ සීලේ ආනිසංස නিত্যද අනිත්‍යද අනිත්‍යයි. අපි කොච්චර සුගතියේ ඉපදුනත් ආයිමත් අපි දුගතියට වැටෙනවා. අපි කොච්චර සිහිමුලා නොවී මැරුණත් ආයිමත් අපි සිහිමුලාවටපත් වෙනවා. මේ මොහොතේ මේ කීර්තිරාවය කොච්චර පැතිරුණත් ලබන සතියේ මේ කීර්තිය අහිමි වෙලා යන්න පුළුවන්. අපි මේ මොහොතේ කොච්චර සභාවන් ඉදිරියට නොගියව ගියත් හෙට දවසේ දුස්සීලභාවයට පත් වුණොත් සභාවන් ඉදිරියට යන්න බිය ඇති වෙන්න පුළුවන්. එනම් මේ සීලේ සංස්කාරයන් අනිත්‍යයි පින්නතුනේ. එනම් මේ අනිත්‍ය වූ සංස්කාරයන්ට ආනිසංසයන්ට බැඳුනොත් මොකටද අපි බැඳෙන්නේ? දුකටයි පින්නතුනේ. ඒ නිසා ඔබ සිල් සමාදන් වෙලා ඔබට දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්‍රියා වෙලා ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට නැවත මිනිස්සෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්විති රජුරුව වෙලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට බ්‍රහ්මී වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වෙල කල්ප ගණන් ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්නේ. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා පින්නතුනේ. මේ සංස්කාරය අනිත්‍ය වූ ධර්මතාවයක්. එතකොට ඔබ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා ඔබ තුල නිතින්ම විදර්ශනා නුවණයි සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සිල්පද පහ සමාදන් වෙන්න සමාදම් වූ සීලය ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරන්න ආවර්ජනය කරමින් නිරේතුරුව මේ සීලයෙන් ලැබෙනා වූ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කරන්න පිණිතු මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා සුගතියට බැඳෙන්න එපා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේම විදර්ශනා නුවණ ප්‍රඥාවයි ඔබ තුල මොහොත වෙන්නේ සීලේ දෙවනි කාරණේ තමයි පිංගතුනි මේ සීලේ භයානක තැනක් තියෙනවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා මොනවාද මේ මනෝ කර්ම කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලයන් පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා දැන් ඔබ හිතන්න ඔබ පසළොස්වක පෝයදාට පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වෙනවා කියලා හිතන්න. දැන් උපෝසත අටාංග සීලය ඔබ සමාදන් වෙලා පින්නතුනි. සිල්පද අට හොඳින් ආරක්ෂා කරනවා. හවස් වෙනකොට ඔබ තුල කේන්තියක්, ද්වේෂයක් සකස් වෙනවා. කේන්තිය, ද්වේෂය සකස් වුණාට පස්සේ ඔබ බලනවා සිල්පදයක් දුර්වල වුණාද කියලා. සිල්පදයක් දුර්වල වෙලා නැහැ පින්නතුනි. දැන් ඔබට සතුටුයි. ඔබ සතුටු සිතින් සිල් පවාරණය කරලා ගෙදර යනවා මම අද හොඳින් සිල් සමාදන් වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ඔබ ගෙදර යන්නේ කියලා පින්නතුනි. එහෙනම් බලන්න මේ සීලේ ශක්තිය අපිට මතු කරලා දෙන්නේ නැහැ. ඇයි? අපි කාය කර්ම, වචී කර්ම ගැන හිතනවා බලවත් මනෝ කර්ම නිරතුරුව අමතක කරනවා පින්නතුනි. මේ මනෝ කර්ම අමතක කිරීම නිසාම සීලේ ශක්තිය අපි තුලින් මතු කරලා දෙන්නේ නැහැ පින්නතුනි. බලන්න අපේ රටේ 15ක පොයදාට කී ලක්ෂයක් සිල් ගන්නවද කියලා නමුත් ඒ ප්‍රමාණයත් එක්ක ගණිද්දි කොයිසා ඉදිරිගාමී පිරිසක් සමාජය තුලින් මතුවෙන්න ඕනද පින්වතුනි? එහි දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවය ඇති කරලා තියෙන කුමක් නිසාද? සීලේ ශක්තිය මතු කරලා දෙන්නේ නැහැ පින්වතුනි. මොකද අපි සීලය තුල හැම වෙලාවෙම ඉන්නේ බලවත් මනෝ කර්ම සිදු කරමින්. දැන් ඔබ හිතන්න ඔබ අද උදෑසන සිල්පද පහ සමාදන් වුණා කියලා දැන් මේ මොහොතේ සමාදන් වුණා වූ සීලය ආවර්ජනය කරද්දී ඔබට සතුටු වෙන්න පුළුවන්. මං අද හොඳින් සීල්පද පහ සමාදන් වුණා කියලා. නමුත් ඒ සීල්පද පහ සමාදන් වීම තුල ඔබ ආරක්ෂා කරලා තියෙන කුමක්ද? කාය කර්ම, වචී කර්ම කියන කාරණා දෙක. නමුත් ඔබ බලන්න ඔබ මේ සිල්පද පාද හොඳින් ආරක්ෂා කළත් අද දවස පුරාවට ඔබ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි කොච්චර ඇති කරගන්නද කියලා එහෙනම් ඔබ සීලය තුල ඉඳලා තියෙන්නේ බලවත් මනෝ කර්මයන් සිද්ධ කරමින් පින්නතුනි. ඒකයි සීලේ ශක්තිය අපෙන් මතුවලා ඉන්නේ නැත්තේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මොන සීලේ සමාදන් වුණත් පින්නතුනි මේ අකුසල් මූලයන් ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා. මේ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි සකස් වෙන මොහොතේම ඔබ දකින්න බලවත් මනෝ කර්මයක් තමා තින් සිදු වුණා කියලා. එනිසා සීලත් පද පහ සමාදන් වෙනවා වගේම මේ ලෝභ, ద్వේෂ, මෝහ අකුසල මූලයන් ජීවිතේ ඉස්සරහට ගන්න එපා බින්නතුනි. සීලේ තුන්වෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සිල් සමාදන් වෙන්න ඕනේ සතර අපාය කෙරේ වී ඇති කරගනිමින් කියලා පින්වතුනි. මේ සතර අපාය කියන්නේ සිල්පද විඳගත් අයගේ ලෝකයයි පින්වතුනි. දැන් ඔබට මේ සතර අපායන් තිරිසන් ලෝකේ පේනවනේ. ඔය තිරිසන් ලෝකේ බල්ලෙක්, හරකෙක්, පූසෙක්, එළුවෙක්, කුකුලෙක්, ඌරෙක් ගන්නකෝ. ඔය කවුද පින්තුනි? පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක් පින්තුනි. ලස්සන මිනිස් ජීවිතයක් ලැබලා මැරෙනවා කියන කාරණය දැනගෙන හිටියේ නෑ. මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණය දැනගෙන හිටියේ නෑ. මැරෙනවා කියන කාරණය දැනගත්තේ මැරෙන්න යන වෙලාවේ පින්තුනි. සිහියට නගා ගන්න රැක්කා වූ සීලයක් වැඩුවා වූ ගුණයක් තිබෙන්නේ ගැටෙන හිතෙන් මැරිලා අන්න සතර පායට වැටෙනවා පිටුතුන. තිරිසන් ලෝකෙට වැටෙනවා. දැන් ගොඩේමක් නැහැ. මොකද ඒ තිරිසන් සතුන් තුල අකුසල් මූලයන්මයි සකස් වෙන්නේ. ඒ අය තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පිංගතුනි පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙක්මයි. නමුත් ඔබ මේ තිරිසන් සතෙක් දකින සෑම මොහොතකම බල්ලෙක්, හරකෙක්, එළුවෙක්, ඌරෙක්, කුකුලෙක් දකින සෑම මොහොතකම ඒ තිරිසන් සතා තුලින් පිංගතුනි පෙර ජීවිතයක සිල්පද විඳගත්තා වූ මිනිසෙකු දකින්න දක්ෂ වෙනවා. අපේ කාලේ ජීවත් වෙච්ච මහත් එක්ක හිටියා පිංගතුනි. ඒ මහත්යා මිනිමරපු මහත්ෙක් වින්නතුනි මේ මිනිමරපු මහත්තයා ජීවිතයේ අවසාන කාලෙදි ගොඩාක් රෝගී විඳලා මිය පරලව යනවා මේ මිනිමරපු මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා පින්තුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ඊරියකගේ කුසේ ඌරු පැටියෙක් වෙලා මේ මහත්යා උප්පත්තිය ලැබලා පින්නතුනි. දැන් ඒ ඌරු පැටියා මාස 6න් මාස 6ට මැරුම් කණු ඇති පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය තිරිසන් කුලේ සතෙක් ඉපදුනාම එකම කුලේ ආත්මභාව 500ක් විතර ඉපදෙනවා කියලා පින්නතුනි. මොකද හරකෙක් මැරෙන වෙලාවේ හරකට උපාදානය වෙන්නේ හරක් රැළමයි හරකෙක් වෙලාම ඉපදෙනවා. ඌරේ මැරෙන වෙලාවේ ඌරට උපාදානය වෙන්නේ ඌරු රැළමයි ඌරෙක් වෙලාම ඉපදෙනවා. කුකුලෙක් මැරෙන වෙලාවේ කුකුලාට උපාදානය වෙන්නේ කුකුල් රැළමයි බිත්තරේකම ප්‍රතිසන්දිය ලබනවා. මේ වගේ එකම ආත්මභාවයේ ආත්මභාව 500ක් විතර ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න අර මිනීමරපු මහත්තයා ඊරියකගේ කුසේ ඌරු පැටියෙක් වෙලා ඉපදුනේ ඇයි පිංගතුනි දැන් ඒ ඌරු පැටියා මාස 6න් මාස 6ට ආත්මභාව 500ක් විතර මැරුම් කමින් යනවා පිංගතුනි බලන්න දුස්සීලභාවයේ කටුක භයානක ප්‍රතිඵල පිංගතුනි එනිසා මේ සතර අපායේ දුක දකිමින්ම සීලය තුල ශක්තිමත් වෙන්න පිංගතුනි ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජූරිය තියෙන්නේ තමා තුලයි කියලා. අවසාන විනිශ්චය අවසාන තීන්දුව තියෙන්නේ තමා තුලයි කියලා. තමා තුල සකස් වෙන්නා වූ ජූරිය කෙරෙහි අවසාන තීන්දුව විනිශ්චය කෙරෙහි බිය ඇති කරගෙන සීලය තුල ශක්තිමත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමා තුල ජූරි සභිකයන් පස් දෙනෙක් ඉන්නවා පින්වතුනි. ඒ ජූරි සභිකයන් පස් දෙනා කොයිම වෙලාවකවත් එකම පේළියේ වාඩි වෙලා නැහැ පින්වතුනි. එක වෙලාවට එක්කනයි පෙනී හිටින්නේ පින්නතුනේ. මේ ජූරි සමිතියෙන් පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සමිතියෙන් පස් දෙනා. පස්සේ කියන ජූරි සමිතියා මුලින්ම වාඩි වෙනවා. එයා නැගිට්ටට පස්සේ වේදනාව කියන ජූරි සමිතියා වාඩි වෙනවා. වේදනාව කියන ජූරිසබිකයා නැගිට්ටට පස්සේ සංඥාව කියන ජූරිසබිකයා වාඩි වෙනවා. එයා නැගිට්ටට පස්සේ චේතනාව සංස්කාර කියන ජූරිසබිකයා වාඩි වෙනවා. මේ චේතනාව සංස්කාර කියන ජුඩිසවිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්න පින්නතුනි. මේ චේතනාව සංස්කාර කියන ජුඩිසවිකයා තීන්දුව ප්‍රකාශ කළ නැකිටට පස්සේ විඥානය කියන ජුඩිසවිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා පින්නතුනි. එහෙනම් බලන්න ජූරිය තමා තුලයි තියෙන්නේ. අවසාන විනිශ්චය අවසාන තීන්දුව තමා තුලනේ සකස් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ සකස් වෙන්නා වූ ජූරිය කෙරේ අවසාන තීන්දුව විනිශ්චය කෙරේ බිය ඇති කරගෙන සීලය තුළ ශක්තිමත් වෙන්න කිය. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්තුනි. ඒ මහත්තයා ප්‍රභූ ජීවිතයක් ගත කරපු මහත්තෙක්. ඒ මහත්තයාගේ ජීවිතේ කොතනකදවත් සිල්පදයක් බිඳෙනවා කියලා තැනක් දකින්න තිබෙන්නේ නැහැ පින්තුනි. මෙහෙම මේ මහත්තයා ජීවත් වෙලා ජීවිතේ වයෝවෘද්ධ කාලෙදි ගොඩාක් අසනීප වෙලා ඉඳලා මිය පරලව යනවා. ඒ මහත්තයා මිය පරලව ගියාට පස්සේ එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියනවා හාමුදුරනේ අපේ තාත්තා රැට සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා අපි හීනෙන් දකිනවා කියලා. තව දරුවෙක් කියනවා අපේ තාත්තා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ ගේ දොරකට හිටගෙන ඉන්නවා අපි රැට හීනෙන් දකින්නවා කියලා. නමුත් මේ සෑම දෙයක්ම රාත්‍රියේ දැක්කා වූ හුදු හීනයක් පමණක්මයි පින්වතුනි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා පින්වතුනි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු විශාල ජල තටාකයක් පින්වතුනි. උන්වහන්සේට අවශ්‍ය නම් ඒක මීටර 100ක් විශාලයට දකින්න ඒක මීටර 100ක් විශාලයට දකින්න පුළුවන්. උන්වහන්සේට අවශ්‍ය නම් ඒක මීටර 1000ක් විශාලයට දකින්න ඒක මීටර 1000ක් විශාලයට දකින්න පුළුවන්. ඒ ජල තටාකයේ ජලය කළුම කළු පාට අපුල ජලයක් උපින්නතුනි. දැන් ඔබ හිතන්න මේ ජල තටාකයේ වතුර දාලා රත් කරනවා කියලා. රත් කළොත් මොකද වෙන්නේ? දුම නගිනවා පින්නතුනි. තව තව රත් කරනවා ගින්දර දාලා. එතකොට ගෑන් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා පින්නතුනි. දැන් මේ සාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ අර කළු පාට අපුල ජල තටාකය බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා පින්නතුනි. දැන් මොකක්ද මේ ස්වාමින් වහන්සේ දකින්නේ ලෝකුඹු නිරයයි පින්නතුනි. ඒ කියන්නේ අර ප්‍රභු මහත්තයා ලෝකුඹු නිරේ උපත්යක් සකස් කරගෙන. නමුත් ස්වාමින් වහන්සේට කිසිම සැකයක් නැහැ පින්නතුනි. මොකද උන්වහන්සේ මේ කුතුම් සමාධියකුණුයි දැකලා තියෙන්නේ. ඉන්පස්සේ උන්වහන්සේලා සොයාගෙන ගිහිල්ලා තියෙනවා මේ මහත්යාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයක් තිබුණාද කියලා. මේ ප්‍රකට සහ අප්‍රකට කියන වචන දෙක වර්තමාන සමාජයට ගොඩාක් වටිනවා පින්වතුනි. මොකද සමහර පින්වතුන්ලාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා. මේ අප්‍රකට ජීවිතේ ලෝකයාගෙන් සැඟවිලයි වහන් වෙලයි තියෙන පින්වතුනි. මෙන්න හොයාගෙන යනකොට මේ මහත්යාට අප්‍රකට ජීවිතයක් තිබිලා ඒ අප්‍රකට ජීවිතේ මහත්යා දැඩි ආකාරයේ කාමයේ වරදවා හැසිරෙච්ච කෙනෙක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ තිරස්තීන ධර්ම තිරිසන් ධර්ම කියලා බැහැර කරලා තියෙන ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කොඩිවින හදිහුණියන් ජීවිතේ කරගත්ත කෙනෙක්. එනං ඉන්න තැන සාධාරණද අසාධාරණද? ලෝකයා රැවටුණාද? ලෝකයා රැවටුනේ නෑ පිංගතුනි. අවසානයේ තමාමයි රැවටුනේ. ඇයි තමා රැවටුනේ? ජූරිය තමා තුලයි තියෙන්නේ. අවසාන තීන්දුව අවසාන විනිශ්චය තමා තුලිනුයි සකස් වෙන්නේ පින්නතුනි. ඒ මහත්යා ජීවත්ව හිටින්දි දැනගෙන හිටියේ නැහැ ජූරිය තමා තුලයි තියෙන්නේ කියලා. මේ තමා තුල සකස් වෙන්නා වූ ජූරිය තමයි අවසාන චුතිසිත පින්නතුනි. අවසාන චුතිසිත කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධය. අවසාන පංච උපාදානස්කන්ධයයි තමාගේ ජූරිය බවට පත් වෙන්නේ. චේතනාව කියන ජූර්සවිකයා තීන්දුව ප්‍රකාශ කරද්දී විඥානය කියන ජූර්සවිකයා ලොහකුඹු නිරේ තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කළා. එමනම් තමා තුළ සකස් වෙන්නා වූ ජූරිය කෙරේ ති අවසාන විනිශ්චය අවසාන තීන්දුව කෙරේ බිය ඇති කරගෙන සීලය තුළ ශක්තිමත් වෙන්න පින්නතුනි. එතනින් මං සීලය સમાප්ත කරනවා. ඊළඟ කාරණය පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. මෙතනදී පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්දුනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ. මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි ඇති ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසාමයි වේදනා සංඥා සංකාර විඥානයන් අපි සකස් කරගන්නේ. යම් මොහොතක රූපය කෙරෙහි තීන තෘෂ්ණාව අපෙන් සිදුනද වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ පින්වතුනි. දැන් ඔබ හිතන්නේ ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා රහතන් වහන්සේටත් ඇසක් තියෙනවා පින්වතුනි. රහතන් වහන්සේ ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහනවා මේ දකිනවා අසනවා කියන්නේ මොකද්ද පස්සය පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් තුන එකතු වෙච්ච තැන පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ රහතන් වහන්සේ තුනත් පස්සේ සිද්ධ වෙනවා පින්තුනි. පස්සේ ළඟදී රහතන් වහන්සේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. මොකද යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් වෙනවා. ඒ නිසා පස්සේ වෙන ඕන්ම රූපයක් රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. එයා දැක්කා කියන තැන නවතිනවා පින්නතුනි. ඇසුණා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා. පස්සේ ළඟ නවතිනවා. තෘෂ්ණාවෙත් එක්වීමක් නැහැ. එනම් පස්සේ ළඟ නැවතුණා නම් පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් වේදනාවක් සකස් වෙනවද? වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක්, චේතනාවක්, විඥානයක් සකස් වෙනවද? එනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපය කෙරෙහි අපි තුල ඇති උතුෂ්ණාවමයි පින්නතුනේ. ඒ නිසා මේ නිවන් මාර්ගයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම සූත්‍රය වෙන සතර සතිපට්ඨාන සූත්‍රයේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේම අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න කියලා. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියන. දෙතිස් කුණුපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියන. දැන් බලන්න ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ. දැන් මේ ඇස කියන ආයතනය ගන්න. මේ ඇසේ අනිත්‍යභාවය දකිද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව්කුසට මනසින් යන්න කියලා. ඒ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටිය අතපය වකුටු කරගෙන හිටි වෙලාවේ ඒ ලේ සැරව තැවරුණා වූ රතු පාට වැහිලා තියෙන ඇසේ ස්වභාවයේ නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඒ කලර රූපෙට මාස 6ක් මාස 9ක් යද්දී ඒ ලේ සැරව තැවරුණා වූ රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ අර ශල්‍යාකාරයෙන් මේ ලෝකෙට බිහි වෙද්දී ඒ ශල්‍යාකාරයේ හෙදී ඔබේ කිරිකැටි කකුල් දෙකෙන් ඔසවල ගනිද්දී ඒ ලේ සරව තැවරුණා වූ රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවයේ නුවණින් දකින්න කියනවා. ඔබ ළමා කාලයේ තරුණ කාලයේ ගත කරද්දී ඒ තිබුණා වූ ප්‍රභාස්වර සුන්දර ඇස් දෙකේ ස්වභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ වයෝවෘද්ධ භාවයට පත් වෙද්දී මැදිරියට පත් වෙද්දී ඒ ඇස සුද ඇවිල්ලා තියෙනවා අන්ධ වෙලා තියෙනවා නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා ඔබේ මැස් දෙකයි ඔබ මේ දකින්න පිඟුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසින් මැරෙන්න කියලා ඒ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියනවා ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලනවා නිලමැස්ස වට කරගෙන මේ මල ඇස කනවා නුවණින් දකින්න කියනවා. ඔබේ මැසයි ඔබ මේ දකින්නේ පින්නතුනි. අවසානයේ මේ මල කඳ ගිහිල්ලා මහ පොළොවට පස් කරනවා යට කරනවා නුවණින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න කියනවා. මම ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකක්ද කියන්නේ? ඔව් හාමුදුරනේ මට ආච්චි කෙනෙක් හිටියා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබුණාද කියලා ඔබ මොකක්ද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබුණා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකක්ද කියන්නේ? ඒ ආච්චිගේ ඇස් දෙක මහ පොළොවට පස් වෙලයි තියෙන්නේ පින්නතුනේ. ඒ ආච්චිටත් මේ වගේ රූපයක් තිබ්බා. මං ඇහුවොත් ඒ ආච්චි රූපේ මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා. ඔබ මොකද්ද කියන්නේ? ආච්චිගේ රූපය මහ පොළවට පස් වෙලයි තියෙන්නේ. එහෙනම් බලන්න ආච්චිගේ ඇසයි තියුනේ ආච්චිගේ රූපයයි තියුනේ මහ පොළවේ පසටයි පින්නතුනි. මහ පොළවේ පසටයි තිබෙන ඇසක් නිසා රූපයක් නිසා ඒ ආච්චි කොච්චරනම් අකුසල් සිද්ධ කරගන්නේ නැද්ද? ඒ ඇස මගේ කරගෙන ඒ ඇස තුල ආත්මයක් තියෙනවා කියලා දකිමින් ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් ඒ ඇස නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? ඒ රූපය නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? නමුත් අවසානයේ ඇසයි තියුනේ රූපයයි තියුනේ මහ පොළවේ පසටයි පිංගුතුනි. ඒ නිසා ඔබ නුවණින් දකින්නේ ඔබ ඔය ඇස් දෙක කොච්චර මගේ කරගෙන අපේ කරගෙන ජීවත් වුණත් ඔය ඇස් දෙකක් කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටයි පින්නතුනි. ඔය රූපය ඔබ කොච්චර මගේ කරගෙන අපේ කරගෙන ජීවත් වුණත් ඔය රූපය කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටයි පින්නතුනි. ඒ නිසා ඔබ මුලින්ම හික්මෙන්න මහ පොළවේ පසටයි කිවෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන තැනට එන්න. මොකද මේ ඇස පිනවන්න යාම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්නේ. මේ කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න යාම නිසාමයි අපි අකුසල් සිද්ධ කරගන්නේ. ඒ නිසා ඔබ මුලින්ම චිත්තයකට එන්න මේ මහ පොළවේ පසටයිති ඇස උදෙසා රූපය උදෙසා මම අකුසල් කරගන්නේ කියන තැනට දෙවෙනුව පින්නතුනේ නිරේතුරුවම මේ ඇස වගේම අනෙකුත් ආයතනයන් පහත් විදර්ශනා නුවණින් දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතු හැටියට මේ රූපය දකින්න කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට. ඇස් දෙක පියාගෙන මේ රූපය බිම වැටිලා තියෙන සම් ගොඩක් මස් ගොඩක් ඇට ගොඩක් කටු ගොඩක් කරලා නුවණින් දකින්න ඇස් දෙක පියාගෙන මේ රූපය බිම වැටිලා තියෙන ලේ ගොඩක් සරව මුත්‍රා සෙන්සොටු ගොඩක් කරලා ආපෝ ධාතු හැටියට මේ රූපය දකින්න මේ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දෙතිස් කුණුපේ හැටියට කෙස්ලොම් නියසම් දත් හැටියට මේක කොටස් 32ක් කරලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කොයි ආකාරයෙන් වේවා රූපය කෙරෙහි තෘෂ්ණාව හීන වෙන දිශාවට රූපය විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මේ හාමුදුරුවෝ ඔබලාට බණ කිව්වා ඔබලා මේ බණ ශ්‍රවණය කළා ඔබ හිතන්නේ තව මොහොතකින් මේ හාමුදුරුවෝ අපවත් වෙනවා කියලා හාමුදුරුවෝ අපවත් වුණොත් ගිහි පින්වතුන්ලා මොකද්ද කරන්නේ දරසෑයක් හදලා මේ සිරුර ගිනි තියලා දාමි. දැන් මේ දරසෑයේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය ගිනියල් ගනිමින් ගිනි ජාලාවක් නැගෙනවා පින්තුනි. ඒ ගිනි ජාලාවට ඔබ කවදාවත් හාමුදුරුවෝ කියලා කියන්නේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනසයි මේ ගිනි ගන්නෙ. නමුත් ඒ ගින්නට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ ගින්දර තේජෝ ධාතුව කියලා. දැන් මේ හාමුදුරන්ගේ මේ ශරීරයට මේ ගිනි ජාලා ඇවිලෙන්නේ හාමුදුරන්ගේ මසේ තියෙන තෙල් මතු වෙවි මතු වෙවි තෙලටයි මේ ගින්න ඇවිලෙන්නේ පින්නතුනි. ඒ තෙලට ඔබ කවදාක්වත් හාමුදුරෝ කියලා කියන්නේ ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. දැන් හාමුදුරෝ ගිනි ගනිමින් ගිනි ගනිමින් දුම් ජාලාවක් නැගෙනවා. ඒ දුමට ඔබ කවදාක්වත් හාමුදුරෝ කියලා කියන්නේ නැහැ පින්නතුනි. ඔබ කියන්නේ වායෝ ධාතුව කියලායි. අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ කවදාකවත් හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ පටවිය කියලායි පින්නතුනි. දැන් මොකක්ද මේ සිද්ධ වුනේ පින්නතුනි? හාමුදුරුවන්ගේ ඇස එක මොහොතකින් ගින්දර තෙල් අලු දුම් බවට පත් වුණා. හාමුදුරුවන්ගේ කනනාසය දිව ශරීරයේ මනස එක මොහොතකින් ගින්දර තෙල් අලු දුම් බවට පත් වුණා පිංගතුනි. මොකක්ද ඔබ මේ දැක්කේ? රූපේ අනිත්‍යභාවය. ඒසා වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන රූපයක් මේක. මේ ඇස කියන රූපේ ඒසා වේගයෙන් ගින්දර අලු දුම් බවට පත් වෙනවා. මේ කන නාසය දිව ශරීරය මනස කියන මේ රූපයන් ඒසා වේගයෙන් ගින්දරාලු දුම්පස් බවට පත් වෙනවා පින්නතුනි. මේ ඇස කියන රූපය අනිත්‍ය වෙලා ගින්දර බවට පත් වුණා. ගින්දර කියන්නේ රූපයක්. ගින්දර අනිත්‍ය වෙලා ජල වාෂ්ප හැදෙනවා. ජල වාෂ්ප අනිත්‍ය වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු අනිත්‍ය වෙලා වැස්ස හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. අවසානයේ මෙතන පිච්චිලා ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් ඉතුරු වුණා. ඒ අලු ටික ඇට ටික මහ පොළවට පස් වුණා, පොහොර වුණා, ගහ පොළ හැදුණා, පළගෙඩි හැදුණා. මොකක්ද මේ අපි දකින්නේ? රූපේ අනිත්‍යභාවයේ පින්තුනේ. ඒසා වේගේ අනිත්‍යභාවයටපත් වෙන රූපයක්. ඒ නිසා S2 පියාගෙන මේ රූපය ගිනි ගොඩක් කරලා දකින්න. ඒකයි යථාර්ථය. ඇස් දෙක පියාගෙන මේ රූපය අලු ගොඩක් දුම් ගොඩක් පස් ගොඩක් කරලා දකින්න ඒකයි යථාර්ථය කොයි ආකාරයෙන් හෝ වේවා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව හීන වෙන දිසාවට රූපය විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද පින්වතුනි මේ සත්වයා බැඳී යන්නේම රූපේටයි පින්වතුනි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි වුණේ මේ රූපය කරේ ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. මොකද අපි চিරාක් කාලයක් ජීවත් වෙලා යම් දවසක මිය පරලොව යන වෙලාවට පින්තුණේ සකස් වෙන අවසාන හිතට කියනවා චුතිසිත කියලා. මේ චුතිසිත කියන්නේ මේ රූපය ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය පින්තුණේ. මේක මනෝ විඥානයක් හැටියටයි සකස් වෙන්නේ. මේ අවසාන චුතිසිතට මොකක් හෝ රූපයක් උපාදානය වෙලයි චුතිසිත සකස් ඒ උපාදානය වෙන්නා වූ රූපයට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය යනවා පිංගතුනි. දැන් හිතන්න ඔබ අනිත්‍ය සංඥාව වඩන්නේ නැති කෙනෙක් කියලා. ඔබ දුව දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට ගොඩාක් ආදරේ පිංගතුනි. දැන් ඔබ මැරෙන වෙලාව එනවා. මැරෙන වෙලාවේදී එක පාට අවසාන චුතිසිතේදී ඔබට තේරෙනවා ඔබ මැරෙනවා කියලා ඔබ දන්නවා මැරෙනවා කියලා පිංගතුනි. ඒ සියල්ල අයින් වෙන මොහොතේ ඔබ එකපාරටම තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නේ gedara ඉන්න දරුවෝ පින්නතුනි. ඒ මොහොතේම ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියක් වෙලා උපත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුබ්බෙවියෙක් වෙලා ඉපදිලා දරුවෝ දිහා බලාගෙන ඉන්නවා පින්නතුනි. එහෙම නැත්නම් ඔබ හිතන්නේ ඔබ මැරෙන වෙලාවේ ඔබේ ඔබට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ ඔබ ගේ දොර ඉඩකරන් කෙරෙහි ගොඩාක් කැමති කෙනෙක් නම් ඒ නිවසේ මේ ඉදමේම පරදත්ත රූප ජීවී ප්‍රේතේ ප්‍රේතියක් වෙලා උපත්ති ලැබෙන. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ කුමක් හෝ හේතුවක් නිසා අවසාන චුතිසිතට උප අරමුණු වෙන්නේ කේන්තියක් ද්වේෂයක් නම් ඒ ද්වේෂයට අදාළව ඔබ තිරිසන් කුලයක යක්ෂ කුලයක සර්ප කුලයක උප්පත්තිය සකස් කර ගන්නවා පිටතට. ඔබ හිතන්න මැරෙන වෙලාවේ එකපාරට ඔබට සිහිපත් උනේ බුදු ගුණයක් නම් දුන්නා වූ දානයක් කළා වූ පින්කමක් රැක්කා වූ සීලයක් නම් ඒ මොහොතේම ඔබ දිව්‍ය මනුස්ස සුගතියේ උප්පත්තියක් සකස් කර ගන්නවා පින්තුනි. එනම් මේ අවසාන චුති සිටට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පින්තුනි. ඒ නිසා මේ අනිත්‍ය සංඥා වැඩිම තුලින් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මේ ජීවිතේදී සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණත් මේ අවසාන චුතිසිතට අරමුණු වෙන රූපය අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි. නමුත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන ආපු ගමනේදී තාම අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙලා නැහැ පින්වතුනි. එහෙම දක්ෂ වුණා නම් අපි අද මෙතන නැහැ. එනිසා ඒක ලේසි දෙයක්ුත් නෙමේ, අමාරු දෙයක්ුත් නෙමේ පින්වතුනි. එනිසා නිරේතුරුව අනිත්‍ය සංඥාව වඩලා පුරුදු වෙන්න. ඔබ හිතන මහත්තුරු තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම පින්කම් කරපු මහත්තුරු පින්තුනි. නමුත් මේගොල්ලෝ දෙන්නේ අනිත්‍යයි කියන සංඥාව වඩලා නැහැ. දැන් එක මහත්තෙක් මැරෙන්න යනවා. එයා පින්කම් කරපු මහත්තෙක්. මැරෙන වෙලාවේ යාට එක පාට චුතිසිතට ලස්සන දිව්‍ය තලයක් අරමුණු වෙනවා පින්තුනි. නැත්තම් ලස්සන ආලෝකයක් පේනවා, ලස්සන මල්ගමුවක් පේනවා සුගතියේ සංඥාවක්. මේ ලස්සන ආලෝකයේ ලස්සන දිව්‍ය සකස් සංඥාව දකිද්දිම ඒ මහත්යා දිව්‍ය සංඥාවට ගැටිලා gedara ඉන්න දරුවන්ව තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවා පිටු. මොකද එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණු නැති කෙනෙක්. සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම නොකරපු කෙනෙක්. එයා දෙවියා පිනිපෙනි දෙවියාට ගැටිලා gedara ඉන්න දරුවන්ව උපාදානය කරගන්නවා. දිව්‍ය තලයේ පිළිපෙණි පිඟතුනේ ඒ අදක්ෂයා සතර පායට പ്രേත ලෝකෙට වැටෙනවා. එයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයා පින්නතුන. දෙවියා පෙනුණා. නමුත් දෙවියා පෙරිලා දෙවියාට ගැටිලා දරුවන් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තා. තව මහත්ෙක් ඉන්නවා. එයා පින් කරපු කෙනෙක් පින්නතුනි. එයාත් මැරෙන වෙලාවේ එයාටත් අර දෙවියා පේනවා. එයා දෙවියා තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවා පින්තුනි. දෙවියාට කැමති වෙනවා. එයා ගිහිල්ලා දිව්‍ය තලයේ උප්පත්තියක් ලබනවා. එයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයා පින්තුනි. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්තුනි. එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබපු කෙනෙක්. සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක්. නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ කෙනෙක් පින්තුනි. එයත් මැරෙන වෙලාවේ එයාටත් අර දෙවියා පේනවා පින්නතුන්. දෙවියා දකින මොහොතේම එයා ඒ දෙවියා අනිත්‍යයි කියලා දකිනවා. ඒ දෙවියා දැක්කා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. අවසාන චුතිසිතේදී ආ ධර්මයයි දකින්නේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා උපත්ති ලැබෙනවා. බලන්න මේ තුන් දෙනාම මැරෙන වෙලාවේ දැක්ක එකම දෙවියා පින්නතුනේ. නමුත් අදක්ෂයා දෙවියාට ගැටිලා പ്രേත ලෝකෙට වැටුණා. දක්ෂයා දෙවියාට ඇලිලා දිව්‍ය ලෝකෙට ගියා. වඩා දක්ෂයා දෙවියාව විදර්ශනා නුවණින් දැකලා මාර්ගඵලලාභී දෙවියෙ දෙවියෙක් බවට පත් වුණා පින්වතුනි. ඒ නිසා මේ අනිත්‍ය සංඥා වැඩිම තුල ඔබ දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේ දක්ෂභාවය ඇති කරන්න පින්වතුනි. මෙතෙන්දි මේ ගිහි පින්නතුල්ලා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී මේ සෝවාන් මාර්ගය තුල ගමන් කරන කෙනා පින්නතුනේ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. එයා හොඳ දක්ෂ ඉදිරි දැක්මක් තියෙන කෙනෙක් පින්නතුනේ. එයා දක්ෂයි. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ මේ සෝවාන් මාර්ගය තුල සෝවාන් ඵලය තුල ගමන් කරන කෙනා දරුවන්ගෙන් අයින් වෙන්න ඕනේ බිරිඳගෙන් අයින් වෙන්න ඕනේ දේපල ඉඩකඩම් ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕනේ කියලා පිළිගන්නවා. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නෑ. යමෙක් එහෙම හිතනවා නම් ඒක අන්තයක් පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මධ්‍යම ප්‍රතිපදාව තුල දේශනා කරපු ධර්මයක්. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා දරුවාට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා දරුවාව සතුටින් තියලා දරුවා තුලිනුත් කුසලයක් මතු කරගන්න එයා දක්ෂයි. එයා බිරිඳව ස්වාම්පුරුෂයාට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා බිරිඳව ස්වාම්පුරුෂයාව සතුටින් තියලා බිරිඳ ස්වාම්පුරුෂයාගෙනොත් කුසලයක් මතු කරගන්න එයා දක්ෂයි පින්තුනි. අම්මා තාත්තාට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා අම්මා තාත්තා සතුටින් තියලා අම්මා තාත්තා තුලිනුත් කුසලයක් මතු කරගන්න එයා දක්ෂයි. ඒ වගේම ශාසනීය උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරලා ඒ ශාසනය තුලිනුත් රැස් කර ගන්නා වූ කුසලය තුලින් එයා ශක්තිමත් වෙන්න දක්ෂයි පින්වතුනි. ඒ නිසා කොතනකවත් ජීවිතයෙන් පලා යාමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි. මේ යුතුයකම් වගකීම් අකුරට ඉටු කරමින් ඒ සතුටෙන් කියමින් ඒ සතුටෙන් තමාගේ අධ්‍යාත්මය ශක්තිමත් කරගන්න Taman දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. මොකද දරුවා තුල නෙමේ තෘෂ්ණාව තියෙන්නේ පින්වතුනි. බිරිඳ තුල සාම්පුරුෂයා තුල ගෙදර තුල නිවස තුල එහෙම නැත්නම් කාර් එක තුල නෙමේ තෘෂ්ණාව තියෙන්නේ දරුවා දරුවාගේ ස්වභාවයෙන් ඉන්නවා නිවස නිවසේ ස්වභාවයෙන් තියෙනවා කාර් එක කාර් එකේ ස්වභාවයෙන් තියෙනවා ඒවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන තින්නේ ඔබයි පින්නතුනේ එහෙනම් ඔබ තුල ඇතිවන තෘෂ්ණාවයි මෙතන ප්‍රශ්නය. දරුවාවත් බිරිඳවත් කාර්යකවත් නිවසවත් නෙමෙයි පිඟතුනි. ඒවා කෙරෙහි ඔබ ඇති කරගන්නා වූ තෘෂ්ණාවයි විදර්ශනා නුවණින් දැකලා ඔබ හීන කරගන්න ඕන. ඒ නිසා නිරේතුරුවම ජීවිතයෙන් පලා යාමක් ගැන ධර්මයේ මෙතන දේශනා කරන්නේ. ඒ නිසා ඔබට ලැබිලා තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරමින් ඒ අය සතුටින් කියමින් ඒ සතුටේ ඔබේ අධ්‍යාත්මයේ කුසල් පක්ෂය ශක්තිමත් කරගෙන ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමිනුයි මේ ගමන යන්න ඕනේ. ඒ නිසා නිරේතුරුව පන්සලට ආරණ්‍යට ගිහිල්ලා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. දන් දෙමින් සිල් රකිමින් සමාධිය වඩමින් මෛත්‍රිය වඩමින් මේ රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණැති කරගන්න. ඒ වගේම නිරේතුරුවම මේ අධ්‍යාත්මික රූපේ බාහිර රූපයත් විදර්ශනා නුවණින් දැකලා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව කීන කරගන්න පින්තුනි. දැන් මං තෙරුවන් කරේ අචල සද්ධාව මතක් කළා සීලය ආර්ය සීලයක් ගැන මතක් කළා පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය මතක් කළා තව එක කාරණයක් මම මතක් කරනවා පින්වතුනි මොකද ගිහි පින්වතුන්ලා තුල ලොකු විශ්වාසයක් තියෙනවා පින් කළොත් සුගතියට යනවා කියලා පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළ නැහැ පින්වතුනි පින් කළොත් සුගතියට යනවා කියලා පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය බව. මෙතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පින්නතුනි. අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්නතුනි. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. මේ මහත්තයා සෑම පසළොස්වක පෝයදාකටම සිය ගානකට දන් දෙනවා. පන්සල් වෙහෙර විහාර හදලා දුන්න පින්නතුනි. සුදු ඇඳුමක් ඇඳේ කවදාක්වත් පාට ඇඳුමක් ඇඳේ නැහැ. කවදාක්වත් මත්වතුර ටිකක් සිගරට් එකක් බිව්වේ නැහැ පින්නතුනි. පරමාදර්ශී ජීවිතයක් ගත කළා. ගත කළා මේ මහත්තයා මේ පරිලව යනවා. දැන් පාංශකූල වෙලාව පාංශකූලෙට ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ වැඩම කරලා දැන් ස්වාමින් වහන්සේලා අනුශාසනා පවත්වනවා. මේ පාංශකූලෙදි ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ අනුශාසනා විදි දේශනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මොකද මේ මාත්‍යා ජීවත්ව සිටියදී ඒ තරමටම පින් සිද්ධ කරගත්තා. මෙයාට තුන් මාසේ දානයක්, හත් දවසේ දානයක්, පාංශකූලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මහත්තයා දෙවියෙක් නිසා වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලයි ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කළේ. එතන ගිහි ಗುಣකතනය කරපු ගමේ ගිහි ප්‍රභූ මහත්තයා මොකද්ද කිව්වේ? බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේ මාත්‍යා කූඹියෙකුටවත් වරදක් කළා නෑ. දැන් මෙයා කොහෙද ඉපදෙන්න ඕනේ? සුගතියේමයි. මොකද වර්තමානයේ ඕනෑම මරණයක් විග්‍රහ වෙන්නේ ওই ආකාරයටයි පින්නතුනි. නමුත් බුදුදහම තුල ඔහම මරණයක් විග්‍රහ කළා නෑ. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ අරමුණු කළ බල්ලා කියනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු ඒ මහත්යාට අයිති කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උපත්ය ලැබලා තියෙනවා. මරණ වෙලාවේ පින උපාදානය වුණාද? පින උපාදානය වුණේ නැහැ. පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ දේපල කෙරේ. තෘෂ්ණාපච්චය උපාදානං උපාදානපච්චය බව. මරණ වේලාවේ පින උපාදානය වුණා නම් දිව්‍ය ලෝක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පින නෙමේ උපාදානය උනේ පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ දීපල කෙරේ පින්නතුරි. ඒ දීපලේම පරදත්ත රූප ජීවි ප්‍රේතේ කැඩී උප්පත්තිය ලැබුවා. ඈත ගම්මානික අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගත්ත අම්මා කෙනෙක්. මේ අම්මට දරුවන් 8 දෙනෙක් හිටියා. බාල දරුවෝ තුන් දෙනාම ගැහැණු දරුවෝ තුන් දෙනාම කසාද බැඳලා හිටියේ නෑ. මේ අම්මා මැරෙනවා. අවුරුදු 50ක් දන් දුන්න අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතයක් වෙලා උපත්තිය ලබනවා. මැරෙන වෙලාව පින උපාදානය වුණාද? උපාදානය වුණේ නැහැ. පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ කසාද බැඳෙන්නේ නැති ගෑනු දරුවෝ තුන් දෙනයි. උපාදාන පච්චය බව මොකද අම්මා කෙනෙකුට විවාහන වෙච්ච දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා නම් ගෑනු දරුවෝ ඒ දරුවෝ අමතක කරලා කවදාකවත් ඇස් දෙක පියගන්න බෑ පින්නතුනි. එහෙම පියාගන්න නම් එයා ශක්තිමත් ආකාරයෙන් අනිත්‍ය වඩපු කෙනෙක් වෙන්න ඕන. නමුත් මේ කිසිම කෙනෙක් අනිත්‍ය වඩුවේ නෑ. පින කෙරෙහි විතරයි විශ්වාසය තියාගත්තේ. මැරෙන වෙලාවේ මේගොල්ලෝ සියල්ලම පරදත්ත රූප ජීවි പ്രേත ප්‍රේතයන් හැටියටයි වැටුනේ. මේ පරදත්ත රූපදීවි പ്രേතයා പ്രേතිය කියන්නේ පින්තුණි මේ പ്രേත ලෝකයේ ඉන්න ඉහළම പ്രേතයා පින්තුණි මොකද මේ പ്രേත ලෝකය කියන්නේ හරිම අපුල තැනක් පින්තුණි പ്രേතයාගේ අකුසල් වැඩි වෙන්න වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි පින්තුණි මේ විකෘතීන්ගෙන් වැඩි പ്രേත ලෝකයේ තුල ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූපජීවි പ്രേතයා പ്രേතිය කියන්නේ පරදත්ත රූපජීවී ප්‍රේතියක් කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳගත්ත නැත්නම් සුදු සායක් හැට්ටයක් ඇඳගත්ත කොණ්ඩේ කඩාගත්ත භුක්ත මුහුණක් තියෙන චරිතයක් දකින්න ඒ පරදත්ත රූපජීවී ප්‍රේතියගේ ස්වභාවය අලුත් සුදු සරමක් කමිසයක් ඇඳලා භුක්ත මුහුණක් තියෙන ස්වභාවයක් දකින්න ඒ පරදත්ත රූපජීවී ප්‍රේතයේගේ ස්වභාවය පින්වතුනි හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා විකෘති නැති ශරීරයක් ලැබිලා තියෙනවා හොඳට ආහාර පාන ලැබෙනවා. කුමක් නිසාද? මේ අය පෙර ජීවිතේ දන් දීපු අය. දානයේ විපාකෙට එනවා පරදත්ත රූප ජීවි බවට පත් වෙනවා. තණ්හා පච්චය උපාදානං പ്രേත ලෝකෙට වැටෙනවා පින්නතුනි. එහෙනම් මේ කාරණා තුලින් ඔබ මොකද දකින්න ඕනේ? පින් කරලා විතරක් ගැලවෙන්න බෑ පින්නතුනි. මොකද වර්තමාන සමාජයේ ගොඩාක් දේවල් අපි අයිති කරගෙන ඉන්නවා. අනාගතේ තව ගොඩාක් දේවල් අපි අයිති කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මැරෙන වෙලාවේ අනිත්‍ය සංඥාව වැඩුවේ නැත්නම් පින්නතුනි මේ ගොඩ අත්හැර ගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිරේතුරුවම හැකිතා පින්කම් සිද්ධ කරන ගමන් ඒ පිනෙන් රැස් වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින ගමන් ඔබ ආස කරන බැඳිලා තියෙන රූපයන් විදර්ශනා නුවණින් දැකලා පුරුදු වෙන්න. දරුවා කෙරෙහි ඔබේ ගොඩාක් බැඳීමක් තියෙනවා නම් දරුවා විදර්ශනා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ කියනවා සංසාරයේ දරුවන් උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා පින්නතුනි. මේ ලෝකයේ ඉන්න සෑම මිනිස්සෙක්ම ඔබට දරුවෙක් වෙලා තියෙනවා මේ සංසාරේ. මේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ අසුර ලෝකේ ඉන්න සෑම සත්වෙක්ම සංසාරයේ ඔබට දරුවෙක් වෙලා තියෙනවා. මේ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉන්න සෑම දෙවියෙක් බ්‍රහ්මෙක්ම ඔබට සංසාරේ දරුවන් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් උදෙසා හෙළූ කඳුළු ඔබ මහසાગරයේ ජලයට වැදී කියලා. ඒ නිසා පින්තුනි දරුවන් නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා දුක් විඳලා තියෙනවා. ඒ වගේම බිරිඳ ස්වාම පුරුෂයන් නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා දුක් විඳලා තියෙනවා. එහෙම නැත්නම් අපේ අම්මා තාත්තා නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා දුක් විඳලා තියෙනවා. ගේ දොර ඉඩකඩන් නිසා අපි කල්ප ගණන් සතර පායන්ට වැටලා දුක් විඳලා තියෙනවා. එනිසා නිරතුරුව මේ රූපයන්ගේ අනිත්‍යභාවය දකින් මේවා අපිට අයිති දේවල් නෙමේ පින්නතුනි ඔබ හිතන්න මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා ඔබ හිතන්නේ අම්මා තාත්තා අනිත්‍ය සංඥාව නොවැඩුවේ නිසාම ඒ අම්මා තාත්තා මැරෙන වෙලාවේ මාව උපාදානය කරගත්තා නම් වෙනත් සහෝදරයෙක් සහෝදරියක් නැත්තම් උපාදානය කරගත්තා නම් ඒ අය වැටෙන්නේ പ്രേත ලෝකෙටයි පින්නතුනි. නමුත් ඒ අය പ്രേත ලෝකෙට වැටුණා නම් ඒගොල්ලන්ට දැන් මාව අයිතිද? ඒගොල්ලන්ට අයිති නැති දෙයක් උදෙසායි ඒගොල්ලෝ പ്രേත ලෝකෙට වැටුනේ පින්නතුනි. එනම් බලන්න අපිට අයිති නැති දෙයක් උදෙසා ඔබ දුකට වැටෙන්න සූදානම් වෙන්න එපා. නිරේතුරුව මේ රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ රූපයන් උදෙසා විය යුතු වගකීම් යුතුයකම් අකුරට කරමින් ඒ රූපයන්ගේ අනිත්‍යභාවය දකමින් පුරුදු වෙන්න පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය කියන කාරණය නිරතුරුව මෙනෙහි කරන්න කියලා. මොකද මේ වර්තමාන සමාජයේ අපි මරණය කියන කාරණේ ගැන හිතන්න හරිම බයයි පිංගතුනි. සමහර අවුරුදු 85ක් 90ක් තියෙන අම්මල තාත්තල දරුවන් එක්ක එනවා අපි ළඟට ඇවිල්ලා ඒ අම්මට තාත්තට අපි මරණය ගැන කියනවට ඒ දරුවෝ කැමති නැහැ පින්නතුනි අවුරුදු 85ක් 90ක් වයස ගිහිල්ලත් මරණය ගැන කියනවට කැමති නැහැ මොකද මරණය අසුබ දෙයක් හැටියටයි සමාජෙ දකින්නේ පින්නතුනි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මරණය ගැන නිරතුරුව හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා මරණය ජීවිතයේ කිට්ටුවට ගන්න ගන්න ඔබ ධර්මයට ලං වෙනවා පින්නතුනි. ඔබ මරණය ජීවිතෙන් ඈතට දාන්න ඈතට දාන්න ඔබ ධර්මයෙන් ඈතට යනවා. ඒ නිසා මරණය ජීවිතයේ කිට්ටුවට ගන්න ඇස් දෙක පියාගෙන මේ ආස්වාසේ ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න. ඒ ආස්වාසේ පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න. මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේසා පුංචි නිමේෂයකදී මරණය අපි ඉදිරියට එන්න පුළුවන් පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරෙන්න පෙර ආතුව මරණය සැලසුම් කරගන්න කියලා. මොකද ජීවිතේ අපි සෑම දෙයක්ම සැලසුම් කරනවා. අධ්‍යාපනය ලබන්නේ කොහොමද විවාහ වෙන්නේ කොහොමද දරුවන් හදන්නේ කොහොමද ගෙවල් හදන්නේ කොහොමද මේ සෑම දෙයක් සැලසුම් කළත් පින්තුණි මරණය කියන කාරණය සැලසුම් කරන්නේ සැලසුමකින් තොරවම මරණයටපත් වෙනවා ඔය සතර අපායේ ජීවත් වෙන සෑම සත්වෙක්ම පෙර මිනිස්සෙක් වෙලා ඉපදුන වෙලාවේ මරණය සැලසුම් කළේ නෑ පින්තුණි සැලසුමකින් තොරව මරණයටපත් වුණා අන්න සතර අපායට වැටුණා. ඒ නිසා ඔබ සෑම රාත්‍රියකම විනාඩි 5ක් 10ක්වත් වෙන් කරගන්න මේ මරණය කියන කාරණය සැලසුම් කරගන්න. මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය තුල මම් මෙරිලා කොහේ යයිද කියන කාරණය මොහොතක් සිහිපත් කරන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. මේ මරණ පහෙන් එකක් මං අත්කරගන්නේ කොහොමද කියන කාරණේ හිතන්න. බුදුරජාණන් වහන්සේ මේ නියසිරට අරන් පෙන්නන පස් ටිකෙන් මෙච්චරයි සුගතිගාමි වෙන්නේ කියලා කියනවා මං කොහොමද බුදුරජාණන් වහන්සේ නියසිරට අරන් පෙන්නන පස් ටිකෙන් එක පස් කැටයක් එක වැලි කැටයක් වෙන්නේ කියන තැන හොයන්නේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය යටතේ ඒ අය කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා මොහොතක් හිතන්න පින්නතුනි සෑම දවසකම විනාඩි 5 10ක් වෙන් කරගන්න මේ මරණය කියන කාරණය සැලසුම් කරගන්න ඔබ මරණය සැලසුම් කරගෙන නම් ජීවත් වෙන්නේ මැරෙන වෙලාවේ කවදාක්වත් ඔබ අපහසුවකට පත් වෙන්නේ නැහැ පින්වතුනි. මොකද ඔබ මැරෙනවා කියන කාරණේ දැනගෙනයි ඔබ ජීවත් වෙන්නේ. මැරෙන මොහොත ආපු වෙලාවට මේ මරණය කලමනාකරණය කරගන්න ඔබ දක්ෂයි පින්වතුනි. මොකද භයානක බව අනතුරක් බව ගමනක් අපි ඉදිරියේ තියෙනවා පින්වතුනි. සමහර මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන නෝනා මහත්තුරු ඉන්නවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ පෙට්ටියට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. චිතකෙට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. අනේ මැරෙන මොහොතේම නිරේ මහා ගිනි ජාලාවකයි උප්පත්තිය ලැබලා තියෙන පිටුතුන්. නැත්තම් තිරිසන් සතෙක්ගේ කුසෙයි උප්පත්තියක් ලැබලා තියෙන්නේ නැත්තම් ඕපපාතික ප්‍රේතෙක් වෙලා උප්පත්තියක් ලැබලා තියෙන්නේ. අපි මෙහි පෙට්ටියට ලක්ෂ ගාණක් වියදම් කරනවා, චිතකෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා, දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. මේ අවිද්‍යාව නිසාම මේසා බලවත් අනතුරක් කරා සමාජයේ ගමන් කරනවා පින්නතුනි. අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්යා ප්‍රභූ මහත්ෙක් පින්නතුනි. එයාගේ ජීවිතේ විනෝදාංශයක් තිබ්බා. ඒ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. එයා මුහුදු කරයක් ආශ්‍රිතවයි ජීවත් වුනේ. යකඩ කූරක් අරගෙන බාල්දියක් කරන් කකුලුව ගැවසෙන මුහුදු තිරයට එයා උදේට යනවා. අර යකඩෙන් කපුරුවන් පැනලා බාල්දියට දාලා සේවකෙයින්ට ගෙනල්ලා දෙනවා හදලා දෙන්න කියලා ඒකයාගේ විනෝදාංශය පින්වතුනි කර්මය කර්මඵල විශ්වාසයක් එයාට තිබ්බේ නැහැ මේ විදිහට දීර්ඝ කාලයක් මෙයා මේ විනෝදාංශය සිද්ධ කළා මෙහෙම කරද්දි මෙයා දැඩි හදිසි අනතුරකට ලක් වෙනවා පින්වතුනි රෝහල් ගත කරනවා දැඩි සත්කාරයකට ගන්නවා මේ මහත්තයා ඇත්තටම හිතනවා දැන් මේ මහත්තයා මැරෙයි කියලා පින්නතුනේ. ඒසා මේ මහත්තයාට අසාධ්‍යයි. මේ මහත්තයා දැන් මම මැරෙයි කියලා හිතන වෙලාවේ මේ මහත්තයා කියනවා දැඩි සත්කාර ඒකකයේ තියෙන සෑම කුණුණක්ම මේ මහත්තයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලෙක් හැටියටයි පින්නතුනේ. දොස්තර මහත්තයාව පේන්නේ එයාට අඬු දික් කරගත්ත කකුලෙක් හැටියටයි. මොකක්ද මේ වෙන්නේ යන්නේ කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. මොකෝ දීර්ඝ කාලයක් යා කකුළුවන් මැරුවා. එහි අකුසලයේ නිසා එය කකුළුවෙක් වෙලා උප්පත්තිය ලැබලා ඒ විදිහට මැරුම් කන්නයි යන්නේ පින්නතුනි. නමුත් මේ මහත්තයා ඒ වෙලාවේ මැරුණේ නැහැ පින්නතුනි. එදා ඒ මහත්තයා මැරුණා නම් ඒ මහත්යාගේ ප්‍රභූභාවය තුල ඒ මහත්යා කකුළුවෙක් වෙයි කියලා මේ ලෝකේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. එදා ඒ මහත්තයා මැරුණා නම් එයාටත් රුපියල් ලක්ෂ ගානක චිතකයක් පෙට්ටියක් දානයක්මයි එදත් එයාට දෙන්නේ. නමුත් එයා අර කකුළු බිත්තරයක කකුළුවෙක් වෙලා ඉපදිලා පින්නතුල. එනම් මේසා භයානක බව අනතුරක් අපිට තියෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතයේ ඔබට බොහොම කෙටි ආයුෂ කාලයක් ලැබිලා තියෙනවා. අවුරුදු 65ක් 70ක් 75 මොකද මේ අවශ්‍ය කාලයේ කෙටි කිව්වේ අපි අතීතේ අවුරුදු 20000ක් 30000ක් 40000ක් 50000ක් දීර්ඝායුෂ ලැබලා පින්දලා තියෙනවා පින්වතුනි. ඒසා දීර්ඝායුෂ ලැබලා මේ මොහොතේ ලැබුවා වූ මේ පුංචි අවුරුදු 65 70 ඔබ වැය කරන්න ඕනේ මම පාලකෙක් නායකයෙක් වෙලා මැරෙන්නේ කොහොමද කියන කාරණේ දකින්න නෙමෙයි. මම උගතේ ධනපතියෙක් සල්ලි තියෙන කෙනෙක් වෙලා මැරෙන්නේ කොහොමද කියන කාරණේ දකින්න නෙමෙයි මම මේ ජීවිතේ මේ උතුම් සෝවාන් ඵලයටපත් වෙලා මැරෙන්නේ කොහොමද කියන කාරණේයි ඔබ මේ කෙටි ජීවිත කාලය වැය කර යුත්තේ පින්නතුනේ මොකද භයානක බව අනතුරක් අපි ඉදිරියේ තියෙනවා මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ මොහොත දීප්තිමත් මොහොතක් පින්නතුනේ දීප්තිමත් මොහොතක් කියලා කිව්වේ ඇයි? අප්‍රමාණ ස්වාමින් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා අපිට ඇහෙනවා. මාධ්‍යයන් හරහා ඇසෙන ඇසෙන පත්තෙන් පැත්තෙන් සද්ධර්මය අපිට ඇහෙනවා. රට පුරා අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා පිටුතුනි. ඒ නිසා මේ මොහොත මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොතක්. නමුත් මේ දීප්තිය තුල භයානක අනතුරක් තියෙනවා පිටුතුනි. මොකක්ද මේ දීප්තිය හැටියට අපි දකින්නේ නිවෙන්න ආසන්න පහනක ආලෝකයයි අපි දකින්නේ පින්නතුනේ. අපිට පේනවා ධර්මයේ අර්ථයන් වේගයෙන් හීනභාවයකටපත් වෙනවා. එනිසා මේ නිවෙන්න ආසන්න පහනක ආලෝකයයි අපි මේ දකින්නේ. එනිසා ඔබ මේ මොහොතේ දක්ෂ වෙන්න ඕනේ අප්‍රමාදී භාවයේ කියන වචනෙට ඔබේ ජීවිතයෙන් සැබෑම අර්ථය ලබා දෙන්න. මොකද ඔබට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ නම් මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි පින්නතුනේ. නැවත ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පින්නතුනේ. මේ අවස්ථාව ගිලිහුණොත් නැවත ඔබට ශාසනයක් මුණ ගැහෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දවසකයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80000 ආයුෂ තියෙන කාලෙ පින්නතුනේ. මෙහෙම ගිහිල්ලා මේ පරමාංශ හීන වෙලා හීන වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල භාවය නිසාම මිනිස්යාගේ පරමාංශ අවුරුදු 10 කියන තැනට යනවා කියලා. මේ දුස්සීල භාවය විසින් ආයුෂ හීන කරගෙන හීන කරගෙන හීන කරගෙන ගිහිල්ලා මිනිස්යාගේ පරමාංශ අවුරුදු 10 කියන තැනට එනවා පින්නතුල. ඒ මිනිස්යාගේ පරමාංශ අවුරුදු 10යි කියන තැනදී මිනිසයා තුල මුර්ග සංඥාව සකස් වෙලා මේ මිනිසයා කපා කොටාගෙන මේ පෘථුවිය ලේවිලක් වෙනවා කියන. එතන ඉඳන් ආයිමත් සිල්වත් භාවය විසින් මිනිසයාගේ ආයුෂය ප්‍රමාණිකූලව අවුරුදු 80000ක් කියන තැනට ඉහළට අරන් යනවා කියනවා. මේ අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පින්තුනි. එහෙනම් මේ අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙන තව කොච්චර කල්යයිද? මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්න පිංගතුණි අවම වශයෙන් තව අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා පිංගතුණි. අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාශ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා පින්නතුනි. අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙන්න අවුරුදු 2600ක් ගිහිල්ලා තියෙනවා නම් අවුරුදු 80000ක ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙන්න ඔබ පෑනක් කොලයක් අරන් ගණන් හදන්නේ අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා පින්නතුනි. එහෙනම් අවුරුදු ලක්ෂ 25කට වඩා දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක් අපිට ඉදිරියේ තිබුණ ගැහිලි පින්නතුනි. ධර්මයක් නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන වචනයක් නැහැ. අවිද්‍යාවෙන් මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පිරුණා වූ ලෝකයක් පින්නතුනි. මේ දීර්ඝ අවුරුදු ලක්ෂ 25 මේ දුකෙන් පිරුණ අබුද්ධෝත්පාද කාලය ඔබේ ජීවිතේ එකම කමඨාන කරගන්න. ඔබ මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ ලක්ෂ 25ට වැටුනොත් පින්තුනේ ඔබට විඳින්න සිද්ධ වෙන දුක් වේදනාවන්ගේ ප්‍රමාණය නුවණින් දකින්න. බලන්න මේ පුංචි අවුරුදු 65 ගෙවා ගන්න මෙච්චර යන්න තියෙනවා නම් අවුරුදු ලක්ෂ 25ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරන්නේ කොයිසා දීර්ඝ දුකක් අපිට විඳින්න වේද පින්තුනේ. ඔබ මේ වෙලාවේ පින්කම් කරමින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ නැවත දෙවියෙක් වේවා කියලා නම් ඔබ දෙවියෙක් වෙයි පින්නතුනි. නමුත් ඔබ හිතන්න ඔබ දෙවියෙක් වෙලා දිව්‍ය තලයක අවුරුදු ලක්ෂයක් ඉන්නවා කියලා. ඔබ අවුරුදු ලක්ෂයක් ඉඳලා දිව්‍ය සැප පිරිහිලා ඔබ ආයිමත් පල්ලෙහාට වැටෙනවා. ඔබ මනුස්ස ලෝකෙට වැටුණොත් ඔබ වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික මෞකසකයි බෞද්ධ අම්ම කෙනෙක් ලෝකේ නැහැ පින්නතුනි. එතෙන් පටන් ඔබ මිත්‍යා දෘෂ්ටියටයි අයිති වෙන්නේ. ඒ නිසා මේ අවුරුදු ලක්ෂ 25ක ඉදිරියේ එන දීර්ඝ අබුද්ධෝත්පාද කාලයම ඔබේ කමටහන කරගන්න. මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ තියෙනා වූ අප්‍රමාණ දුස්සීලභාවයේ දුක දකිමින් සංසාර බය ඇති කරගනිමින් මේ මොහොතේ සංසාරයෙන් ගැලවීම උදෙසා ඉස්සරහට චිත් සකස් කරගන්න පින්නතුනි. මොකද මේ තීරණාත්මක මොහොතේදී මායя උත්සාහ කරනවා ඔබලාව කුසලයේ උගුලේ කොටු කරන්න පින්නතුනි. මොකද ඔබට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මායя අහිමි කළේ කුසලයේ නැමැති උගුලේ ඔබලව කොටු කළා පින්නතුනි. මෙතන මායя කියන්නේ හිත පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන මායя මේ මොහොතේ උත්සාහ ගන්න ඔබලාව මේ තීරණාත්මක මොහොතේදී විදර්ශනා නුවණ ඇති කරගන්න දෙන්නේ නැතුව භවයේ කෙරෙහි තෘෂ්ණාව ඇති කරලා කුසලයේ නැමැති උගුලේ කොටු කරන්න පින්නතුනි. මොකද මායයා දන්නවා දැන් ඔබලාව අකුසලයෙන් කුතු කරන්න බෑ කියලා. මොකද ඔබලා දැන් අකුසලය හඳුනනවා පින්තුනි. ඒ නිසා මායයා මේ මොහොතේ උත්සාහ ගන්න ඔබලාව කුසලය තුල කුතු කරන්නයි පින්තුනි. කුසලය තුල කුතු කරනවා කියන්නේ මොකද්ද? ඔබලා පින්කම් කරමින්, දන් දෙමින්, සිල් රකිමින්, මෛත්‍රී වඩමින්, නැවත මිනිස්සෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. නැවත දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. මේ සිතුවිලි ඇති කරගන්න මොහොතක් පාසා ඔබ මායя අටවන කුසලයේ උගුලට අහුවෙච්ච කෙනෙක් බවට පත් වෙනවා පින්වතුනි. ඒ නිසා අතීතයේ කළා වූ වැරද්ද මේ මොහොතේ සිද්ධ කරන්න එපා පින්වතුනි. ඒ නිසා හැකිතාක් පන්සල් යන්න ආරණ්‍යට යන්න හැකිතාක් දන් දෙන්න පින්කම් කරන්න සිල් රකින්න මෛත්‍රිය වඩන්න දානෙන් තොරව මේ ගමනේ යන්න බෑ පින්තුනි දානයමයි සත්වයාට අවශ්‍ය වර්ණයේ සැපේ බලය ලබලා දෙන්නේ. කෙනෙක් කියනවා නම් මම භාවනා කරනවා මට දන් දෙන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ නැහැ පින්තුනි. අනාගාමී උග්‍ර ගෘහපතිවරයාත් මේරුකණ්ඨකි නන්ද මාතාවත් දන් දුන්න පින්තුනි. එනිසා මේ දානය, පින්කම්, සීලය, මෛත්‍රිය අපේ ජීවිතයට අත්‍ය ක්‍රියාවච්ඡන්ද. ඒ නිසා හැකියතා දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලැබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දෙනවා දානේ ආනිසංස මොකද්ද? ආයුෂ වර්ණයේ සැපේ බලය. දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලය ජීවිතයට ලබමින් ඒ ආයුෂ වර්ණ සැප බලයේ අනිත්‍යභාවය දකින්න. සිල් රකිමින් කීර්තිය ජීවිතයට ලබමින් ඒ කීර්තිරාවී අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න. මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස 11 ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න. සමාධිය වඩමින් ධානාතල ඇති කරගනිමින් ඒ ධානාතලයන්ගේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න. සංස්කාරයන්ට බැඳෙන්න එපා පින්වතුනි. සංස්කාරයෝ අනිත්‍ය වූ ධර්මතාවයක්. අනිත්‍ය වූ ධර්මතාවයන්ට බැඳුනා කියන්නේ දුකට බැඳුනා කියන කාරණයයි. ඒ නිසා නිරේතුරුවම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිරේතුරුවම මේ අධ්‍යාත්මික රූපේ බාහිර රූපය විදර්ශනා නුවණින් දකිමින් ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා පින්නතුන. මොකද ගින්දර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ගින්දර විසින්ම අපිව විනාශ කරලා දාන්නත් පුළුවන්. පින කියන්නේ එහෙම දෙයක් පින්තුනි. පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ මේ ජීවිතේ යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් ලැබලා තියෙනවා නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ පෙර ඔබ කළා වූ පිනයි පින්නතුයි එතකොට පෙර පින නිසා ඔබට ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබ කාම ඡන්දයන් උදෙසා යොමු කළොත් සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කළොත් අන්න පින ගින්දරක් වෙනවා පින්තුනි. දැන් අපේ කාලයේ ජීවත් වෙන නෝනා කෙනෙක් ඉන්නවා. එයා ආයුෂ වර්ණයේ සැපේ බලෙන් පිරුණා වූ නෝනා කෙනෙක් පින්තුනි. අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ නෝනා ගිය ජීවිතේ කවරෙද්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු මේ නෝනා ගිය ජීවිතේ තරුණ කාලේ සුදුවත දරාගත්ත කෙනෙක් පින්නතුනි. ඒ කියන්නේ සීලය තුල හිටපු කෙනෙක්. අවුරුදු 60 වගේ වයසේදී සුදුවත දරාගත්ත කෙනෙක් සීලය තුල හිටපු කෙනෙක්. සීලය තුල හිටියනම් එයා දන් දෙන්නත් ඇති පින්නතුනි. ඒ දානේ සීලේ ඵලය නිසා ඇය ගිය ජීවිතේ මැරිලා මේ ජීවිතේ ප්‍රභූ පවුලක දැරියක් වෙලා උපත්ති ලැබුවා. ප්‍රභූ තැනකින් විවාහයක් වුණා. මේ මොහොතේ ඇය ආයුෂ වර්ණය සැපේ බලයෙන් පිරීලා පින්නතුනි. ඇය මේ මොහොතේ තුස්සා ගන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය රැකගන්න ආරක්ෂා කරගන්න රැස් කරගන්න. මේ ආයුෂ වර්ණයේ සැපයේ බලයේ රැක ගන්න ආරක්ෂා කර ගන්න යන ගමනේදී එයා අනිත්‍යයි කියලා බණක් ධර්මයක් අහන්න කැමති නෑ පින්නදුනි. ඒ තරමට මෙයා ඒ ආයුෂ වර්ණයේ සැපයේ බලයට බැඳිලා ජීවත් වෙන්නේ. ඔබ හිතන්නේ යම් හේකින් හෙට ඇය මැරුණොත් මැරුණොත් ඒ මැරෙන වෙලාවේ යාට මේ ගොඩ අතහැර ගන්න බෑ පින්නදුනි. එයා වැටෙන්නේ දුකටයි. එනම් අවසානියාව දුකට දැම්මේ කවුද? පින විසින්මයි පින්නතුනි. දැන් බලන්න මේ රටේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන කොච්චරයි ඉන්නවද කියලා. මේ මහේශාක්‍ය ප්‍රභූභාවය කියන්නේ මොකක්ද පින්නතුනි? පෙර පිනමයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් ගැන දේශනා කරන්නේ පින්නතුනි. පෙර පිනමයි මේ මහේශාක්‍ය භාවයේ ප්‍රභූභාවය කියන්නේ. එතකොට මේ පෙර පින නිසා ලැබුවා වූ මහේශාක්‍ය භාවයන් ප්‍රභූභාවයන් තුල රැස් කරගෙන තියෙන ආයුෂ වර්ණයේ සැපේ බලය රැක ගන්න යන ගමනේදී ඒ අයට ධර්මයෙන් ඈතට යන සීලයෙන් ඈතට යන සිද්ධ වෙනවා පින්වතුනි. ඒ නිසාම දුක දිසාවටයි පාර වැටෙන්නේ. ඒකයි පින කියන්නේ ගින්දරක් කියන්නේ. ඒ නිසා ඔබ පෙර පින නිසා ඔබ ලැබුවා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබ කාම ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා පින්වතුනි. සිල්පද විඳ ගැනීම උදෙසා යොමු කරන්න එපා. ආයෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න දිශාවට ගමන් කරලා ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්නම යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්න පින්නතුනේ එකම කාරණයක් ගැන දේශනා කරන්න. ඒ කාරණය තමයි චතුරාර්ය සත්‍ය පින්නතුනේ. චතුරාර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ දුක ගැනයි. දුක කියන්නේ කුමක්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම තුල සකස් වෙන්නා වූ දුකයි. එනම් ඔය කියන දුක පින්නතුනේ අපි සෑම දෙනෙක් තුලම තියෙනවා පින්නතුනේ. එනම් දුක තියෙන්නේ අපි තුල නම් බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. එහෙනම් දුක තමා තුල තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ කා තුලද? තමා තුලමයි පින්නතුනි. තුන්වෙනි ආර්ය සත්‍යදි දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනි කියලා. දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්නේ කවුද? තමාමයි පින්නතුනි. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කිය. එනම් බලන්න දුක තියෙන්නේ තමා තුල නම්. දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම්. දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාමයි. මං මාර්ගය තුල ගමන් කරන්න ඕනේ කවුද? තමාමයි පින්නතුනේ. එනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උතුම් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන තමා තුලින්ම තමාට දකින්න යන ගමනක් පිඟතුනි. මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් මං මුල් මාර්ගාංග දෙක විතරක් කෙටියෙන් පැහැදලා මේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා හැටියට කොටස් තුනකට කඩනවා පින්නතුනේ. සීලයට අදාළ අංග හැටියට සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වෙන් කරනවා. සම්මා වායාමෝ සති සමාධි සමාධියටයි ති අංග හැටියට වෙන් කරනවා. ප්‍රඥාවටයි ති අංග හැටියට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වෙන් කරනවා පින්නතුනි. එනම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් සම්මා සංකප්පයක් වැඩෙන්නේ නැහැ පින්නතුනි. සම්මා සංකප්පයෙන් තොරව සවදාක්වත් සම්මා වාචාවක් වැඩෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව ඉන් පල්ලෙහා තියෙන කිසිම මාර්ගාංගයක් වැඩෙන්නේ නැහැ පින්නතුනේ. එහෙනම් ඔබ මුලින්ම දක්ෂ වෙන්න සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න. මේ සම්මා දිට්ඨියත් මේ ආර්යෂ්ටික මාර්ගයේ මාර්ගය ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගය කියලා දෙකකට බෙදෙනවා පින්නතුනේ. දැන් ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. කර්මය කර්මඵල විශ්වාසය. මැරිලා හේතුඵල ධර්මයන් අනුව ඉපදෙනවා කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවා කියන විශ්වාසය. මේ විශ්වාසයන් ඔබ තුල තියෙනවද? තියෙනවද? ඔබ තුල තියෙනවා නම් ඔබ ලෞකික සම්මා දිට්ඨිය තුලයි ඉන්නේ බිනතුනි. මේ ලෞකික සම්මා දිට්ඨිය තුල ඔබ කොච්චර හිටියද? ඔබට ලැබෙන ඵලය මොකද්ද? සුගතියේ උපතක් විතරයි පින්නතුනි. මම මේ කිව්වේ විශ්වාසයන් ඔබේ ජීවිතය තුල තියෙනවා නම් ඔබ ලෞකික සම්මාදිට්ඨිය තුලයි ඉන්නේ. ලෞකික සම්මාදිට්ඨිය වැඩි වීම තුලින් අපිට ලැබෙන ඵලය මොකක්ද? සුගතියේ උපතකට අපි යනවා පින්නතුනි. මේ ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දැක්කේ තනයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද? ඔබ නුවණින් දකින්නේ මන් සංසාරේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී කොච්චරනම් සද්ධාව ඇති කරගන්න ඇද්ද? සද්ධාව නිසා අපිට ලැබුණේ කුමක්ද? සුගතියේ උපත. ඒ සුගතියේ උපත නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වූ ධර්මතාවයන් සද්ධාව කියන්නේ දැන් ඔබ හිතන්න ඔබ සංසාරයේ අම්මා තාත්තාගේ ගුණයන් හඳුනගෙන අම්මා තාත්තලාව කරේ තියාගෙන කොච්චර සලකන්නේ නැද්ද? ලැබුණේ මොකද්ද? සුගතියේ උපත, සුගතියේ උපත අනිත්‍ය වූ දෙයක්. ඔබ සංසාරයේ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් කොච්චර දන් දෙන්නේ නැද්ද? සිල් රකින්නේ නැද්ද? ලැබුණේ කුමක්ද? සුගතියේ උපත, අනිත්‍ය වූ දෙයක්. මෙන්න මේ ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිද්දී ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙනවා. දෙවෙනි කාරණේ තමයි සම්මා සංකප්ප පින්නතුනි. මොකද මේ ගිහි ජීවිතේ පින්නතුනි සම්මා සංකප්පයන් ගොඩාක් අපිට වැදගත්. මොකද අපේ සමහර පින්නතුන්ලා ඉන්නවා පෑදනම් භාවනා කරනවා. නමුත් ජීවිතේ සම්මා සංකප්පයන් වැඩිලා නැහැ පින්නතුනි. මෙතන තමයි භයානකම අංගය මේ ආරෂ්ඨාංගික මාර්ගය. සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම් සංකප්පය. මෙතන මේ ලෞකික සම්මා සංකප්පයන්ගෙන් අවිහිංසාව කියන්නේ මොකද්ද? අපි කෙනෙකුට හිංසා කරන්නේ නැහැ පිනතුනි. හිංසා කරනවා කියන්නේ මේ සතෙක්ව මරනවා, ගහනවා කියන කාරණයක් නෙමෙයි. අපි රාජකාරි කරන වෙලාවේ අපේ ළඟට එන සේවාදායකයාව අපි ප්‍රමාද කරනවා නම් පරක්කු කරනවා නම් හෙට එන්න අනිද්ද එන්න කියලා අරිනවා නම් එයාට වෙන්න තියෙන යුතුයකම වගකීම අපි පැහැර අරිනවා නම් ඒ මොහොතේම අපි සම්මා සංකප්පයන්ගෙන් අවිහිංසා සංකප්පයන්ගෙන් බැහැරට යනවා පින්නතුනි ඒ වගේම ඔබ හිතන්න ඔබ සේවා දායකයා නිසා සේවා කදබදිය නිසා ඔබ මොහොතක් හෝ කේන්ති ගන්නවා නම් ව්‍යාපාදය ඇති කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ අව්‍යාපාද සංකප්පයෙන් බැහැරට යනවා පින්නතුනි. ඔබ හිතන්න ඔබ ගෙදර ගත කරන ජීවිතයේදී සාම්පුරුෂයා එක්ක බිරිඳ එක්ක දරුවා එක්ක ඔබ ව්‍යාපාදයක් සකස් කර ගන්නවා නම් කේන්තියක් ගන්නවා නම් ඒ කේන්තිය ගන්න මොහොතේම ඔබ අව්‍යාපාද සංකප්පයෙන් බැහැරට යනවා පින්නතුනි. එහෙනම් බලන්න මේ රාජකාරී පැය අත කොයිසා දක්ෂ ආකාරයෙන් මේ සම්මා සංකප්පයන් වැඩෙන පැයටක් බවට පත් කරගන්න පුළුවන්. නමුත් නොදැනුවත් භාවම නිසාම අපි රාජකාරී පැයට හුඟක් වෙලාවම සම්මා සංකප්පයන් දුර්වල වෙන ස්වභාවයටයි අරන් යන්නේ පින්නතුනි. මේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන් පල්ලෙහා තියෙන මාර්ගාංග 6ම අපි තුල වැඩෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ රාජකාරී පැය අටේදී ඔබ ඉදිරියට එන සේවාදායකයා කවුරු වුණත් ඒ ඇයට හැකිතා පුළුවන් ආකාරයෙන් සතුටු කරලා අරින්න පින්තුනි. ඔබට තියෙන නීති රාමුව තුල සේවා රාමුව තුල යාව පාරිභෝගිකව සතුටු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නීති රාමුව තුල ඔබට යාව සතුටු කරන්න බැරි වුණත් සිනහවකින් හරි ඔහු සතුටු කරලා යවන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්තුනි. මේ සිනහවකින් ඔබ මිනිස්සෙක් සතුටු කරන මොහොතේම ඔබ අවිහිංසා සංකප්පයන් තුලට එනවා පින්නතුනි. ඒ නිසා මොනම හේතුවක්වත් සේවා කරන පෑයට තුලදීවත් ඔබේ සේවා දායකයා උදෙසා පින්නතුනි ව්‍යාපාදයේ කේන්තිය ද්වේෂය ඇති කරගන්න එපා. සමහර විට සේවා තදබදයන් නිසාම කාර්ය බහුලභාවය නිසාම අපි කේන්ති සකස් කරගන්න. නමුත් ඒ කේන්තියක් සකස් කරගන්න මොහොතේම අපි අව්‍යාපාද සංකප්පයෙන් බැහැරට යනවා පින්වතුනි. ඒ වගේමයි නෙක්ඛම්ම සංකප්පය කියන්නේ අතහැරීම මොනවද අපි අතහරින්නේ? ලෝභ, ద్వේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා පින්වතුනි. එනම් ඔබ ජීවිතයේ ලෝභ, ద్వේෂ, මෝහයක් සකස් කරන මොහොතේම ඔබ නෙක්ඛම්ම සංකප්පයන්ගෙන් බැහැරට යනවා පින්වතුනි. එහෙනම් බලන්න මේ සම්මා සංකප්ප කියන මේ උතුම් මාර්ගාංගය ඔබේ රාජකාරී පැය ගෘහ ජීවිතයේදී කොයිසා දක්ෂ ආකාරයෙන් ඔබට වඩන්න පුළුවන් එනිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබට මුණ ගැසෙන ඔබට හමුවන ඔබ ඉදිරියට එන කවුරුන් වේවා හිනාවකින් හෝ සතුටු කරන්න ඒ සිනාවෙන් සතුටු කරන මොහොතේම ඔබ සම්මා සංකප්පයන් වැඩුණ කෙනෙක් බවටයි පත් වෙන්න පින්නතුනි. ඔය කාරණයයි මට කියන්න අවශ්‍ය මේ මාර්ගාංග දෙකේ. දැන් මම ඔබට මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා කියලා. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරගන්න. මේ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශේෂ්ඨ උප ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්මයි. මේ කාරණා නුවණින් දකිමින් ඔබ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ ජීවිතයේ ඇස් දෙක පියවෙන්න පෙර ආතුව උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කියන විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න අර උතුම් පරමාදර්ශී ජීවිතාන ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන ජනප්‍රිය චරිතයන් අනුකරණය කරන්න යන්න එපා. මාන්නේ ජීවිතේ ඉස්සරහට එන්න දෙන්න එපා. නිහතමානීභාවය ඇති කරගන්න. මේ ජීවිතේ කරන්නා වූ පින්කම් කුසල් තුලින් අතීතේ විපාක නොදුන්නා වූ පින මතු කරලා ගන්න පින්තුලි ඊළඟට තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගන්න මුලින්ම අමෝනිකා සද්ධාවෙන් බැහැර වෙන්න කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධාම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල සද්ධාව ශක්තිමත් කරගන්න. සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. ඊළඟට සීලය තුල ශක්තිමත් වෙන්න. සීලේ ආනිසංස විදර්ශනා නුවණින් දැකලා ආර්ය සීලය ඇති කරගන්න. ඊළඟට සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළව රූපය විදර්ශනා නුවණින් දැකලා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව හීන කරගන්න. මේ කාරණා තුලින් ඔබ පරිපූර්ණ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ ඇස් දෙක පිය වෙන්න මොහතකට පෙර ආතුව උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න කැමති වෙන්න කියලා පින්වතුනි මම මෙතනින් ධර්ම දේශනාව සමාප්ත කරනවා දැන් කල්පනා කරන්නේ අද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ බෞද්ධ සංගමේ සියලුම සමාජික සමාජිකාවන් සියලු දෙනාම ඒ ආයතනයේ දරු සභාපතිතුමන් මුල් කරගෙන ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනා මුල් කරගෙන ඒ වගේම වෛද්‍ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මුල් කරගෙන ලස්සන පින්කම මේ මොහොතේ සිද්ධ කළා. ඒ නිසා මුලින්ම කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම අපි මුලින්ම මේ වැඩම කර වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්නේ ඒ වගේමයි මේ වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍යධර්මයන් අවබෝධය පිණිස මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ පින්කම මේ ආකාරයෙන් ලස්සනට සංවිධානය කිරීමට මූලිකත්වය ගත්ත ඒ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ගරු සභාපතිතුමන් ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම මහත්ම මාත්‍රීන් ඒ වගේම ඒ වෛද්‍ය මණ්ඩලයේ සියලුම මහත්ම මාත්‍යින් කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මාත්‍යින්ට මේට සහසම්බන්ධ වුණා වූ සියලු දෙනාටම ඒ වගේම මේ පින්කම මුලින්ම අපිට මතක් කළ ඒ තිස්ස දිනසේන මහත්මයා ඒ වගේම ඒ දිසානායක මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට සහසම්බන්ධ වුණ ඒ උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලු දෙනාටම මේ මොහොතේ සම්බන්ධ වෙන්නා වූ ඔබ සියලු දෙනාටම මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියලා සාදු කියන්නේ පින්තුනි ඒ වගේම මේ පින්කම පැවැත්වීමේ මූලික අරමුණ හැටියට අපිට මතක් කරනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ තෙමගුල සිහිපත් කිරීමේ කාරණාවක් වෙනවා ඒ වගේම ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කරේ වචන 45ක් පිරීම නිමිති කොටගෙන සේවය කළහා සේවයේ නිරත සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම අරමුණක් වෙනවා. ඒ වගේම සාමය උදා කිරීම වෙනුවෙන් මියගිය රණවිරුවන්ට පින්පෙත් ප්‍රාර්ථනා කිරීම එක අරමුණක් බවට පත් කරගෙන තියෙනවා නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ නැස් කරගත් ආ වූ සෑම පිනක්ම මේ ආයතනයේ රැකියාව කරමින් සේවය කරමින් මිය පරලොව ගිය ඔබගේ සහෝදර සේවක කාර්කාදීන් පින් බලාපොරොත්තුව ජීවත් වේ නම් මේ සියලු දෙනා ඒ වගේම මේ අතීතයේ මිය පරලොව ගියා වූ ඒ රණවිරු මහත්ම මහත්මීන් යම් පිරිසක් පින් බලාපොරොත්තුව ජීවත් වේ නම් මේ සියලු දෙනා පින්වත් ඔබලාගේ නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන ඥාතීන් වෙත ඒ සියලු දෙනා තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා කියලා මියගිය ඥාතීන්ගේ රෝගුණ 100ට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීන් අංගෝතු ගාතාව ශබ්ද නගලා කියන්න ඉදම්මේ ඥාතීන් අංගෝතු සුදාපනාතය ඉදම්මේ ඥාතීන් අංගෝතු සුදාපනාතය ඉදම්මේ ඥාතීන් අංගෝතු සුදාපනාතය දැන් අප්‍රමාණ සතුටටපත් වෙන තමන් සමග එකට සේවය කරලා මිය පරලොවගේ සහෝද තමන්ගේ ඥාති සේවක සේවකාදීන් සිහිපත් කරලා ඒ වගේම රට ජාති ආගම උදෙසායේ දිවි කැප කරපු ඒ රණවිරු මහත්ම මාත්මයන් සිහිපත් කරලා ඔබේ නමින් මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ පරලොව ජීවිතයට කරන්න තියෙන උතුම්ම යුතුයකම මේ ආකාරයෙන් පින්පෙත් අනුමෝදන් කළා කලායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයක් මේ ගම්බිම් සුව කින්නා වූ දෙවියෝ වැස්ස වලාහක දෙවියෝ මේ පින් දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනින් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වත් සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම මාත්මාත්මීන් ඒ වෛද්‍ය මණ්ඩලයේ සියලුම මහත්මාත්මාත්මීන් කාර්ය මණ්ඩලයේ සියලුම මහත්මාත්මීන් පින්වත් ඔබ සියලු දෙනා නිදුක්ක නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා ඔබලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවදරුවන්ගේ කටයුතු වෙනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ තාව චාචාම්මේ කියලා. තාව චාචාම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාව චාචාම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාව චාචාම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ ආකාරයෙන් ලස්සන පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගිය ඥාතීනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී පරම ශාන්ත නිර්වාණාභෝධයේ උදෙසාම මේ පින් උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ මහත්කම් ඉදම් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍යා යාව නිබ්බාන පත්‍යා මේ කුසලයෙන් මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දකිනා තුරුම මස්පව් දස කුසල් කරන මස්පව් දස කුසල් බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද අසත් පුරුෂයන් පාප මිත්‍රයන්ගේද පාප මිත්‍රයන් ආ වාසය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී වහවෙනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආ ආර්ය මහෝත්තමයන්ගේද ආර්ය මහෝත්තමයන් ආශ්‍රයම ලැබේවා දැන් මහා සංඝරත්නය පිංගතුල්ලාට ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මා ආශිර්වාදයෙන් ලබා ගන්න ස්වාමීන් වහන්සේ සන්නස වැඩියද අද අභිවාදන සීරිස නිච්චං විද්‍යාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු පිණුසුල්ලාට නිරුක් නිරෝගී සුපත්වාවේ සත්‍ය දෙවන් සාන දීර්ඝයි සත්‍ය වේන මායා රත්න මොත්ත මුක්තන් නමා මලි ඒ කොමින්ද Ini dia.